Tamanට ඕම් ওই විදිහට මාර්ගයේ ඵල ලබනකන් Taman ඉන්නේ අවිනිශ්චිත භාවයක කියන මතක තියාගන්න. මොකද මරලා කොහේයිද කියන්න දන්නේ නැහැ. එතන ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ගමන පටන් ගත්තේ ඒකනේ. සංසාර ගමනින් ජාහස් වෙන දුකෙන් අත මිදෙන්න උපත නතර කරනවා කියන තැන. ඒ උපත නතර වීම ආරම්භ වෙන්නේ සෝවාන් ඵලය ලැබලා ලැබපු අවස්ථාවේ පටන්. හරි. එතෙක් තමන් ඉන්නේ භයානක අනතුරකට. ඒක තමයි කියා දෙන්නේ මේ Tamanට ඒකෙන් ගැලවෙන්න මේ කරන වැඩේ. සක්කාය දිට්ඨිය නැති වෙන්න Taman මේ මේ දේ රූපය ගැන දකින්න ඕනේ. මම කියලා හිතන එක රූපය පිළිබඳ දුර වෙන්න, මගේ කියලා හිතන එක මට ඕන විදිහට පවත්වනවා කියන හිතන එක දුර වෙන්න රූපය ওই විදිහට දකින්න ඕනේ. ඒ පිළිබඳ විචිකිච්ඡාව බුදුහාමුදුරුවෝ ධර්මයේ සංකේ විචිකිච්ඡාව කියේකටයි ඒ විචිකිච්ඡාව කියන්නේ ධර්මයේ පිළිබඳ සැකය, බුදුහාමුදුරුවෝ ගැන සැකය, සංඝයා ගැන සැකය ලෝකයේ මුලැමැදාග ආදී විදියට බුද්ධ ආදී අට දෙන්නේ සැක. ඒවා දුරු වෙන මේ මෙහෙම කරන්න ඕන. සීලබ්බත පරාමාසය කියවේ තමන්ට මේ මේ කයෙන් හෝ බාහිර ස්වභාවයක් තුල කියන්නේ මේ ධාතුලේ නිර්මාණය තු ස්වභාවයක් තුල සීලයක් තියෙනවා කියලා ඒවා රකිමින් ඉඳීමෙන් සිල් ලැබෙනවා කියලා ගන්න අවිද්‍යාව. සීලබ්බත පරාමාසය. දැන් කයේ කොයි කැලලකටවත් සිල් තියෙනවා? හ්ම්. කයේ කොයි කැලයකටවත් තිල් තියනවාද කියලා ඇහුවේ? ඈ තේනවා. මොකද ඒක කලින් කිව්වේ? ඊළඟට පරමාද කියන්නේ ඒක කයේ තිල් තියනවා කියලා හිතාන කයට වද දෙන එක. හ්ම් දැන් බිම ඉඳ ගත්ත කියලා තිල් තියනවා. බිම මොනවා තියෙන්නේ? හ්ම් දැන් පුටු ඉඳ ගත්තාම තිල් කැඩෙනවද එතකොට? ඈ එහෙනම් කෑමේ තිල් දෙනවා. රැට කෑවා කියලා තිල් කැඩෙනවද එතකොට? නෑ බුදුහාමුදුරුවෝත් අවුරුදු 20ක් යනකම් ඔය රාතන් වහන්සේලාත් එක්ක පිටපාතේ ගිහින් තියෙනවා අවුරුදු 20ක් පෙරේ. රැට කෑම තිලි කැඩනවා බුදුහාමුදුරුවෝ අතර ගන්නවා තිලි කැඩෙන්නේ නැහැ. පස්සේ මේ බාහන වෙලා මේ ලාභ සත්කාරයන් වලට විතරක් ගිජු වෙලා මහාන වෙච්ච අන්‍ය තීර්ථකගේ ආදී මොකද කරේ මුංගෙදී රැදීත් ඒවල් ගානේ ගිහිල්ලා ඔය කියන ආකාරයෙන් දූෂණ කරන්න යාරෝ කරන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ නීතියක් දැම්මා. කාත්තේ පිටපාතින් වලකින් ටික. එච්චරයි. නැත්නම් ඒකේ දිල් තියෙනවනේ. ඒ දිලන්නේ බුදුහාමුදුරුවෝ කරන්න බෑනේ. වඩනකොට තමයි සීලබ්බත පරාමාස කියන්නේ මම හිතාගෙන ඉන්නවා ඒ වගේ සිල් තියෙනවා කියලා. හරිද? හරිද කියන්නේ? ඉඳා කයට වද දෙනවා. අමු කෙනෙක් හිතාගෙන ඉන්නවා හරක් වගේ ඉන්නවා කියලා. එළුව වගේ ඉන්නවා කියලා. මම මස් මාළු ගන්නෑ. මම එළුව වගේ තනකොළ විතරක් කකා තනකොළක විඳ විඳා ඉන්නවා. ඒකෙන් මගේ දිල් දැගෙනවා කියලා හිතාගෙන උන් එළුව වගේ හිටියා. එහෙම දිල් තියෙනවා. මම කෑවත් ඒකේ තියෙන්නේ අතර මහ භූතයෝ තනකොළ කෑවත් අතර මහ භූතයෝ ගෙඩි කෑවත් අතර මහ භූතයෝ නේ කොහෙද තියෙන්නේ? ඉන්නා මේ බුද්ධ ආගමට ඕනේ නැති ලේබල් හදාගෙන මේ නිර්මාන්ත ධර්මතාවයක් අරකයි මේකයි බුදුහාරෝම කතන්දර කියලා නේ. උඹලට නිවන් දකින්න ඕන නම් මේ මේ ටික කර කර හිටපල්. තමන් පාත්‍රය අරන් යනවා පාත්‍රයට වැටිච්ච දේක් කලන නිකයි. තමන්ගේ කල් කල් පවත්වගෙන තමන්ට මේ රහත් බව ලැබෙන ගන්න. මේ කය පවත්ව ගන්න මොනවා හරි තියෙන දේක් කාලා. වැඩෙන දේක් පාත්‍රයට කවුරු දෙන දේක් කාලා. තමන් නිකයි. ඒක මස් කෑවද, කාම් කෑවද, ප්‍රෝල් කෑවද, රුටි කෑවද කියලා යන්නේ. හත මහ භූතය විතරයි. හරි? සත්තු මරන්න එපා. ඒක වෙන කතාවක්. බුදුහාම කිව්වේ ඒක. අපේකට හවුල් වෙන්නේ නැහැ. දැන් හරක් වගේ එළුව වගේ එහෙම නැත්නම් ගෙම්බු වගේ අර වතුර බැහැගෙන උන් පෞසෝදනවා කියලා බුදුහාම කාලේ මොකක් කර කර හිටියන්නේ. මහා හිදලේ ගංගානාගගේ බහැලා මුන් නානවලු. ඇයි? පවෝදගෙන යන්නේ. බුදුහාමර ගිහිල්ලා වෙන ගෙම්බංගේ පව් ගොඩාක් කියලා. අර ගෙම්බු වරකෙම නීනේ. මට පවු තියෙන දෙයක් නෑ. උදාර වමාල දෙන්න ගෙලෙම. අයිති ගෙල් වාරකෙම ඉන්නේ මුට කියලා කියන පවු තියෙන දෙයක් නෑ. ඒ වගේ ආන්නම ගොම් වැඩ කරනවා තමයි සීලබ්බත පරාමාව කියන්නේ. අපේ ආතම හිතාගෙන මස් කණ්ඩම හොඳනේ අපි මාළු කණ්ඩම හොඳනේ ඒක බුද්ධ ආගමට හොඳනේ ඔය කියන ආකාරයෙන් බිම ඉඳ ගන්න ඕනේ පුටු ඉඳ ගන්න හොඳනේ ඈ රැට කණ්ඩම හොඳනේ මොන ගෙයි මාත කණ්ඩා වෙලාවක් හම්බුනේ නැත ඒක රැට කෑ මොකද වෙන්නේ මැල්ල යනවා එහෙම එකක් නැහැ ওই වැරදි දෘෂ්ටි හැදිච්ච එක තමයි බුදුහාමන්ට නීති දාන්න උනේ. මේ කියන ධර්මයන් භාවිතා කරන්නේ නැතුව ලාභ සත්කාර වලට කිජු වෙලා ඇවිල්ලා මේ බුද්ධ සාධනෙන් ඒවා ලබ ලබා මේ මහානකමට අපටයුතු වැඩ කරනකොට බුදුහාමන්ට නීති දාන්න උනේ. නැත්නම් රහතන් වහන්සේලා විතරයි හිටිය අවුරුදු 20ක් යනකම්. නැත්නම් මාර්ගඵලලාභී විතරයි මහානෙලා හිටියේ. ඒයට ওই ප්‍රශ්න මොකුත් නැහැ. ඔකයි ප්‍රශ්නේ. ඉතින් අපේ වන්දලා හිතාගෙන ඉන්නවා. ආ ඒක තමයි සීලය. ඒක තමයි මේක කියලා ඉතින් කොහෙද තියෙන්නේ? හරිද? ඉතින් අර පුංචි හිලයක් අල්ලගෙන ආයෙගේ හිල් නෑ අර හාමුදුර හොඳයි අර ආරන් ඉන්න හාමුදුර මෙහෙමයි මේ ආරන් කියලා කිව්වට Taman කොහොමද භික්ෂුවක් අඳුරන්නේ අඳුරන්න බෑ ඔයාලට හරිද මොකද අය කොණ්ඩේ හිල් දෙනවා මට පුළුවන් ඉතින් තියෙනවා ඕන්න මට පුළුවන් කොණ්ඩේ වහගෙන ඉන්න අය කොණ්ඩේ හිල් තියෙන්නේ උදාහරණ අපිට අවතර දීලා තියෙනවා මොකද කැලේ ඉන්නකොට අය අපිට හැමදාම හිත පාන්න අරම බලන්න මොකද උපකරණ තිබුණේ නෑ උදාහර අපිට කියලා දෙනවා ඔන්න අඟල් දෙකක් දක්වා මේ කොණ්ඩේ වවන්න පුළුවන් අපිට බෑඹුලක් දක්වා. හැබැයි එහෙම කොණ්ඩේ වහගෙන අවුල වහගෙන හිටියනම් අප්පෝ ඒක අහාඳුගෙන දෙක අහාඳුගෙන හැටි විතරක් කියයි. <laughs> ඔව් තමන් ඔය අඳුරන්නේ හැටි. තමන්ට අඳුරන්න බෑ කොහොමද ඒක? ඒක තමයි ප්‍රශ්නේ. මොකද තමන් මනින්නේ ඒකේ. සීලේ. එහෙ සීල් නැහැ. ආන්න එක තමයි සීලබ්බත පරාමාස කියන්නේ. දැන් තේරෙනවද? නමුත් ඔය වගේ තමයි හොයලා තියෙන්නේ. අයි මෙච්චර කාලා තියෙන්නේ. තිවුර අඳින විදිය, තිවුර පොරන විදිය, අඳින විදිය, කන විදිය, යන විදිය, ඉන්න විදිය, කතා කරන විදිය දිල්ල එක. කොහෙද වගේ දිල්ලේ? වගේ දිල් නෑ එකක්. වැරදිද? ඕවන් ඕවා තේරෙන්න මේ මේ විදිය ධර්මයේ දැක්කොත් විතරයි. කාමයට තමයි තමන්ගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා දීලබ්බද පරාමාසනේ තියෙන්නේ. නමුත් ආනකට සෝවාන්ගෙට මොකද කරන්න ඕනේ කියලා මුන් කියනවා ඔක්කොම සක්කාය දිට්ඨි විචිකිච්ඡා දීලබ්බද පරාමාසනේ නැති වෙන්න ඕනේ. ඒක මොකද්ද කියලා මම ඒක දන්නේ නැහැ. නැතිලා දන්නේ නැහැ. තමයි වෙලා තියෙන්නේ. ඉතින් කිය ගියා නම් මහලු. අර තමයි වෙලා තියෙන්නේ. දැන් තේරෙනවද? මොකක්ද ඒ කියන්නේ කියලා? එහෙනම් මම කරලයි මේ කියන්නේ. කරලා ඉවරලා තමයි මම කියා දෙන්නේ. ඔයාට වෙලා දෙන්නේ කරන්න කලින් මුම් හොය හොයා ඉන්න මොකද්ද වෙන්නේ කියලා. කරලා බලනවා වෙන දේ වෙන්නේ. දැන් ඔය වෙලා තියෙන තමයි මම ඔය කියන්නේ. තමන් රූප පිළිබඳ තක්කාය දිත්තේ ඇති වෙන්න විදිහක් නැහැ. මේ දවස් තුනේ ඔය පරිශ්‍රණය කරා. තමන්ට විචිකිච්ඡා පහළ වෙන්න බෑ රූප පිළිබඳව බුදුහාමුදුරු ධර්මයේ ආදී ස්වභාවයන් පිළිබඳව බුදුහාමුදුරු කිව්ව කාරණාවන් පිළිබඳව රූප පිළිබඳව. විචිකිච්ඡා නැහැ. ශීලපද පරාමාස පවදින්නේ නැහැ. හරිද? හරිද? එහෙනම් ඒක මොකද්ද වෙන්නේ? ඒ වෙන්නේ තමන් ඕම ඔය ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. මොකද සෝවාන් මාර්ගයට එන්නේ නැතුව සෝවාන් ඵල ලබන්න බෑ. සෝවාන් ඵලයෙන් ලබා තමයි සකදාගාමී මාර්ග කියා දෙන්න බෑ. සකදාගාමි මාර්ගයේ ගිහිල්ලා සකදාගාමි ඵලය ලබන්නේ නැතුව අනාගාමි මාර්ගේ වඩන්න බෑ. එහෙනම් රහත් වෙන්නත් ඉස්සෙල්ලා මේක කරන්න ඕනේ. එහෙනම් තමයි ඒක ගියා දෙන්නේ. තේරෙනවද? හැබැයි දැන් ඔය දුර වෙන්නේ මොනවා ගැනද? තාම රූප ලෝකයේ පිළිබඳව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බ දවරා මාස විතරයි. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි සම්පූර්ණයෙන් සරල වශයෙන් ගත්තොත් පණ නැති ලෝකය ගැන විතරයි. තාමනක් තියෙන්නේ. පණ නැති කියලා ලෝකයක් තියෙනවා. අංග එකත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. නේද? ඒ සෝවන් ඵල චිත්ත විද්‍ය ඒ සෝවන් ඵලයට එන්නේ බණ හන වෙලාවක. හයි. බණ කරලා වෙලා වෙනවා බණ අහන වෙලා වෙන්න පුළුවන් බණ කියන වෙලා වෙන්න පුළුවන් තමයි ධර්මයේ සත්‍යයන කරන වෙලා වෙන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවක් කරන වෙලාවක කොහොමද බණ අහන වෙලාවක මොන කොහේ හරි වෙලාවක නීවරණයටපත් වෙච්ච වෙලාවක විසංකාරමුණුත් ඒක වෙනවා. ඕන වෙලාවක වෙයි. ඒක අපිට කියන්න වෙලාව කොයි වෙලාවද කියලා. බුදුහාමර කියදී මේ ආතාවතරෙන් මොනෙක් විදිහ වෙන්න පුළුවන්. බුදුහාමර බණ කියනකොට බණ අහගෙන ඉඳපය වෙලා දිනවා. බණ කියෙම හිරු හාමුදුරන්ට ඒවත් පතේ ඵලය ලැබිලා දිනවා. සෝවාන් වේ රහත් වෙලක් තියෙනවා. හරිද? තමන් බණ මෙනෙහි කරනකොට වෙලා දිනවා. තමන් භාවනා කරනකොට වෙලා දිනවා. ඒක ඉතින් ඔය ඔක්කොම කර කර හිටපෙ වෙලා ඉන්නේ. ඒක තමයි මේ කියන්නේ. අලෝභ දේශ මොහ වෙන ආකාරයෙන් සිත පාත්ත පාත්ත ඉන්න. එතකොට බින්දුවා. හරි? හ්ම්. එතකොට දැන් Tamanට ඔය කියා දුන්නාගේ කාරණේ Tamanට මෙසේ මේ ආත්ම භාවයේ උත්පත්ති නතර කරගන්න ඕන නම් ඕන්ගේ භාවනා කර කර ඉන්න. අනුන්ගේ දේවල් හොයලා තර්ක විතර්ක දාගෙන Taman ඔය කියන ආකාරයෙන් වාද හදාගෙන ඉන්න ඕන නම් ඒවත් කර කර ඉන්න. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ උන් එක ගිහින් නිවන් දකින්න බැරි වෙනවා. ඒ ඈත් එකකින් සංසාරේ යන්න උන ඒ ඈත් එක්ක අත්වල බැඳගෙන සංසාරේ යන එකයි දෙන්නේ. ගැලවෙන්න ඕන ඕක කරපරයි. හරි. තමන්ට එකපාරක් තීරණය කරගන්න වෙන මෙච්චරයි. හැමෝගෙම පස්සේ ගිහින් තමන් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. එක මාර්ගයකට ගිහිල්ලා විතරයි නිවන හම්බෙන්නේ. තමන්ට මාර්ග ගොඩක් තියෙනවා. කවුරු කිව්වත් මම කියන මාර්ගයෙන් නෙවෙයි මම කියන්නේ. තමන්ට ඒ කියන ආකාරයෙන් මේ මාර්ගඵලයට යන්න මාර්ග හරි කියලා තමන්ට තේරුණා නම් ඒ පාරේ යන්න. ආයෙ තවත් පාරවල් එක යන්නේ නැතුව. එතකොට වැඩ අමාරු වෙනවා. හරිද? දැන් ඔගේ Taman තව යමක් මෙතෙන්දි කියා දෙන්න තියෙනවා. ඒ මොකක්ද? දැන් Taman මේ තාකල් මෙහෙම Taman මේ කියන ධර්මතාවයන් තේරුම් අරගෙන මේ භාවිතාවන් කරන තාකල් Taman මෛත්‍රී කරනවා කියලා එකක් සිද්ධ කරානේ. දැන් මේක රතිපට්ඨානයට අදාළ වෙන්නේ නැති එකක්. නමුත් මෙන්න මේකක් කියා දෙනවා හේතුවක් නිසා. දැන් තමන් මෛත්‍රී භාවනාව කරනවා කියලා මෙතෙක් කල කොහොමද ඒක කරේ? දැන් කොරාන මෙච්චර කරා. සීලසත්ත්වෝ නිදුක්කත එචාරි නිදුක්කත නිදුක්කතද? නිරෝගීත. නිරෝගීත. හ්ම්? තමන්ගෙන් පටන් ගන්නද? තමන්ගෙන් පටන් ගන්න. ඔය ඉස්සලා තමන්ටනේ කිව්වේ අත්තාන මේ පටන් ගන්න. බුදුහාර කරන්නේ තමන්ට. තමන්ට මොකද කරේ? මෛත්‍රී කරනවා. කොහොමද මෛත්‍රී කරේ? ඉදුකෙත්වා අලෝකෙත්වා වෛර නැත්තෙක් වෙනවා අලෝකෙත්වා සුලපත්ත්‍යත්වා වෛර නැත්තෙක් වෙත්වා ආය දුකෙන් දුකෙන් මිදෙත්වා එහෙම කියලා කිව්වා ඊළඟට ආමෙන්න ගුරුවරයෝ දෙමළගුරු අනිතවතු මහිතවතු නෑදෑයෝ සියලු සත්‍යෝ දුක්ගිතා නිරෝගීතා දෝපත්තිත්වා කියලා කියපනේ හරි තමයි තව ඉතරහට යන්න කලින් ඔය කියා දෙන්න පස්සෙත් තමයි ඔක හරියට තේරෙයි. හරියටම තේරෙන්න තවත් ටිකක් ඉතරහට හෙට අනික් වුණා බද්දේ. දැන් මට කියන්න තමන් මම නිදුක් වෙම්මා කියලා කිව්වේ මොකක් නිදුක් කරන්නේ? ගමන් <laughs> මුලඟ දැන් ඇඟක් තිබ්බ අසුචි වල දැන් නෑ කලින් කොරේ කොහොමද කලින් තිබ්බද ඒක කලින් අසුචි වල කලින් තිබ්බ මුට්ටිය මුට්ටිය තිබුණා කලින් තිබ්බද මුට්ටිය කලින් තිබ්බා කියලා තමයි හිතාන හිටිය කලින් තිබ්බද කියලා අහන්නේ කලින් තිබ්බේ නෑ හිතාන හිටියා හිතාන හිටියා එද ඒක තමයි නිදහස ඒක ඒක නිදහස ඒක මොනවා නිදහස ඒක නිදහස කොහොමද ඒක නිදහස කොහොමද නිදහස කොහෙද එහෙම තියෙන්නේ ඉවෙන්චුවලි වැඩිද එහෙම එකක් නැහැ නේ නැත් එකක් කොහොමද නිදු කරන්නේ දැන් මම ඊයේ උදාහරණ කිව්ව පන්දමක් අරා වේගෙන් කරගෙන රවුමක් රවුමක් ඕන කියලා හිතවල රවුම තියෙන්න ඕන කියලා හිතවල රවුම ලස්සනයි කියලා හිතවල රවුමක් ඇදලා නැහැ එහෙනම් තමන් නැති එකක් නේ දුක් වේවා නේ දුක් වේවා දුක් දැන් මම වලදී සතර මාත සතර මා ධාතු නිදුක් වේවා නිරෝධ මේගොල්ලෝගෙන භාවනා වල හැටි දෙනවනේ ඒ තමයි ඒකලා කියන අපි මෛත්‍රී භාවනා ගොඩක් කරා අපි දැන් ওই මාත්‍ය ආන තන්තෙන් අපි බ්‍රහ්ම ලෝකේ යන්න හම්බ වෙනවා අපිට ඔය කියන මාර්ගඵලත් හම්බ වෙනවා කියලා එදා ඉන්නවා මොනකොල්ලා හම්බේ මොනකොල්ලා නේ දැන් අර කෙනෙක්ම කර කර හිටියනේ පන්තලට ගිහිල්ලා මෛත්‍රී භාවනා කරනවා කියලා එන්න එනවා කොහොමද මෙලහවුනම පොඩි කියනවා. නෑ කියලා ඉන්නේ ඉස්සෙල්ලා. සංසාරේ දුකෙන් අත මිදෙන්න සංසාර බයෙන් ඒ කියන්නේ මේ අවිද්‍යාව තුළ. හවුද? මටයි මට මට මම කොහෙද හිටියේ? මම කියන එක ඉතින් මට තේරුම් ගන්න ඕනේ. එළ මම නිදාගෙන කොහොමද? අනිත් සත්‍යයන් හරියට අනිත් සත්‍යයන් හරියට අනිත් සතරම අනිත් යවුන්ට කරන්න හරි තමන් කරගෙන ඉන්න එපා ඉස්සෙල්ලා අනිත් යවුන්ට කරන්න බැරි තමන් කරගෙන ඉන්න එපා ඉස්සෙල්ලා ඒකනේ බුදුහාමුදුරු කිව්වේ අත්තාර මේ පටමන් කියලා ආවකට හේතුව තමයි තමන් යමක් අධ්‍යයනය කරන්නේ නැද්ද ඔය කියන කේනේම කරපේ කියලා මම කියවනේ මම කියන එකක්වත් කරන්න එපා තමන්ට තේරෙන්නේ නැත්නම් අතහැරලා දාලා ඩිගයිඩ් එතරයි කරන්න එපා තමන්ට ඒකෙන් ප්‍රතිඵලය ලැබෙනවා කියලා තමන්ට විශ්වාසය නැත්නම් ඒක වෙනවා කියලා ප්‍රතිඵල ලැබෙන බව තමන්ට ප්‍රත්‍යක්ෂ නැත්නම්. يعني මම කියන්නේ බෙහෙත් බොනකොට ලෙඩ හොඳ වෙනවා කියලා විශ්වාස නැත්නම් තවදුරටත් බෙහෙත් බොන්නේ මොකටද? ඔය වගේ එකක් තමයි වෙලා තියෙන්නේ. ඔය අය කියන කෙනේ ඔක්කොම කර කර කර කර ඉන්නවා. කියලා එකක් තියෙනවා. යන්තම් හරි හැපි ඉතින් හොඳයි ඉතින් එහෙමත් කරා නා. නමුත් දැන් ඔය කියන ආකාරයෙන් නිදුක් භාවය කියලා කියන්නේ මොකටද? බුදුහාමුදුරුවෝ හ්ම් දුක්ඛ කියන්නේ මොකද? දැන් දුක කියන්නේ මොකද්ද කියලා කියා දුන්නා නම් තමන්ට. දුක දුක කියන්නේ මොකද්ද කියලා අහන්නේ මම. දැන් දුක කියන්නේ මොකද්ද කියලා කියා දුන්නේ? අනිත්‍ය. අනිත්‍ය භාවය දුක්ඛයි. අනිත්‍ය භාවය දුකයි. අනිත්‍ය භාවය දුකයි කියන්නේ අනිත්‍ය අනිත්‍ය භාවය නිසා දුක්ඛයි. මොකද්ද දුක කියන්නේ? අනිත්‍ය භාවය නිසා ඇති වෙන ලක්ෂණයක් නේ මම කියන්නේ දුක කියන්නේ ලක්ෂණයක් කියලා. ලක්ෂණයක්. වෙනස් වෙනවාට කියන්නේ වෙනස් වෙනවා කියලා එකක් වෙනවා. මම කිව්වා අනිත්‍යයි කියන්නේ ඇතිලා නැති වෙනවා. වෙනස් වෙනවා කියලා එකක් නැහැනේ. ඇති වෙනවා නැති වෙනවා උපාද වය ධම්මිනෝ කියන එකයි අනිත්‍ය දා. මොකද දුක දා. හ්ම්. සුද්දාෂ්ටක සුද්දාෂ්ටක සභාව කියන්නේ මොකක්ද සුද්දාෂ්ටක සභාව? අනිත්‍යයි. අනිත්‍යයි යව වෙදී. අනිත්‍ය නිසා ඇතිවෙච්ච தත්ත්වය මොකද? අනිත්‍ය කියන්නේ ධාතු එක තියෙනවා වෙන් වෙනවා විතරයි. දුක කියන්නේ? තියෙන නිසා තියෙන ලක්ෂණය. කැප්ටි වෙන හැම කලන විහෝණ. අනිත්‍ය භාවයේ තියෙන නිසා ඇති වෙන ලක්ෂණය. මොකද්ද ලක්ෂණ කියලා මාත් දන්නේ. ඒ ලක්ෂණ මොකක්ද? අනිත්‍ය භාවය ගැන. අනිත්‍ය භාවය නිසා ඇතිවෙච්ච தত্ত্বය මොකද්ද? දුකයි කියන්නේ. ඒ අනිත්‍ය භාවය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා. ආ ඉතින් දුකයි භාවය විසිරී යන එකට එරෙහිව තියෙන මොකක් එරෙහිව තියෙන්නේ? ලක්ෂණය. පෙරහැවිදි ලක්ෂණය. ඒක ලක්ෂණය මොකක්ද කියලා? ආපෝ ගුණය. ආපෝ ගුණය හින්දා තමයි ඇති වෙන්නේ නැති වෙන්නේ. ඉතින් ඒක තමයි අනිත්‍යයි කිව්වේ. දැන් අනිත් දුකයි කිව්වේ මොකටද කියලා අහන්නේ. සම්මුතියක් ඇති කරගන්නේ. සම්මුතියක් ඇති කරගන්නේ. මොකද ඇති කරගන්නේ සම්මුතිය? පුද්ගලයේ පුද්ගලයෙක් දෙයක් වස්තුවක් නැති දෙයක් තේනවා කියලා වරදවා ගන්න එකටයි කිව්වේ. මේ දෙයක් තේනවා කියලා හිතුවා කොයිද මේ දෙයක් තියෙන්නේ? මේ දෙයක් නැහැ. එතන ධාතු ගොඩක් විතරයි තියෙන්නේ. ධාතු ගොඩකට රැවටෙනවා සත්‍යයේ පුද්ගලයේ කාත්මයක් ජීවයක් වෙනවා. ආනෙක තමයි දුක්ඛ කිවි දුක් කිවි හිස් බරු මායාකාරී බවට. ආන්ගේ හිස් බව බරු බව මායාකාරී බව කියන එක තමයි දුක්ඛ. ඔය වචනේ අරන් ඕනනම් තම බලා ගන්නවා තවත් ඔය පාලි ඩික්ෂනරියක් අරගෙන. දුක්ඛ කියන වචනේ අර්ථය මොකක්ද කියලා තියෙනවා. දුක කියන වචනේ අර්ථය හිස් තුච්ච මුලා කියන ඕමය අදහස විතරයි තියෙන්නේ. දැන් නිදුක් කියන ඩිසෙප්ෂන් කියන එක. ඈ ඩිසෙප්ෂන් කියන එක. කියන්නේ මේ මොකද කියන්නේ? මුලා මුලා ඉලූෂන්. හරිද? එතකොට ආන් ඒ මුලා බව, හිස් බව, තුච්ච බව කියලා කියනවා. දුක්ඛ කියන්නේ. නිදුක් කියන්නේ මොකද්ද ඒකට? ඒ අත ඒ කියන්නේ ඒ මුලාවෙන් හිස් භවෙන් මායාවෙන් නිදහස් වෙනවා කියන එක. මොකද්ද මුලාව එතකොට? මේ මේ ඔකද මුලාව තමයි මේක මම කියලා ගත්ත මුලාව. එතකොට මමෙක් ඉන්නවා මට කන් මට ඇඟක් පේනවා මට කෙස් තියෙනවා ලොම් තියෙනවා මට මේවා පාවිච්චි කරන්න පුළුවන් මම දැක්ක දේවල් තියෙනවා මට ඇහුණ දේවල් තියෙනවා කියලා ඕම් ඔක්කොම ගත්තේ මේ මම කියන මේ හිස් බවත් එක්ක. එහෙනම් මොකද්ද කිව්වේ දැන් ඔය? මම නිදුක් වෙම්මා කිව්වා ඒකේ අර්ථය මොකද්ද? පඩවි ආභෝධය ජොයාගෙන මෙන්න මේ ස්වභාවයෙන් මම කියලා ගත්ත අවිද්‍යාව මුලාවෙන් නිදහස් වෙනවා. එතන දුක කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කෙලිම අවිද්‍යාවවත් ඇතිනේ. මේ දුක් වේලාවේ කියන්නේ අවිද්‍යාවෙන් නැති නිදහස් වෙනවා. මොකද්ද අවිද්‍යාව මම කියලා ගත්තේ. එහෙනම් මම කියලා කියනකොට මොකද්ද කරන්න ඕන නම්? අවාගේ දන්න ඕනේ සතර මා ධාතුන් හැදිච්ච පට ව්‍යාපෝ තේජාව නිර්මාණ වූ මේ මුලාව. නිදුක් වෙම්මාගෙන් දන ඒ බොරුවෙන් නිදහස් වෙමි. නිරෝගී වෙම්මා කියනකොට ඒ සංසාර රෝගයෙන් නිදහස මේ වෙනුවෙන් හිතමින් කතා කරමින් ක්‍රියා කරමින් කර්ම රැස් කරගත්තා. සංසාරයක් හැදුනා කර්ම හින්දා. එහෙනම් ආන්ගේ කර්ම වලින් නිදහස ලැබෙන්න තමයි මේ කිව්වේ සංසාරයේ මත මිදෙන්න ඕනේ. සංසාරයෙන් ගැලවෙන්නොත් විතරයි මේක වෙන්නේ. නැත්තම් තමයි කොච්චර මේවා දැනගෙන හිටියත් කර්ම කර කර හිටියොත් ආයෙත් උද්දිනවා. එනිසා එකම ක්‍රමයයි තියෙන්නේ වෙන මොකොත් ක්‍රම නැහැ මේ වල කවුරුත් උදව් කරන් ඉන්නේ තමන් ඕනනම් උපදින අතර කරගන්න නැත්නම් ඉතින් ආයත් කැමති නැත් අකමැති නැත් ආයත් සංසාරට එනවා අනේ මට ආයෙ උපදින්න ඕනේ ඕනේ කියලා නිකන් හිතේට හරියන්නේ ඒ විදිහට කර්මශය වෙන්න වැඩ කරනවා අනේ තමයි සංසාර රෝගා මහ බය කිවි සංසාර රෝගයයි භයානක එක ආන්නේ සංසාර රෝගයෙන් අත මිදෙන්න ඕනි නිරෝගී බව හරිද සුවපත් වෙනවා කියන්නේ මොනව කරලාද? මොකද සුවපත් වෙන්නේ? හ්ම්? සුවපත් වෙනවා කියන්නේ මොකද? සංසාර රෝගේ දුක. සංසාර රෝගේ කියන්නේ නිරෝගීකම කියන්නේ. සංසාර රෝගේ අත විදින්න මොකද කරන්න ඕනේ? තමගේ සිත සුවපත්. එදේ? සිත සුවපත් කරන්න මොකද කරන්නේ කියන්නේ? ඒක සත්‍ය අවබෝධ කරගන්න තමන් තුළින් දැක. හ්ම්. ඒකට මොකක්ද කරන්නේ? හරි. තාපුත ගාන බස්. ඒකට නීවරණ නැති කරගන්න. ඒකට ඉතින් නිකම්ම පුළුවන් වුණා දැන් නීවරණ නැති කරන්න. ඒක කරන්න. ඒක කන්නේ කොහොමද? අනිත් ඉන්නේ ඒකට නීවරණ යටපත් කරගත්ත අය නීවරණ නැති කරගත්ත අය හම්බෙලා ඒ අනුව ධර්මය ආගෙන ඒ අනුව හැදිරෙන්න වෙනවා. එහෙනම් මේක තමයි කිව්වේ තෙරුවන් සරණ යනවා කියලා කිව්වේ. ඔය නීවරණ යටපත් කරගුවට හරියන්නේ නැහැ. නීවරණ යටපත් කරගෙන හිටපොයි වොන් තරම් හිටියා. බුදුහාමර කාලෙත් ඒ ධර්මයේ තේරුම් කරගත්තේ නැත්නම් වෙන්නේ නැහැ. ඒ ධර්මයට අනුව බුදුහාමර කිව්ව විදිහට හැදුරුනේ නැත්නම් ඒ හරියන්නේ නැහැ. එහෙනම් සුවපත් වෙන්න ඕන නම් තෙරුවන් සරණ යන්න වෙනවා. එහෙම නැතුව මේ ලෝකේ කවුරුත් සුවපත් වෙලා නැහැ. හරිද? භාවනා කරා කියලා විපත් වෙන්න හම්බෙන්නේ භාවනා කළා ඉර්ධි පාන්න පුළුවන්, ධානය ශක්තිය ඇති කරගන්න පුළුවන්. හැබැයි යාට ධර්මයේ තේරිලා නැත්තම් එයා සංසාරියයි. රක්ම ලෝකවලත් උපදී. පුළුවන්. හැබැයි නන්න දෙන්නේ. විපත් වෙන්නේ. සංසාරයෙන් අත මිදෙන්නේ නැහැ. ඇයි? තෙරුවන් සරණමත්. ඉතින් යාළුවනේ කියන්නේ ලොවෙන් යමෙක් සුවපත් වූයේ නම් ඒ හැම තෙරුවන් සරණ ගියා කියලා නැතුව කරන්න නම් වෙන්නේ නැහැ. ඔය තනියෙන් කරනවා නම් බුදු වෙන්න වෙනවා. එහෙම නැත්නම් අනිවාර්යෙන් තෙරුවන් සරණ යන්න වෙනවා. හරිද? දැන් කොහමද මේ මෙතෙක් දාලා කොය මෛත්‍රී භාවනා කරලා තියෙන්නේ? බුර්ගීජා බුර්ගීජා කියන්නේ. නැයිද මං අහන්නේ ඔයායට යන්න අපායක් තියෙයිද ඔම හිටියාම? එයා කාරි බුර්ගුල් කරා හිටියා. හ්ම්. නොකිය හිටියා නම් වඩා හොඳයි. නොකිය ඉන්නේ හොඳයි. සාධාරණයි ඇත්ත වශයෙන්ම මොකක්වත් නොකරන එකන් ඉන්න එක ඔයට වඩා පව ටිකක් අඩු වෙනවා. ඒ වේය දන්නවට ඒ දාන කර කර ඉන්නේ කිසිදු අර්ථයකුත් නැහැ. Tamanට ඔය කියන ආකාරයෙන් යමක් වෙලක් නැහැ. Taman තවත් අකුසල එක්කුත් ආශාස් කරගන්නවා දන්නේ නැති ගමන් කොල්ලනවා. ආනක තමයි කියන්නේ. වදින්න ගිය දේවල් ඉහි කඩා වැටෙනවා කියලා කියන්නේ ඕමකට. අද ඒක තමයි දැන කිව්වත් කතර ගන්න නැත්නම් අතර මං කියන්නේ ඕම හිතනවා. කරන ඕන එකක් දැනගෙන කරන්න ඕනේ. නැත්නම් නොකර නිකන් ඉන්න ඒක හොඳයි. නොකර නොකර නිකන් ඉන්න. අරුණාස් දැන් මේ කරපැත්ත පව්. කරගත්ත පව්. කරගත්ත පව් ඉවරෙන්න ඕක කරගෙන ඉන්න. පව් කොච්චර කරත් කමන්නේ මේ ඩිකොල් ඉවර වෙනකොට ඉවර වෙනවා. කරගත්ත පව් ගැන හිතේ තනින් දෙන්න. Taman දැන් කරන් තියෙන දේ දැන් පටන් ගන්න දැන් කොල් ඉවර කරනවා. දැන් රහත් වෙලා ඉවරයි. ඉවරයි. ඔය 10ක් මිනිස්සු මරපු අඟුලි මාලත් ඒව ගැන එකක්වත් හිතන්නේ නැතුව මේ මේ භාවිතාව කරන්න කියලා බුදුහාමර කිව්වා මහාන වෙලා ඒක කරා රහත්ලා ඉවර වුණා. ඒව ගැන හිතේදා ඕක කරලා ඉවර කරන්න හම්බෙන්නේ බෝධිසත්වයන්ට පෙර ආත්මේ කරපු කවු තිබ්බා. විපාක දෙන්න දෙනවනම් විපාක දෙයි. බුදු වෙලත් ඒවා නතර කරන්න බැරි ඒවා තිබ්බා. ඒ හින්දා අපිට ඒක කරගෙන හිත හිතා ඇදලා ගන්න වෙන්න තියෙන එක වෙයි Taman දැන් ඉඳලා ආ එකක්වත් ඒව කරන්නේ නැහැ කියලා හිතාගෙන දැන් ඉඳන් පටන් ගත්තොත් කොයි වෙලාවෙ ඉවරයක් වෙන්න පුළුවන්. නැත්නම් ආ පස්සේ කරන්න බත කරන්න කියලා තවත් කර්ම කර ගහගෙන හිටියොත් එහෙම Tamanට කවදාවත් ඔක ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. එච්චරයි. එන්නේ ඒවා ඔච්චර අපි දන්නේ නැහැ. ඒක වෙන්නේ ඔය කියන ආකාරයෙන් අවිද්‍යාව හින්දා ඒක හිතවන. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක අවිද්‍යාව හින්දා උනානේ. ඒක ගැන හිතේ දැල්ල වැඩක් තියෙනවා. තවත් ආයේ කරන්නේ නැහැ කියන තීරණය අරගන්න. එච්චරයි. අංගලි මාල් කිව්වෙත් එච්චරයි. අංගලි මාල්ට උඩ ප්‍රශ්නේ වුණා. මිනිස්සු මරලා ගිහලා භාවනා කරන්න ගියාම මෙයාටදී භාවනා කරන්න බෑ. මොකද අර කෑ ගහපුවා ලතෝන් දුන්නේ මම ඔය කියන ආකාරයෙන් මරනෝ කපනෝ කොටනෝ ගේ ඔය කෑ ගහපු මිනිස්සු කෑ ගහපුවා මතක් වෙන්න ගත්තා. එහෙනම් ගිහිල්ලා අඟලිමාල කිව්වා මම බුදුහාමර මට භාවනා කරන්න බෑ මට මේ එනවා අරක එනවා මේක නෑ. ඉතින් අදිෂ්ඨානය කරගන්න කිව්වා. ඒව තමයි නොදැන කරපුවා තමයි කරපුවාට කරන්න යන්නේ. අද ඉඳන් තමයි මහාන වෙච්ච දා ඉඳන් තමයි සත්තු මරුවේ නෑනේ. හා. ඒ මොහොතේ ඉඳන් සත්තු මරුවේ නෑ. ඒ අදිෂ්ඨානේ බලයෙන් ඒ සීලේ බලයෙන් Tamanට මේක කරන්න පුළුවන්කම ලැබේවා කියලා හිතාගෙන අදේ ධම්මං සත්තු මරන්නෙම නෑමයි කියලා හිතාගෙන භාවනා කරන්නේ. එදලා ආයෙ පරේ නේ ජීවිත කාලෙ මෙතන. මම ඔයයි මේ දිල් ගන්නවා හරි ගන්නවා ආයෙ ගිහලා අර කඩනවා නම් ඕක හරියන්නේ නෑ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ? ඉඳ දිල් කැඩෙනවා තමයි. රහත් වෙනකන් දිල් කැඩෙනවා. රහතන් වහන්සේ කියන්නේ දිල් කැඩෙන්නේ නැහැ කියන්නේ. එතෙ හරි. ඒ ඉන්න එකට ප්‍රශ්නයක් නෑ. ඒක හිතේ තෑදීරෙකුත් නෑ. හැබැයි දැන දැනාම ආනන් අපිට ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ආයෙත් කඩ කඩ හිතේ තාම කඩ කඩ ඉඳලා හරියන්නේත් නෑ. හරිද? ඒකයි බුදුහාමර කිව්වේ ගැලවෙන්න නම් අනිවාර්යයෙන් මේක නතර වෙන්න වෙනවා. ඒකට ඉතින් තමා තීරණය ගත යුතුයි. ආයෙ මෙතන ඉඳන් කරන්නේ නැහැ කියලා තීරණය. ඒ තීරණය අරගෙන වීරියෙන් ඒක රකින්න වෙනවා. එතකොට ඉවර වෙයි. නැත්නම් දැන දැනාම ඒව කඩ කඩ කඩ කඩ හිටියන් නම් ගැලවෙන්න හම්බෙන්නේ තියෙනවා. හරිද? හ්ම්. හෙට දෙයටදී මක් කරන්නද? කරන්න දෙයක් නැහැ. වෙන්න තියෙන එක හරියට අදාගන්න එකටයි කරන්නේ. එහෙනම් ඔය ප්‍රතිපත්තාණයට අදාළ නැති වුණත් Taman ඩෝක කියලා දෙන්නේ. මොකද වරද්ද ගන්න නිසා නැත්තම්. ඒකම අහුවෙලා තියෙන උවට නේද? එහෙනම් ඔය අහුවෙලා තියෙන වැඩි මාර්ගයකට අහුවෙලාදී Taman ඒක කර කර කර කර ආයෙදී තියෙන දේ. ඒක හරියට ඒ හින්දා තමයි මිනිස්සුන්ට මේක වෙලා තියෙන්නේ. මේ පෙරීමේ ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඉතින් එයා ඒවා කර කර කර කර ඉන්නවා. ඉතින් එයා දින්න කරනවා. අප පන්තල් ගිහලා වැඩ කරනවා. ඒ ගියාට ඔකමයි කරන්නේ. මේ හිටියත් ඒකනේ කරන්නේ. ඉතින් ආමුදුවත් පන්තල් වෙලා අරගෙන ඉන්නවා. ටීවී බලනවා, රේඩියෝ අහනවා. ආමුදුවත් ඒ කාර්යවල වෙනවා, අර කරනවා. අපි කරාම මොකද? ඒලා කරාම මොකද? දෙකම එකයි නේද? මුං ඉතින් ගෙවල් වලට ලයින්. ඒ සාධාරණයි තියෙන එක නේ. ඒ ප්‍රතිඵලයක් නැහැ. තමන්ට එහෙලියත් ඒක කරන්නේ මෙහෙලියත් ඒක නම් කරන්නේ ඒකෙන් දෙන්නම එක જાති විදිහට කරන්නේ ඉතින් සිවුර මා සිවුරයි යන්නේ මම කියලා ඔය ගව්මයි සායයි කියලා ඔක මාරුණා කියලා ඔක සීලයක් ඇත්තේ නැහැ ඒ ඇත්ත හැබැයි ඒක තේරෙන්න තමන් කරලා බලන්න ඉතින් ප්‍රතිඵල ලැබෙන විදිහට කියා දෙලා නැති ඉඳා සාධාරණයි ඒකට කෙනෙක් පන්සලෙන් ඈත් වෙනවා ඔය චාරිත්‍ර වාරිත්‍ර වලින් ඈත් වෙනවා ඇයි ඈත් වෙන්නේ ඒක ප්‍රතිඵලයක් නැහැ කියලා යට තේරෙනවා ප්‍රතිඵල ලැබෙන විදිහට කියා දෙන්නේ නිකන් එයාදලි දේතු එයින්දා මෛත්‍රී භාවනාව කරා නම් කෙනෙක් බුදුහාමුදුර දක්වනවා ඔහු රහත් වෙන්න ඕන. මෙත්තාය චේතෝ විමුක්තිය ආසය විදාය භාවිතාය කියලා කියනවා. මෛත්‍රී කරා නම් චේතෝ විමුක්තිය ලබන්න ඕන. හරිද? එහෙනම් නැත්තම් බුදුහාමුදුර කියනවා මෛත්‍රී ආනිසංසයන් හේතු කරගෙන ඔය මෛත්‍රී ආනිසංස සූත්‍රයේදී බුදුහාමුදුර කියනවා මේ ආත්ම භාවයේ ඔහු අධිගමයකට එහෙම නැත්නම් උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියනවා. ඊතුම් මනුෂ්‍ය ධර්ම කියන මාර්ගඵලයකට උත්තරී මනුෂ්‍ය ධම්මං අප්පටි විජ්ජෝ උත්තරී මනුෂ්‍ය ධර්මතාවය කියන්නේ සෝවාන් සකදාගාම අනාගාම හරියත් කියන්නේ එවැනි මාර්ගඵලයක් නොලැබුවොත් ඔහු භක්ම ලෝකයේ උපදින තත්ත්වයටපත් වේ මෛත්‍රී භාවනා කරනවා හරිද කියලා බලාගන්න කොහෙද උත්තරී යෝගී තියෙනවා ඔව් මෛත්‍රී භාවනා කළා නම් ඒත් මොකද වෙන්න ඕනේ කෙලස් ප්‍රහාණය වෙලා මාර්ගඵල අවබෝධයට නිවනටපත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ මේ මොකදද? වැරදින්නේ කොහොමද කියන්නේ? හරි තකන කරේ. ඇයි එහෙම කරේ? මොඩ මොඩ කමෙන්ට්. හරි නම නෑ. ඒ ඉඳ දැන් මැදදී ගාම්ගේ හරියට කරගන්න හැටි තමන්ම ඔබ බලාගන්න. ඒ ඉන්න කොතන ගිහිල්ලා හරි ගවන්නේ දිලි ගත්තාම හරි බෝධි පූජා තියන්න ගියාම පන්තලේ ගිහලා හරි නැත්තම් ටීවී එක බලාගෙන හැදම ඔය කියන වෙලාවට කියනවන්නේ මෛත්‍රී භාවනාව දැන් කරන්ට කියලා. දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හිතන්න කියලා නේ. දැන් තමයි මොකද හිතන්නේ එතකොට? සතරමාවෝටි. මම කියලා කියන දන කවුරු කොහොම කිව්වත් තමන් මම කියලා හිතන්නේ තමන් දැන් දන්නවා මම කියන්නේ පට විආපෝදේ දේවාය කියන ධාතු වලින් දිච්ච මුලාව. නිදුක් වේවා කියනකොට ඒ මුලාවෙන් නිදහස් වෙමි. නිරෝගී වේවා කියන තැන සංසාර රෝගයෙන් අත මිදෙමි. සුවපත් වේවා කියනවනම් තෙරුවන් සරණයි. තව කොටසක් ඔගේ තියෙනවා කියලා මම මුලින්ම කිව්වේ ඒකයි. තියෙනවා තමන්ට ඔය ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ කයේ නෙවෙයි ඔක්කොම තියෙන්නේ සිතේ. හිඳ වෛරය, ක්‍රෝධය, මානිය ආදී ස්වභාවයන් ගොඩනගෙනවා සිතේ මේ අවිද්‍යාව තියෙන තාක්කල්. ඒ හින්දා වෛරය නැති වේවා, ක්‍රෝධය නැති වේවා කියලා හිතුවට ප්‍රශ්නයක් නැහැ. ඒක වෙන්න ඕනි හිතේ එකක්. මේක තේරෙනවා නම් ඉබේම එක වෙනවා. දැන් තමන්ට මේක ධාතු ටිකක් කියලා තේරෙනවා නම් තරහ ගන්න මොකක් එක්කද? කාත් එක තරහ වෙන්නේ. ඈ? අන්තර්මා ධාතු ටික තරහ වෙන දෙයක් තියෙනවද ඥාණය එනකොට? ඒ ඊර්ෂ්‍යා කරන්නේ මොකක් එක්කද? අන්තර්මා ධාතු ගොඩක් එක්ක. ඔය වෛර, ක්‍රෝධ, මාන ඔක්කොම නිතියනවා නිකම්ම මේ සත්‍ය දෙල්ල ඇවිල්ලා. එහෙනම් තරහ ගන්න කෙනෙක් නැහැ. ඊර්ෂ්‍යා කරන්න කෙනෙක් නැහැ ඔතන. එහෙනම් ඊර්ෂ්‍යා නැතිවා, වෛරය නැතිවා, ක්‍රෝධය නැතිවා කියලා කිව්වට ප්‍රශ්නයක් නැහැ. තමයි මේ සත්‍ය අවබෝධ නැගින්නේ. මොකම කරන්නේ? මොකද තමන්ට ඔක අනිත් පැත්තට හිතනකොට ඒක හිතුවෙනක වැදගත්. මොකද්ද? මාවෙන්ම ගුරුවරයෝ දෙමාපියෝ කියලා හිතනවා. මොකක්ද ඒතොර හිතන්නේ? මම වගේම මේ වටබිය ආපෝතේජෝ ආයෝ කියන මුලාවේ ඉන්න ගුරුවරයෝ ඒ මුලාවෙන් නිදහස් වෙත්තා. ඒ අනුව එය සංසාර රෝගයෙන් අත මිදෙත්වා තෙරුවන් සරණ ලබත්වා මේ ධාතු කොටකට ඊර්ෂ්‍යා කරන වෛර කරන මේ වෛරයෙන් ක්‍රෝධයෙන් මානයෙන් නිදහස් වෙත්තා. ඕකයි තමයි. දැන් වෙලා තියෙන ඔයාලට මේ තාක්කල් හම්බුනේ ලෞකික මාර්ගයක් පමණයි. ওই ධර්මයේ තුල අන්න එහෙම தত্ত্ব දෙකක් පේනවා. ලෝකෝත්තර මාර්ගයේ මේ බුදුහාමුදුරුවෝ කිව්ව මාර්ග පැහැදිලි කරන්න පුළුවන්. ලෞකික පැත්තට කියන්න පුළුවන්. ඔය අයට හම්බුනේ ඔය ලෞකික පැත්ත යන එක විතරයි. ඒ කියන්නේ ලෝකේ පැවැත්මට බුදුහාමුදුරුවෝ කියපු කාරණා ටිකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පැහැම සූත්‍රයේම ලෝකේ පැවැත්මට යමක් තියෙනවා. ඒ ටික විතරයි ඔයාලට හම්බුනේ. ඒකෙන් අනිත් පැත්තට යන්න ඕන ටික හම්බෙලා නැහැ. හින්දා ඒක කරලා හිටියා. ඒක කර කර හිටියම හොඳයි. ඉතින් අපි ඉතින් මෛත්‍රී භාවනා කරා කියලා වැරදක් නැහැ. මොකද්ද වෙන්නේ? Tamanට ඔය කියන ආකාර හිතේ සංසුප් බවක් එනවා. අනිත් අයට ප්‍රිය වෙනවා. ඒක ඔක්කොම වෙනවා. හරි. හැබැයි ලෞකික ලෝකෙ විතරයි ඔක්කොම. නිවන් දකින්න බෑ. හරිද? ඒ මෛත්‍රී භාවනා කරා කියලා වැරදක් නැහැ. මේ ලෞකික ලෝකෙද හරියට. තමන් වගේම අනිත් කෙනෙක් ලෙඩ නැතුව සුවපත් භාවයට පත් වෙලා ඔය කියන බයිරෙන් තොර, බයෙන් තොරව, ශෝකයෙන් තොරව ජීවත් වේවා කියලා හිතන එක Tamanට උපේක්ෂා සහගත හොඳ සිතක්. හැබැයි දන්නේ නැමේ එතන මෝහය කියලා එකක් තියෙනවා. තේරෙනවද? හ්ම්. ඇයි එහෙම තේරෙන්නේ? මේ මේම ලෝක වෙන දැනගත්තට පස්සේ තේරෙන්නේ. මේ විදිහට ධාතු මානසිකාරය වැඩලා තමා තුළින්ම ලෝකේ බැලුවාට පස්සේ තමයි ඔක කියා දෙන්න පුළුවන්. එතෙක් ඔක එයා දුන්නට තේරෙන්නේ නැහැ. මම එක් නෑ කියලා කිව්වට ඉතින් කොහොමද එයා හිතන්නේ මම එක් නෑ කියලා. දැන් තමන් කරලා දන්නවනේ මම එක් නැති බව. හරිද? එහෙනම් ආන් ඒ විදිහට මොකක් කරන්නේ? දොලාරි. හරිද දැන් කිව්වද? මොකම උතින් කියන්න දෙයක් නෑ දැන් තමන් කරගන්න එකයි තියෙන්නේ. දැන් තමන් මම කලේ දැන් දැන් තමන් හිතන තනියෙන් බට විහාගෝ තේජෝ ආයස විතු ධාතු ස්වභාවයන් නිර්මාණය වෙච්ච බොරුවක්. මේ මුලා භවයෙන් නිදහස් වෙන්න. සංසාර රෝගයෙන් අත මිදෙන්න. තෙරුවන් සරණ ලැබමි ශාන්ත සැපය ලැබමි නැත්නම් වෛරය නැති ක්‍රෝධය නැති වෙත්තා ශාන්ත සැපයටපත් වෙමි මා මෙන්ම ගුරුවරයෝ කියලා තමන්ගේ ගුරුවරයා නැත්නම් අපි පඩවි ආපෝතේ ජීවායතර විද මේ ස්වභාවයෙන් මම කියාගත් මුලාවින් මේ ගුරුවරයා ඒ මුලාවින් නිදහස් වෙත්තා සංසාර රෝගයෙන් අත මිදෙත්තා තෙරුවන් සරණ ලැබත්තා දුකින් නිදහස් අත මිදෙත්තා ශාන්ත සැපය ලැබත්තා යවන් හිතන්නේ නැහැ ගුරුවරයා කියලා. ගුරුවරයා කියලා හිතන දණත් හිතන්නේ එතන ධාතු ගොඩක්. දෙමාපියෝ කියලා හිතුවත් හිතන්නේ අම්මා කියන්නේ මේ ධාතු ගොඩක්. තාත්තා කියන්නේ ධාතු ගොඩක්. ඒ ධාතු ගොඩට මම අම්මා කියාගත්ත මුලාවක් තියෙනවා. ඒකට මම කියාගත්ත මුලාවක අම්මා ඉන්නවා. ඒ මුලාවෙන් දෙන්නම නිදහස් වෙනවා. හරිද? එහෙනම් උතන වැදෙන්නේ විදර්ශනාවක්. මෙතෙක් කලේ තමන් ලෞකික පැත්තට භාවිතාවක් දැන් ඔය කරන්නේ විදර්ශනා භාවිතාවක්. හරිද? තේරුණාද කියන්නේ? හ්ම්. ඒකද තමන් හිතන එකයි තියෙන්නේ. භාවනාව යනු නිවන් දකින්න ඕන නම් අලෝභ ආදේශ අමෝහ විදියට කුසල සිත් පැවැත්වීම. කිසිදාක ඒ තුنين ම යටපත් නොවි මමන්ට නිවනට අදාළ කුසල සිත් හදන්න බෑ. ලෝභ දේශ මොහ තියෙනවා නම් එයාට නිවන් දකින්න බෑ. හරිද? අනිවාර්ය මොහය නැති වෙන්න ඕනේ. මොකද මොහයෙන් නැයිත් ඔක්කොම බින්නේ. කියලා. නේද ගෝමම කල් කරා ඉන්න. පැහැදිලිද නේද? නේද ඔක මම කරන්න යන්නේ නැහැ තමන්ගේ කරගන්න. ඒක ආකාරයෙන් තමන් දැන් මෙතෙක් කරපු රටාව පිළිවෙලේ පිළිවෙල ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිවෙල තුල ඇති කරගත්ත අර අදහස තමයි මාරු කරගන්න ඕනේ. දැන් මම නිරුක්කේ මා නිරෝගී මාසකපත් වෙනවා කියලා වචන ටිකක් ගන්න. මම මේ වචන ටික අදහස විතර වෙනස් වෙනවා. ඊළඟට මම මාමින්ම ගුරුවරයෝ දෙමාපියෝ හිතවත් අය, අහිතවත් අය, ඊළඟට උතුරේ අය, දකුණේ අය, නැගෙනහිර, බටහිර, උඩ යට ආදී දින හිතුවා. ඔව් දර දිදාර ගන්න කෝටියක් දිදාට හරි කරගන්න. <laughs> ඕන් දිදාර කරගන්න ඕන් යනක ඉන්න සතර මහා භූතයන් ඇදිත්‍ය. සතර මහා භූතයන් ඇදිත්‍ය මේ හැම තත්ත්වෙම ඒ සතර මහා භූතයෝ කියන බව නොදැන ඒ අවිද්‍යාවෙන් තමයි කටයුතු කරන්නේ. ඒ අවිද්‍යාවෙන් ඉන්න හැමෝම අවිද්‍යාව නිදහස වෙනවා. ඒකයි. දර දිදාර ගන්න හතර දිදාර ගන්න ඕන් දිදාර කර කර ඉන්න හැමෝටම හිතන්නේ ඒකයි. කියලා හිතලා තමන්ට කරගෙන ඉන්නත් ඕනේ. තමන්ට කරගන්න නැතුව එහෙම කරන්න බෑ. හරි? හරිද දාද? හ්ම්. මම කල් ප්‍රශ්නක් තියෙනවද ඒ ගැන? දැන් ඔය අරකට අමතරව ඒ කියලා දුන්නේ රතිපට්ඨානට දාලා නැති එකක් ඔය. ඉතින් ඔක් කරන් වෙනවා. හේතුව නැත්තම් තමන් ගෝවා වැඩි විදියට පාවිච්චි කරලා ඉන්නවා ආයිත්. හරිද? හ්ම්. සාමාන්‍යයෙන් දැන් ප්‍රාණඝාත දැන් මම ආවේ ප්‍රාණඝාතයේදී දැන් තමන් තමන් වෙනුවෙන් සතෙක් මරලා දුන්නොත් මේ තමයි ප්‍රාණඝාත ඒකට තවනුත් හවුල් වෙනවා දැන් මාත් නොකන හරි කන හරි දැන් තමන් දැක්කොත් සතෙක් මරලා ඒක තමන් වෙනුවෙන් දෙන්නේ කියලා දැන් මාස මාස මේක ගැන හඳුනනවා මම මොකක් පැණි ගන්නද මම බින්ද පාලකල ඉන්න මම මරන්න ගියා ස්වාමීන් වහන්සේ කවුරු හරි දැන් සත් තමයි දැන් අපි ප්‍රාණඝාතයකට අහුවෙන්නේ. ඔයාට ඔයා අහුවෙනවාමයි ඔයාට මක්කියාව තේින්න ගිහිව ඉන්න එකකටවත් ඔකින් ගැලවෙන්න බෑ. හරි. හරිද? ගෙවල් ඉන්න කිසිම කෙනෙකුට ඒකෙන් ගැලවෙන්න බෑ. අපිට ප්‍රශ්නයක් නෑ. අපි කණ්ඩ ජීවත් වෙන්න මුණාවක් අපිට ඇත්තෙත් නෑ. ඔයා දෙන්න දෙයක් කාලා අපි නිකන් ඉන්නේ. අපි මරන්න කියලාත් නෑ. මරන්න වන බල දෙන්නෙත් නෑ. දෙන්න දෙයක් කාලා නිකන් ඉඳලා අපි ගන්නේ. අපිට ඔයන්ට උණාවුත් නෑ. අපු වෙනුවෙන් මැරුවා, දරයා මැරුවා, මෙයා මැරුවා කියලා අපි හොයන්නේ. හැබැයි ඔයාට පවතිද්ද දෙනවා. ඔයාට පවතිද්ද දෙන්නේ ඔයාගේ වමනාවෙන් තලේ දීලා ගන්න හින්දා. ඒක ගන්නේ නැහැ. දැන් Taman වමනාව තියෙන ගන්නේ නැත්නම් ජීවයනේ ප්‍රශ්නේදී. ඒක තමයි දිවි. මම මොකට ප්‍රශ්න අහන්නේ. මෛත්‍රී භාවනාව පැසවිසනක් කරපු ලාවක් කරත් ඒක බුදුහාමුදුරන්ට දෙන ඥානකට වඩා ඔව් තියෙනවා කියනවනේ. ඒතකොට ඒ වගේ පිනක් එහෙම කළා දැන් අපේ මියගේ අම්ම කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි වගේ අපිට දැන් ඥා මලගේ ඥාතීන්ට අනුමෝදන් කරන්න පුළුවන් ඒක දැන් පුළුවන් පිනක්නේ. ඒක ඒගොල්ලන්ට ඒ වගේ ලෝකෝත්තර පිනක් ගන්න ලෝකෝත්තර පින් දෙන්න බෑ යන්න. ඒක ඒ වගේ එකක් අනුමෝදන් කරන්න පුළුවන්ද? පුළුවන්. ඒක කියන්නේ පින් අනුමෝදන් කළා කියන්නේ තමන්ට කුසල් දෙන්න බෑ. කුදල් වටින හැම තැනකම තමන්න පින් දිද්ද වෙනවා. ඉන්න ඔය තරම් අපිට පින් කරගන්න පුළුවන් භාවනා කරගෙන යනවා උඩරිම පින් යනවා. දානයට වඩා දීලෙන් පින් සිද්ධ වෙනවා දීලයට වඩා භාවනාවෙන් පින් දෙනවා. ඉතින් තමන් ඔය දන් දිදි දන් දිදි දඟල දඟල ඉන්නලේ විනාඩි 5ක් භාවනා කරලා පින් දුන්නා නම් ඒකට වඩා පින් දෙන්න. ඒක තමයි යන්නේ. ඒක තමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ පින් ලබන්න පුළුවන් තැනක හිටියොත් නේ. ලබන්න පුළුවන් තැනක හිටියොත් ලබා ගන්නේ නැත්නම් නිකන් ඉඳිනවා දුන්නා අපට. ඒ දානයක් දුන්නත් හිටියොත් ඒක තමයි අපි කවුද දන්නේ? මෙල්ල ගිහලා ඉවිදලා ඉන්නවද නැද්ද කොහෙ ඉන්නවද කියලා කවුද හොයන්නේ දන්නේ? ඒ හින්දා කාටවත් බුදුහාර පොදුවේ කිව්වේ ඔය කියන ආකාරයේ මරගෙන ඥා දෙන්න පින් දෙන්න ගන්න පුළුවන් තැනක ඉන්නවනම් ගන්නේ නැත්නම් ඉතින් අපිට මොකෝ. අපි ගන්න පුළුවන් යුතුයකම එච්චරයි. ඊට යාම කරන්න බෑ. ඒකත් ඉතින් ඔය කියන විදිහට ලෞකික වැඩ කර කර පින් දුන්නාට පින් ගන්න නෑ අය. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ අහත් දවස් දානේ තුන් මාස දානේ දෙන එක විතරයි දැන් ওই වගේ දෙයක් අපි සාමාන්‍යයෙන් ඒක දෙයක් නෑ සාමාන්‍යයෙන් ආන් ඒවා කරුණකට පින් දෙන්නම ඕන මොකද එයා පින් ගන්න සුදුසු තැනේ ඉන්නවනම් එයා දන්නවා කොයි පරිදි තමන්ට අවශ්‍යයි කියන එක ඒ හින්දා තමන් ওই භාවනා කරලා පින් දෙන්නේ නැතුව හිටියම තමන්ට කරදර සිද්ධ වෙනවා ඇයි ඒකෙන් සිදු වෙන පින බලවත් කියලා එයා දන්නවා එනමුත් ඒක අපි අනුමෝදන් කරලා තමන් නිකන් හිටියාම තමන්ට ප්‍රශ්න ගොඩක් එනවා අයියාරු මේ මේ මහා සොච්චම් පිණක් කොල්ලට දානයක් දීලා ඇදගෙන පිනට ඒ කියන එකට වඩා මහා බලවත් පිනක් ඉදකලා ඒක අනුමෝදන් කරන්න නිකයි. අර තමයි වෙන්නේ. ඔය භාවනා කර කර මෙතන ඉඳලා බාගෙට නැගිලා දිව්වම ඔහොම ප්‍රශ්න වෙනවා. හරි බාගෙට කරන්නේ ඉතින් ආගේ ඉර කරන්නේ දිවනවානේ. ඊට පස්සේ ඉතින් ප්‍රශ්න ගොඩයි. ඒක තමයි කියන්නේ. කියන්නේ භාවනාව කරලා තින් දෙන්නේ මොනවා කරවන්නේ මොනවා මොකද්ද භාවනාව කියන්නේ? කියලා එකත් අහන්න වෙන භාවනාව කියන්නේ. එයින්දා මෛත්‍රී භාවනාව දෙකයි බල භාවනාව දෙකයි භාවනාව කියන වචනේ තේරුම් කරගන්න. සිතේ ලෝභ දේශ මොහ නැති කර ගැනීමේ ක්‍රියාවලිය කියදෙනවා නම් ඒක භාවනාවක්. ඔය භාවනාව කියලා ඔයා හිතාගෙන මේ හැපියාගෙන කරන භාවනාව විතරනේ භාවනාව කියලා හිතාගෙන. ඔක වෙලා දෙන විඤ්ඤාණය. එයින්ද බණ අහනකොටත් ඒ தත්ත්වය එනවා. ලෝභ දේශ මොහය යටපත් වෙන්න තමන් බණහන වෙලේ වණ ඇහුවනම් එතනක් තමන්ට ඒ සිත ඒ විදිහට හැදිලා තියෙන්නේ. ඒකත් භාවනාවක් තමයි. ඒ විදිහින් භාවනා කරලා තියෙනවා ඒ කතාව. හරිද? එතනද කියන්නේ? අලෝභ දේශ මොහ කියන කුසල ස්වභාවයන් වල සිත පවත්වා ගැනීමයි භාවනාව කියන්නේ. කුසල ධම්මානම් භාවේති इति භාවනාව නේද නැත්නම් ওই භාවනා කරන තමන් වැරදි විදියට සංඥාවක් දාගන්න මේ භාවනාව කියන්නේ අපි මේ ආනාපාන සතිය කරන එක මෛත්‍රී භාවනා කරනවා ඒව විතරයි භාවනා කියලා. එහෙම නැහැ. තමන්ගේ කුසිතේ අකුසලයටපත් වෙන ඕනම අවස්ථාවක භාවනාවක්. භාවනාව වෙන්නේ අකුසලයටපත් වෙන භාවයෙන් දිගට දිගට ඉන්න ඕනේ. මොකද භාවයේ තීති භාවනා කියලා කියන්නේ. ඒ අකුසලතොර අකුසලයෙන් තොරව සිත නැවත නැවත භාවිතාව නැවත නැවත නැවත නැවත ඒ අකුසලයෙන් තොර වෙන ස්වභාවයේ සිත පවත්වා ගැනීම. ඒකයි භාවනාව. ඉතින් අකණ්ඩව තමයි වණ කරුවත් එතන මහා කුසල තමයි වැටලා ඉවරයි නිකන්. ඒ හින්දා තමයි බණහල ඉවරම rahat වෙන්නේ. කරනවා. ඉතින් ඒවා ඉතින් හරියට දැනගෙන කරන්න ඕනේ ඔක්කොම ඉතින්. දැන් නේද නිකන් ඔය කරන්න කිව්වේ නෑ බුදුහාරම දැනගෙන තමයි බුදුහාරුවා. පැහැදිලි කරේ. හරියට ඒ කියන්නේ උචිත බණක් අහනවා කිය උචිත කියන්නේ හොඳ ඇත්ත තමන්ට ලෝභය නැති වෙන්න, ද්වේෂය නැති වෙන්න, මෝහය නැති වෙන්න බණක් ඇහුවනම් ඒ බණ අහලා ඉවර වෙනකොට තමයි හත්තල ඉවර වෙන්න පුළුවන්. හරියට වැඩේ වුණා. හරිද? ඒ තමන් ගාව නීවරණ තියෙදින ඔය අහන්නේ. ඉතින් එතකොට ඔය එකක්වත් තේරෙන්නේ නැත ඇතින ප්‍රශ්නේ. බණ ඔක්කොම හොඳයි තමයි. බණ ඔක්කොම හොඳයි. අවද බුදුහාර කියව බණ හරියට කියලා දුන්නා නම් ඒ අය රහත් වෙන්න ඕනේ. බුදුහාමර කියන කියන්නේ නැද්ද මේ Tamanට ඕන ඕන කෑලි දාලා අරවා මෙවවා කියලා අරකට බයින්නවා මේකට බයින්නවා අරක ගැන කියනවා මේක ගැන කිය බණ කියලා හරියන්නේ නැහැ. දැන් කරන්නේ ඒකනේ. මම කියන්නේ කියම ආරේ මෙහෙම මේ මෙහෙමයි අර ජාතිය ජාතිය බේර ගන්න ඕනේ ආගම බේර ගන්න ඕනේ අර ආය නැති කරන්න ඕනේ මේ ආය නැති කරන්න ඕනේ කියලා බණ කිව්වම උන් ඔයක බණ අහලා මුන් රහත් වෙయ్యා මුන් බණ අහලා ඒ උන් අපාය යනවා මිසක්. ඔකනේ වෙන්නේ. ඉතින් මම කියනවා ජාති බේර ගන්න පැටව හදපල්ලා ළමයි හදපල්ලා. ඉතින් යකෝ ඕක බණ නැහැ. ඉතින් මේ ළමයි හදන්න මේ උප්පත්ති නතර කරන්න මේ උන් දාගන්න. ඒකල අරුණ්ඩ කියනවා පැටව හදපල්ලා. <laughs> ඔහොම බණ කියලා හරියන්නේ. නිවන් දකිට. දවකන කියන්නේ. එතකොට හරියන්නේ. මම කියන්නේ ස්වාමීන් වහන්සේගේ වගේ බණ අහන අහන්න අහන්න ඒක ඒ ඒ අවස්ථාව අනින්න අවස්ථාව අවදානින් අවස්ථාව අවදානින් අනින්න අවස්ථාවේ උඩ එක භාවනාවක්. ඔව්. ඒක භාවනාව කෙරෙහිඳ තමයි ඔයාලට ওই සමාධිය ওই විදිහට කෙටි කාලයක් තුළ වඩන්න පුළුවන් වෙන්නේ මට. නැත්තම් වඩයි. දවසක් තිස්සේ බණ කියලා ඉවරලා තමයි තමන්ට ආනාපානසතිය කරව. ඒ වෙලාවට මට යන් කාවක් කාවගේ හරි ওই විදිහට ওই මට්ටම සමාධිය ආවේ මොකක් හින්දාද? අර විදිහට කුසලයේදීද පවත්වපු හින්දා උදේ ඉඳන්. නැත්තම් කරන්න හම්බෙන්නේ නැහැ. නැත්නම් මටත් තිබ්බනේ පෙරේද දවස් ඇවිල්ලා ආ දැන් ආනාපානසතිය කර මේක කරන්න. කරන්න බෑ කියලා මම දන්නවා. ඇයි කරන්න බැරි? සිත ඒ තත්ත්වයට ගන්න ලේසි නෑ. ඒ තත්තර ගන්න තමයි තමන්ට උදේ ඉඳන් තමන්ට දුක්ඛ සත්‍ය සමුදය මොකද්ද? තමාගේ උපත මොකද්ද? නැති කරනවා කියන්නේ උපත නැති වෙනවා කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධය කියන්නේ මාර්ගඵල ලැබෙන ආකාරය මොකද්ද කියලා කියා දීලා ওই තත්ත්වයට ආවේ එතකොට. එතකොට හිතේ මෝහයන් දුරු කරගෙන ඇවිල්ලා දෙන්නවා. තමන් දන්නේ නැතුණා. දන්නේ නැතුණට ඕන වැඩේ තමයි මම කරන්නේ. කේන්ති කරකලා හිටියෝ නිකන් ලීයේ. සෝනින්සට ඒ පැහැදිලි වෙනසොලයි තයි. යම බෝධියත් එක්ක ඒ ධර්මයේ පැහැදෙන්නේ ඒ කියන ආකාරයෙන් තමයි පරීක්ෂා කරනකොට පැහැදෙන්නේ නිකන් එන්නේ. පැහැදෙන විදිහට ඒක කියා දෙන්න ඕනේ. එහෙනම් දැනෙන ගන්නත් පැහැදෙන්න බෑ. වරුණ දැන් මේ බාහ්‍ය මහලකන වසලා ඉවන් කෙවත මහලකන වසලා දෙන්නටම එකම දේශනා කරන්න බුදුහාමුදුරුවෝ. ඔව්. එක්කෙනෙක් ඒ අහලම රහත් වුණා අනිත් එක්කෙනා ඊට පස්සේ මේ ඒක අනුව කියන්නේ මේ කාලයක් ගිහිල්ලා මේ කමටහන අරගෙන එතකොට ඒක අර බණේ ගැහුවට විතරක්ම නෙමෙයි ධම්මනේ තමයි. වෙන්නේ සංසාරේ බුරුද්දක් එක තමන් පෙර කළ දෙන කුසලයේ අනුව මේ ලෝකයේ තමන් ඥානීය උපදවාගෙන තියෙන ආකාරය. ඒකකින් කරන්නේ නැහැ. උග්ගරිතඥායට කියනකොටම තේරිලා එයා එතනදිම rahat වෙනවා. මාර්ගඵල ලබනවා. විපරිතඥායට නැවත නැවත ඒක කරන්න වෙනවා. මෙయ్య කියන අයට බොහෝ කාලයක් ඒක කරනකොට තමයි හරියන්නේ. ඔය කියන ආකාරයෙන් තවත් තියෙනවා බුදුහාමර උක්කටි දාගෙන විපරිත දාගෙන නෙయ్య කියලා ওই තුන් කොටසට මොකක් හරි මාර්ගයකට එන්න පුළුවන් වෙනවා පද පරමයෝ කියලා ඉන්නවා ඒ අර කවදාවත් මොකක්වත් මාර්ගයක් වඩන්න බෑ ඉතින් අපිට කරන්න දෙන්නේ එයා ඉතින් භාවිතා කරලා තියෙන ආකාරයට පෙර කරලා තියෙන කර්මයට අනුව සිද්ධ වෙයි සිද්ධ වෙලා නැතත් මේ ආත්ම භාවයේ වෙන්න තමයි මමත් කියන්නේ කරන්න කියලා වෙලා නැත්නම් ඒක මොනක් හරි වෙන්න හරි ඊළඟ ආත්මෙට උදව් වෙන්න හරි දැන් කරන්න ඕනේ දැන් කරන්නේ නැතුව ආයේ නිකන් හිටියට ඊළඟ ආත්මෙට උදව්වක් වෙන්නේ නැහැ ඒක. දැන් ඔය කුසල් වැඩුවොත් තමයි ඊළඟ ආත්මෙට හරි ඒක. තමන්ට උදව්වක් වෙන්නේ. හරි. හින්දින් ඒක තමයි මාත්මය කියන්නේ. මේ කාලේ ඔය කියන අය දෙගොල්ලම නැහැ කියලායි කියන්නේ ධර්මයට. උග්ගටි තාඥායත් නැහැ විපටි තාඥායත් නැහැ. ඉන්නේ නෙయ్య જાතිය අය. ඒ තමයි වෙන හැම වෙලාවෙම භාවනා කර කර කර කර ඉඳ වෙන්නේ. ඒ කියපු දේ නැවත නැවත නැවත නැවත නැවත නැවත බොහෝ කාලයක් පාවිච්චි කරන්න වෙන්නේ ඒක ඉඳලා. නැත්තම් අහනකොටම ඉවරයි. ආයෙ ඊට පස්සේ ආයෙ බුදුහාමර මේ කරියුත් ආමරණයට මේ මුගලන් ආමරණයට ආයෙ බණ කිය කියන්නේ කියන්නේ. ඇයි එතන ඉවරයි. දැන් දැන් මේක මේ නැවත නැවත නැවත කරන්න දෙන්නේ ඇයි? ආන්ගේම පෙර පුරුදු ඇත්තෙත් නැහැ. මේ ආත්මෙ පුරුද්දකුත් නැහැ. ඉතින් දැන් මේ ආත්මත් ඒක කරන්න පුරුදු වෙන්න. හැදුලේද? ස්වාමීන් වහන්සේ මෙහෙම හරි අවස්ථාවකට අවස්ථාව මේ ආතර හරි ආවේ මොකක් හරි පෙර කරපු පුණ්‍ය කර්මයක් තිබිච්ච නිසා ආයාත්තාවත් මඟ අරගෙන ආයෙ ගිහලා ගොන් කම්පල කරලා කතා කර කර ආවිනවන අපිට කරන් දෙන්න. අපිට ලංග හරියනවා ඒක අපිට ගමනක් නැහැ. දැන් පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් අපිට ඒ ඒ අනුව ජීවත් වෙලා ඉන්න ටික. ජීවත් වෙනවා කියන්නේ ඉවත් වෙනගෙන ආයෙත් අර කකා බිබී අර හදාම කරලා නිකන් එනවා. කොහොම හරි බලන්න. අතරින්නේ නැහැ. අතරින්නේ නැත්නම් ඔය කිලි දාතලෙන්න ඕනේ එතන. අතරින්නේ නැහැ කියන්නේ එතන. අතරින්නේ නැහැ කියන එක තමයි බුදුහාම කාලෙත් කරේ. ඊ දානේ දක්වා මම ඔබ දාන්න කරගන්නවා කියලා කිව්වේ. හරිද? බුද්ධෝ මේ ධර්මං ධම්මෝ මේ ධර්ම සංඝෝ මේ ධර්ම යාව නිබ්බාන ධර්මං ගච්ඡාමි කියලා කියන්නේ නිවන් දකින්න අතාරින්නේ නැහැ කියලා ඉන්න ඕනේ. ඒ කියන්නේ භාගයක් කරලා භාගයක් නිකන් ඉන්නවා කියන නෙමෙයි. ඒක කරත් තමයි හරියන්නේ. හ්ම් දැන් ඉතින් ඔය අමතර කාරණාව කියලා දුන්නේ. මේක තේරුණාම Tamanට භාවනාව දණී කරගන්න. ඒ කියන්නේ Tamanට ඔය අදහසක් තමයි පැහැදිලි කරලා දුන්නේ. හරිද? දැන් එතකොට ඔතනින් එහාට ඉදිරි මාර්ගයට අපි යන්න ඕනේ. අපි දැන් මේ දක්වා රූප ලෝකයේ පිළිබඳව සක්කාය දිට්ඨි විචිකිච්ඡා දෙලබ්බද පරාමාසයෙන් අධිකර ගැනීමේ මාර්ගය තමයි ඔය පැහැදිලි කරේ. දැන් එතනින් එහාට අපිට තියෙනවා මාර්ගයක් මොකද්ද? මේ අරූපයි කියලා හිතන එහෙම නැත්නම් පණ කියලා හිතන ජීවි කියලා හිතාගත්ත කැලලක් තියෙනවා. ඔය මොකනද හොයලා බලා ගන්න ඕනේ. ඒක මොකද්ද? ඒක කොහොමද තියෙන්නේ? ඒකට මොකද වෙන්නේ? ඒක කොහොමද පවතින්නේ? කොහොමද ඇති වෙන්නේ? ඔක්කොම හොයන්න. දැන් කයත් ඔක්කොම බැලුවනේ. කය ඇති වෙන්නේ කොහොමද? පවතිනකොට කොහොමද? ඒකට වෙන්නේ මොකද්ද? මේ ඔක්කොම දැක්කනේ. ඇති වෙන අතරමා ධාතුන්ගෙන් පවතින අතරමා ධාතුගෙන් ඔය කියන ආකාරයේ ඉන්ඩෙස්ලම් දත් කියන ආකාරයක් නෝට මානෙ වුණා. වෙන්නේ මොකද්ද ඒවා? දිරලා විනාශ වෙලා ආයෙත් ධාතු බාඩපත් වෙනවා. හරිනේ? හ්ම්. දැන් එතකොට හොයන්න වෙනවා මෙන්න මේ පණ කියන කොටස ගැන. දැන් ඉතින් ඒක හොයන්න ඉතින් එකක් හොයන්න හොයන්න වෙන්නේ. තමන් ගාව. හා. දැන් තමන් ගාව එහෙම එකක් තියෙනවද? ඔව්. ඈ? තියෙනවා. තමන් කියලා කියන්නේ නැහැ. හරි තමන් ගාව මාකරය තමන් කියලා එකේ තාම ඉන්නවනේ. ඒක නැති වෙලා නම් rahat වෙලා මේක ගැන නැත්තම් මට ඔබ කියලා දෙන්න දෙන්නේ නැහැ. එහෙනම් තාම ඒක ඉන්නවා. ඒක නැති වෙලා නම් එතනින් ඉවරයි වැඩි. හ්ම් දැන් ආන්නේ ඔය පණ කියලා අපි කතා කරේ ඒක මොකද්ද? මොකද කිව්වේ? ඈ පණ දෙනවා කියලා එහෙම නැත්නම් ජීවය කියලා කතා කරේ එම කියන ආකාරයෙන් තමන් ළඟ තියෙන මොකක් කරද? කුණබර ප්‍රක්‍රියාත්මක කරන එක. මොකද්ද ඒක? ඈ මොකද? විඥානය. ඈ සිත කියලා. සිත කියලා හිතාගෙන එක. හිත කියලා එකක් ගැන කිව්වා. එහෙම නැත්නම් පාන, එහෙම නැත්නම් සිත, විඥාන ඔය විදිහට නම් ගොඩක් කිව්වා. සිත කියලා එකක්. හරි. දැන් ඕක ඕක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒකට මොකද්ද මේ සිත කියන්නේ? මොකද්ද දැන් සිත කියන්නේ? දැන් දිනවල නැද්ද ඒක? තියෙනවා ඔයාලා. ඔයාලා නේද? දැන් හරියම තියෙනවා. සිත කියන්නේ උපදිනවා. උපදිනවා. කොහෙද උපදිනවා? ඇසේ උපදිනවා. කොහෙද ඇසේ උපදිනවා? ඇස ආශ්‍රය. තාස්ත්‍රය කියන්නේ ඇස් පියාට වෙලද? විමුන් තරම මොකද ඉතින් කියන්නේ? ගැටෙන අවස්ථාව අසක් රුපියල් ගැටෙන අවස්ථාවකට. එන දුකට ගැටෙන එක මොකද්ද ඉතින් කියන්නේ කියලා මට ඕනේ. රැලත් රුපියල් ගැටෙන එකද අරකද මේකද කියලා මට වැඩක් නැහැ. ඒක දැනගන්න. දැනගන්නේ මොකද මොකක්ද? මොකද දැනගන්නේ? ඉස්සර ඉඳලා මොනවා හරි කවුරු කියලා දීප එකක් හින්දා ඉගෙනගෙන නිදෝදාගෙන ඉන්න එකත් ඒක මොනවා එකක් දැක්කහම අපි ඒකට ඒ ලේබල් එක සම්ප්ලයි කරනවා. එදා මට කියා දුන්නා නැත්නම් එහෙම බෑ. මට කියා දුන්නේ නැත්නම් ඒතර හිතක් නැද්ද? ඉතින් එන ඒ හිත මොකද කියලා මම අහන්නේ. ඒ අවබෝධය. රුපියක් කියලා දකින්න රුපියක් කියලා අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඒ කියන්නේ මතක් කරනවා. ඒක හිත කියන්නේ. එහෙනම් මතක් ඒ වුණේ නේද? ඈ දැන් මට ඕනේ ඉස්සල්ලාම ඔය හිත කියලා එකක් කොහෙද පවතින්න පුළුවන්? මලේ. ඔය දෙන්නේ. ඔය දෙන්නේ එක. දැන් කොහෙන්ද ඔබ හොයන්නේ? දැන් හොයන්න තනක් හොයාගන්න බෑ ඉතලා දැන් මම හොයාගන්න නෙමෙයි මම තමන්ට හොයාගන්න ඕනේ. කය. හ්ම්? කය ඇතුලේ තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි තමන්ගේ අවබෝධය. මේක කයත් එක්ක තියෙන මොකක් හරි එකක්. හරිද? එහෙනම් සිත කියන එක දැන් හොයන්න වෙනවා කය ඇසුරේ තියෙන මොකක් හරි එකක්. හරිනේ? ආ දැන් ඊළඟට අහන ප්‍රශ්නය ඔය සිත කියන එක අපි කලින් අඳුරගෙන ආපු ඔය පටවිය ආපෝ තේජෝ ආයෝ කියන ඒ වගේ හැදුන එකක්ද? ඈ? ඇයි නෑ කියන්නේ? ඒක රූප ධර්මයක්. හ්ම්? රූප ධර්මයක්. නැවෙන එකක්. එහෙනම් ඒක එහෙම වුණා නම් අපිට පාටක් තියෙනවා, ගඳක් මොකක් හරි හම්බෙන්න ඕනේ. එහෙම නැත්නම් රසක්, එහෙම නැත්නම් ගැඩෙනවා මොනවා හරි එකක් අපිට තේරෙන්න ඕනේ. ආයෙම එකක් අපිට හම්බුණා දැන් කායන පසනාව කරන වෙලාවේ නෑ. එහෙනම් ඔන්න දැන් තීරණ දෙකක් ගන්නවා. තමන්ගේ කය කියලා එකක් තියෙනවා. කය ඇසුරේ තියෙන මොකක් හරි වෙන්න ඕනේ. හැබැයි ඒක අර රූප ධර්මතාවයන්ට අයිති එකක් නෙවෙයි. එහෙනම් ඒක පටවිය ආපෝ තේජෝ ආයවලින් නිර්මාණය වෙච්ච එකක් එහෙම නන් නෙවෙයි ඈ. හරි දැන් ඔය හොඳින් තේරුම් අරගෙන මේක හොයාගන්න. එතකොට සිත නැති අය අය අඳුරනවාද? සිත නැති අය එහෙම අඳුරනවා කියලා කිව්වා. නේද? අඳුරන්නේ සිත නැති අය. සිත නැති එතන නැති අය අඳුරනවා කියලා හැබැයි බබල ඩීන් දැකලා තියෙනවා ඇත්තේ. අඳුරනවා අපි දන්නේ නැහැ. අඳුර එතන මම හැබැයි අඳුරනවා ඒක. අඳුරලෝකේ තමයි මං අහන්නේ. <laughs> සමහර ලෝකේ තමයි මේ ලෝකෙ ගිහින් දෙනවා. හරි දිවි ලෝකෙ ගිහින් ආවා. මම ආවේ තමයි මේ ලෝකේ තමයි මං කියවනේ මං එකයි අහුවේ. සිත නැති අය අඳුරනවද කියලායි මං අහුවේ. නැති අය ගහකට ගහකට අයෙක් සත්‍ය පුද්ගලෙක් කියන්නේ නැහැ <laughs> ඈ මොකද මැරිච්ච අය මැරිච්ච අය දැකලා නැද්ද <laughs> මොනවද කලින් මට <laughs> ඒ මුන්නන්නේ දකල් නැලු. මලමී දකල් නැද්ද? මලමී දකල් නැහැ. ඒ වටම කරානේ ගැවැරි දේ ඔයන්නේ. ඕනේ කුණාර පයන්නේ ලෝක තමයි මේ තියෙන වර්තමානයේම තෝරන්නේ නැතු යනවා මුංගල් දිව ලෝකේ බ්‍රහ්ම ලෝකය. ඉතින් මටකන් තිබ්බනේ. එතන මලමිනිය කියන්නේත් ඒක ඇඟක් නැද්ද? ඒක තමයි මාත් ඒක. මම පස්සේ ඒක තමයි සිත මම ඇහුවෙත් ඒක තමයි. සිත නැති අය අඳුරනවද කියලා ඇහුවේ. ඒ මලකුණ. එද? දැන් තමන්ගේ අම්මා මරිච්චා මොකද්ද කියන්නේ? මල. ඒත් මම මරිච්චා කියලා මේ අම්මා කියලා කියන්නේ නැද්ද? කියන්නේ? එද? මම කියන ආකාරයෙන් ශරීරයේ තියෙනවා එතනත් හැබැයි හිත එතන නැහැ. හ්ම්. එහෙනම් සිත නැති අය තමයි මලමිනි. හරිද? මලමිනි හිතක්. නෑ. එහෙනම් දැන් ඔන්න හිතේ ස්වභාවය මම කියන්නේ. මිරිත හොයාගන්න ලේසි කරන්නේ මේ කියන්නේ. ඔය එක එක බහූත තමන් හිතලා හිතලා ඕන්න නැති වටවන්දනා කියලා තමයි කෙරෙලා කියන්නේ. මේක මේ මොකක්ද කියලා තේරෙන්නේ. එතකොට තමන් ළඟ තියෙන එකක් මොකක් හරි. තමන් ළඟ තියෙන්න බෑ කොහෙද තියෙන්නේ ශරීරය තුල ඈ. ශරීරය තුල කොහේ තියෙන කොහේ පවතින ඊළඟට දැන් අපි තෝරගත්ත එක අර ධාතු ස්වභාවයෙන් හැදිච්ච නැති. මැරිනාම නැති වෙන එක. හරි? මැරුණාම නැති වෙනවා. මල මිනිහේ තියෙන්නේ නැහැ ඒක. මැරුණාම නැති වෙන තමන් ළඟ පවතින කියන්නේ ජීවත් වෙනකන් තියෙනවා කියලා අපිට තෝරගන්න සිද්ධ වෙන ධාතු වලින් සකස් වෙච්ච නැති යම් ස්වභාවයක් කියලායි කියන්නේ. මොකද දෙයක් කියන්න බෑ දෙයක් කිව්වොත් අර ධාතු කොට වැටෙනවා. ආ. දැන් ඉතින් කොහොම කොහොම එකක් හොයන්න ඕනේ. මොකක් හරි තමයිලා. අන්න ඒකට සිත කියන නම කියනවා. එහෙම නැත්නම් ඔබ දැන් පණ විඥාන එක එක නම් ගොඩක් කියනවා. මට දැන් නම වැඩක් නැහැ මට මේන් කියලා මෙන්න මේක තමයි ඉත කියන්නේ කියලා අඳුරගන්න වෙනවා තමයි. මොකද තමන්ට කරන්නේ දැන් ඔක්කොම කරන්න යන්නේ ඒකනේ හිත පාලනය කරන්නයි හිත දමනය කරන්නයි හිත නිරුද්ධ කරන්නයි ඔක්කොම කරන්න යන්නේ දැන් මේ. ඉත ඒක දැනගන්න එපා කරන්නේ. හරිද? හ්ම්. දැන් එහෙනම් මලමිනියක නැති තමන් ළඟ තිබෙන හරිද? මරිච්චාම නැති වෙන ධාතු පටවියාපෝ තේජමාන කියන ධාතුන් වලින් සකස් නොවිච්ච යම් ස්වභාවයක් මට පෙන්වන්න අන්න ඒකට මම සිත කියන එක පිළිගන්නවා. දැන් ඔබ වහන්සේ කියන දේ දැන් වටහින් දැන් දැන් පැහැදිලි කරලා දෙන ධර්ම කරුණු අවිගැන දැනගෙන අවබෝධ වීම ඒ අවබෝධ ඒක සිත කියලා කියන්නේ. ඒකට කියන්නේ කොහොමද මේක හිතන්නේ? තේරුම් ගැනීම. තේරුම් ගන්න. ගැටෙන්නේ කොහෙන්ද කියලා මම අහන්නේ. අතීතේ. කියන ස්වභාවයට. මොකක්ද ඒ ස්වභාවය මම අහන්නේ. මොලේ කියන ක්‍රියා මොලෙන් තමයි ඒක කරන්නේ. මොලේ මොලේ උපකාරක මොලයෙන් කරන ක්‍රියාවන් කියලා කිව්වහම එහෙම ටිකක් අමාරු වෙනවා ඒක. ඕජ ආයතන ක්‍රියාත්මක ආයතන ආයතන කොහොමද කියන්නේ කියලා මම දන්නේ කොහොමද කියන්නේ නේද? ඉතින් ආයතනයක් ප්‍රොවිෂනල් ආයතනෙන් වැඩක් වෙන්නේ සිත තියෙන නිසා නැත්නම් ඒක සිත තියෙන නිසා කරනවා මම හිත ගැන මොකද කියලා හිත තියෙන නිසා වෙන වැඩේ මට වැඩක් නැහැ. හිත මොකද්ද කියලා මම අහන්නේ අය. හිත නිසා වෙන වැඩ මොකදයි? වරද? ඕජා ඕජා. ඕජා. එනර්ජි <laughs> එනර්ජි එනර්ජි කිව්වා මේ අරගෙන තියෙන එනර්ජි. ඒක අදාළ නැහැ මෙතන. ඒක පේන. ඒක පටන මිනිස්සයාට මරණ මලකඳේ නැහැ එනර්ජි. නටන එකට තියෙනවා එනර්ජි. බ්‍රේන් ෆන්ක්ෂනැලිටි. නටන එකට තියෙනවා මොකද්ද නටන එකට තියෙනවා කියන්නේ? ඒක තමයි දැන් ඒක තමයි මේ පණ ඒක තමයි සිද්ධ කියලා. ඒක තියෙනවානේ. බ්‍රේන් එක තියෙනවා බ්‍රේන් එකේ හැකියාව තියෙනවා but ඒ ඒ ඒ බ්‍රේන් එක dead it's a මේ inanimate හරිද එතකොට ඒකට එනර්ජි දෙන්නේ අර ඕජනයි ඕජා කියන්නේ ඕජා කියවම පටවියාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන එක මේ වගේ තියෙනවා ඒක ශක්තිය ඒ ඕජා කිව්වත් ඒක ශක්තිය ඒක මේ හැම වස්තුවකම තියෙන එකක් ඒ ඕජාව නෙවෙයි. හැබැයි මේක ශක්තියක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක ඕජාව නෙවෙයි. හැබැයි ඒ ශක්තිය දිහාම නෑ. ඒක ප්‍රශ්නේ කොහොමද ඉන්නේ? ප්ලේන් වේව්ස්, ප්ලේන් වේව්ස් කියන එක. තරංග තරංග. තරංග ගත්තාම හතරමා ධාතුන් හැදිච්ච ඒවා. මොකද ඇවේ? ඇවේ දැන් තිත කියන්නේ මොකද්ද කියලා? ඒක ක්‍රියා. මලමිනියක නැති එකක්. හරිද? මරිච්චාම නැති වෙන එකක්. පංචේන්ද්‍රයන්ට අරමුණු වන දේ හඳුනා ගැනීම ස්වභාවය. අරමුණු වන දේ හඳුනා ගැනීමේ ස්වභාවය. ස්වභාවය. ආ ඒකට තමයි කිත කියන්නේ. ඔව්. හරිද ඒක? කොහොමද පිළිගන්නේ? ඒකද මලමිණිය එක නෑ නේද? මොකද නෑ කියන්නේ? මේක හඳුනා ගන්න බෑ ඉංග්‍රීසි වුණා. කොහොමද මලමිණිට හඳුනා ගන්න නෑ කියලා තමයි කියන්නේ? ඒ කියන්නේ ප්‍රතිචාරයක් නෑ. ප්‍රතිචාර නැති නිසා. Tamanට එතකොට ඕම් ඔය ස්වභාවයක් තියෙනවා. මලමිනියේ නැති තමන්ගාව තියෙන මොකක් හරියට අඳුරන්න එනවා. බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඔන්න ඔය කියන ලක්ෂණය නිසා විතරයි මේ හිත අඳුරන්න පුළුවන් වෙනවා. මොකක්ද ලක්ෂණය? බුදුහාලකට ඇවිල්ලා බමුණෙක් විදියට අහනවා සිතක් තියෙනවා කයක් තියෙනවා කියලා ඔබ වහන්සේ කියනවා නම් කොහමද අපි ඔබ අඳුරන්නේ මට කය නම් පේනවා. මේක පේන්න තියෙනවා මෙහෙම එකක් තියෙනවා හිතක් තියෙනවා කියලා ඔබ වහන්සේ කියන්නේ මොකක්ද කියලා. හරිද? බුදුහාමුදුරුවෝ කොහොම ඔය තේරුම් කරගන්න පහසු උදාහරණයක් දෙනවා. ඒක ඉතින් එදාටත් ඒ උදාහරණ අදටත් ඒක 100ට 100ක් මෙහෙම තමයි ඒ උදාහරණේ හරියන්නේ. බුදුහාමර කියනවා මෙන්න මෙහෙම தත්ත දෙකක් කරගන්න කියලා. එකක් කියනවා කරත්තයක් කරගන්න කියනවා ඔය කියන කෙනාට. කරත්තයක්. අරන් එන්න කියනවා කරත්තය. උන් කරත්තය අරන් එන්න. දැන් කරත්තයම තියාගෙන හිටියට කරත්තේ එහාම එහා හෙල්ලෙනවද? කරත්තයට යන්න පුළුවන්ද කියලා? බෑ. දැන් කියන ওই මොනකද යට ගොනෙක් අරන් ඇවිල්ලා ගැට ගහන්න වෙලාව. මොකේද? කරත්තේ. හ්ම්. දැන් මොකද එන්නේ කරත්තේ? ඈ? ගොනා හෙලෙන විදිහට කරත්තේ. හෙලෙනවා නේද? ගොනා ඉස්සරහ යනවා නම් ඉස්සරහ, පතර යනවා නම් පතර යනවා නම් යනවා. දැන් එතකොට බුදුහාමරෝ මම උදාහරණකින් කියනවා තමන්ගේ කය කියන එක ගත්තාම ඕම් ඔය කරත්තේ වගේ හෙල්ලෙන්න දඟලන්න මොකක්වත් කරන්න බැරි. දැන් අපි ඒකනේ භාවනා කරලා දැනගත්තේ. කයට පණ තිබ්බද? හෙල්ලෙන්න දඟලන්න මොකක්වත් බෑ. ආන් මේම බැරි කය කියන එක කරත්තේ වගේ එකක්. දැන් ඕන් ඔය කරත්තේ හොල්ලන්න උදව් කරේ මොකද්ද? ආන් අර ගුණා කියන එක. ගුණා නිසා තමයි ගුණා කරත්තේ බැඳිලා ඉන්න නිසා කරත්තේ හෙලෙනවා. හැබැයි දැන් හොඳට තේරුම් ගන්න ඈ. කරත්තේ හෙලවෙනවට ගුණා කියන්නේ එහෙම නැහැ. හරිද? කරත්තේ හෙලවෙන්නේ ගුණා නිසා. හරි ගුණාගේ උපකාරයෙන් සිදුවෙන ක්‍රියාවලිය තමයි කරත්තේ හෙලවෙන එක. එහෙනම් ආන් වගේ බුදුහාමර දක්වනවා සිත තියෙනවා කියන එක සිත මේ කයේ බැඳිලා තිබීම නිසා. හරිද? මේ කයේ චලන වෙනවා. ඒ කියන්නේ මේ කට හොල්ලනවා, අතපය හොල්ලනවා, අර ඩිවේ දඟලනවා කියලා. ඔව්. කය දඟලනවා කිව්වේ නටනවා කිව්වේ. නටන්නේ මොකක්ද කියලා එතකොට? සිත තියෙන හින්දා. හරිද? හැබැයි නටනවාට සිත කියන්නේ නැහැ. කරත්තේ හෙල්ලෙනවාට සිත කියන්න බෑ. කරත්තේ ඔල්ලන්න උදව් කරන්නේ කොහොමද? හරියට මේ උදාහරණය තේරුම් කරගත්තාම ඔක හොයාගන්න පාගන්න. නැත්තම් පටලෙනවා. එනවා. එතකොට කය චලනය කරන්න උදව් කරන යම් කිසි ස්වභාවයක් තමයි ඒකට මොකද්ද? සිත කියලා කියන්නේ. තේරෙනවද? මෙතන බුදුහාමර කියන්නේ අනේමයි. ඒ කය කියන එක කරත්තය වගේ අජීවී ස්වභාවයක් මේ කය හොලවන්න උදව් කරන එක තමයි මේ මේ සිත කියනම කියන්නේ නැත්නම් බුදුහාමර කියන එක මොකක් වගේද එතකොට? කය කියන එක කරත්තය වගේද සිත කියන්නේ මොකා වගේද? ආ, හරි ගුණා වගේ එකක්. ගුණා වගේ මොකද කරන්නේ? කය හොල්ල හොල්ල ආ මෙතන ගොනා වගේ මේක හොල්ල හොල්ල ඉඳලා ඒකට මොකද කරන්නේ කට හොල්ලනවා අත හොල්ලනවා ඇඟ හොල්ලනවා ඔක හොල්ල හොල්ල ඉඳින් නිකන් බැලන එක ඉතින් හොල්ලලා හොල්ලන එක නතර කළා ආයෙත් ආයෙත් හොල්ලන්න පටන් ගන්න ඊට පස්සේ ගිහිල්ලා මොකද කරන්නේ ඊට යන මොකක් කරලා නැහැ මේ සංසාර පුරා ඔක තමයි වෙලා දෙන්නේ වින්නේ ඇහිලා හිතාගෙන ඉන්නවා මම කරනවා කියලා දැන් ඉතින් එහෙම කිව්වට බෑ දැන් අන්නේ කොලවන්න කය චලනය කරන්න උදව් වෙච්ච එක මොකද්ද? ඒකට තමයි මේ සිත කියන නම කිව්වේ. නමුත් එහෙම කිව්වට බෑනේ. අපි දැන් හොයා ගන්න. තමන් ගාව තියෙන මොකද්ද ඒ සිත කියන්නේ? ඕම් ඔය අරමුණු දැන ගැනීම කියන தත්වයයි කියන එක තමයි කිව්වේ. අර කිව්වා වානේ. හරි අර මාත්‍යා කිව්වේ දැන් ආන් ඒ ස්වභාවය. ඇයි ඒ? ආයතන තිබුණු පමණට වැඩේ වෙන්නේ නැහැ. දැන් අපි කියන්නේ මලමිණියක නැති එකක් කිය මේක කියලා. ඔව් මලමිණියට ඇහැ නැද්ද? තියෙනවා. මලමිණියට කන නැද්ද? නහය, දිව, ශරීරයේ මොළය කියන ඒවා නැද්ද? ඔක්කොම තියෙනවා. ඒතර මොකද්ද නැත්තේ? ඕම් ඔය ආයතනය තුල දැනෙනවා කියන එක නෑ. දැන් අපි උදාහරණයකට මලමිනියකුයි මේ සිත තියෙන කෙනෙකුයි. ඔන්න මලමිනියක් ඉන්නවා, ඔන්න සිත තියෙන කෙනෙක් ඉන්නවා. අපි හිතමු දැන් ඔන්න මලමිනිය ළඟට ගිහිල්ලා අපි පිහියක ඉන්නේ. මලමිනිය ඇඟිල්ලක් කපනවා. මලමිනිය මොකක් කරයිද? දඟලයිද? කෑ ගහයිද? නෑ. දැන් අර සාමාන්‍යයෙන් ඉන්න කෙනා ගාවට පිහියක් අරන් ගිහිල්ලා ඔවුන් යාගේ කැල්ල කපනවා. මොකද කරයිද? කපන කලින් කා ගන්න. එහෙම අපිට කපන කලින්ම කර ගන්න. කපන කලින්ම කා ගහවි ගයි. එයාට අනතුරක් තියෙනවා කියලා එන දැක්ක නිසා. එහෙනම් එයාට පේරුන්නේ නැත්තම් පිටිපස්සෙන් ඇවිල්ලා පියෙන් යනවා නම් එහෙම. ඊට පස්සේ කා ගන්නයි. ස්පර්ශය දැනෙන නිසා. එහෙනම් ආ මේක තමයි කිව්වේ Tamanට මෙන්න මේ ආයතනයන් වල දැනෙනවා කියන බව පමණයි ඔය ක්‍රියා කරන්න උදව් කරන්නේ. දැනීමක් නැත්නම් කිසිම එකක් කරන්න බෑ. එහෙනම් චිත කියන්නේ මොකද්ද? දැනීම කියන එකට තියුණු නම්. මාතෘකාව. දැනෙනවා කියලා එකක් සත්‍යයට තියෙනවා. අන්නේ දැනෙනවා කියන බවයි සිත කියලා කියන්නේ. තේරුණා? හරිද? ඇහැට එහෙම නෙවෙයි කියන්නේ. ඇහැට තියෙන ගැටීමටත් නෙවෙයි කියන්නේ ඒක දැනීමටයි සිත කියන්නේ. හරි? දැනීම කී ආකාරයක් සත්‍යයකට පේනවද? හයක්. හයක්. මොනවාද හය කියන්නේ බලන්න. තමන්ට දැනෙන්නේ මොනවද කියලා හුදේ. රූප පෙනී මානෙට මට ඕනේ. හරි. ඇහැට රූප පෙනී මන්නේ විතර ඕනේ. හා. ගන්ධ දැනීම. ගන්ධ දැනීම හරි දෙකයි. ශබ්ද ඇසීම කියන්නේ සිතක්. හා. ස්පර්ශය දැනීම සිතක්. රස දැනීම සිතක්. මනසිත. සිතිවිලි සිතිවිලි දැනීම මොකද සිතිවිලි දැනවට කිව්වේ මතක් වීම එහෙනම් ඒවට තමයි සිත කියන්නේ එහෙනම් පෙනීම ඇහැ නෙවෙයි දැන් ඔක මම කිව්වේ මලමිනිය නෑ ඒක මලමිනිය ඇහැ තියෙනවා මලමිනිය ඇහැ කිව්වොත් ඉතින් ඕක එහෙනම් මලමිනියට ඒ සිත තියෙන්නේ ඇහැ නෙවෙයි පෙනීම අදට පෙනීමටයි සිත කියන්නේ තේරුණාද ඒතකොට ඒකට දැකීම බලනවා රූප දැනගන්නවා පේනවා ඔය විදිහට එක එක නම් කියනවා මොනවා කිව්වත් වෙන්නේ එක දෙයයි රූපයක් දැනගන්නවා සායනහස් දැන් පොඩි ගිහිල්ලා ගින්න රාට දානකොට පිච්චෙනවා ඒක පළවෙනි සැරේ දන්නවා ඔය විතර දැනෙනවා හා එතකොට දැනීම ස්පර්ශයට දැනෙනවා දන්නවා තේජෝ ගතිය දන්නවා එතකොට ඒතකල් දැනීමක් ගන්නෙ නැහැ මොකද දෙනවද නේද? ඒක පිච්චෙනවා කියලා දන්නේ. දන්නේ ඔව්. දානකන් දැන් ඊට පස්සේ හිතේ මතකයේ තියෙනවා. ආ හිතේ මතකයේ කියලා එකක් නෑ. ඒ වගේ එකක් ආපහු දැක්කම ආ මෙහෙම එකක් වුණා කියලා ආයෙ මතක් කරගන්න ඊළඟට. ආයෙ ඕක මතක තියාගෙන ඉන්නේ නෑ. ආයෙත් ඒ විදිහ එකක් දැක්ක වෙලාවට ආ මෙහෙම එකක් වෙනවා මේකෙන් කියලා ඒ වෙලට මතක් කරගන්න. අවබෝධනේ. අවබෝධයක් නැහැ ආපහු දැනෙනවා යටින් ආපහු දැනුන තමයි ආ තේරුම් කරගන්නේ මේක තමයි මම මේ අවබෝධ කියන වචනේ අවබෝධය ඒකට ගාවන්න බෑ අවබෝධයක් නැහැ මෙලොවට මේ ලෝකේ අවබෝධයක් නැහැ අවබෝධයක් දෙනවා නාතනවාද විතරයි අවබෝධය තියෙන්නේ මේ ලෝක එකක් ගැන අවබෝධයක් නැහැ දැනෙන දැනෙන වෙලාවල දැනෙන එකට ප්‍රතිචාර දක්වන්න හැකියාව තියෙන එච්චර ඕකාය මේ බල්ලටත් වෙනවා කූඹියටත් වෙනවා මෑතටත් වෙනවා මේ මැස්ස කියන දැනට අපි ගිනි ගොඩක් ගාලි මම මොකද මේ මැස්ස ආයෙනවා දෙදට ආපහු නෑ ඌට පිච්චෙනවල් යනවා තූ යනවා යන්න ආකට ආයත් පිටවට ආයත් ඒ විදිහට මොකද තේරුම් කරගන්නවා. එතරම්. හරි. ඒ ඉන්නත් දැනෙනවා දැනුණාට පස්සේ තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒතර ඒකට අනුව ආයත් දැනුණට ආයත් ඒ ප්‍රතිචාරය දක්වන්නේ මොකද පරණ පුරුද්ද තියෙන හින්දා ආයත් ඒ විදිහට ප්‍රතිචාරය දක්වනවා. හරි. එන්නත් දැනෙනවා කියන ස්වභාවය. ඒතර ඕකට තමයි බුදුහාම කිව්වේ චේතනාහම් භික්කවේ කම්මං කියලා. චිත කියන එකට කියනවා චේතනාව කියලා. කම්මං කියනවා. කම්ම කියන්නේ මොකද්ද? ක්‍රියාවක්. එහෙනම් බුදුහාමුදුර දක්වන ආදාළ තමයි සිත යනු යම්සු යම්කිසි ක්‍රියාවක්. ඒකට පෙනීම කියන්නේ දැන් රූප දැන ගැනීම කියන්නේ ක්‍රියාවද නැද්ද? ක්‍රියාවක්. බලනවා කියන මේ ක්‍රියාව. දැන් මලමිනියේ ඈ තියෙනවා. හැබැයි බලනවා කියන ක්‍රියාව කරන්න බෑ. ඒක කන තියෙනවා, අහනවා කියන ක්‍රියාව නැහැ. ගඳ අඳුරනවා කියන ක්‍රියාව නැහැ. නහය තියෙන මලමිනිය. රස අඳුරනවා කියන ක්‍රියාව නැහැ. ස්පර්ශය අඳුරනවා කියන ක්‍රියාව නෑ මතක් කිරීමේ ක්‍රියාව. එහෙනම් සිත කියන්නේ ක්‍රියාවක්. හැබැයි බුදුහාමර කිව්වේ අර ගුණා කරත්තේ හොලවන වගේ ගුණා ගණා ගුණා කියන ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව නිසා තමයි කරත්තේ වෙන්නේ. එහෙනම් අරන් මේ වගේ සිත කියන්නේ මොකක්ද එතකොට? දැන ගැනීම එහෙම නැත්නම් අඳුරා ගැනීම, තෝරා ගැනීම යම් කිසි විදියකට මොනවාරි අඳුරා ගන්නවා කියන ක්‍රියාව තමයි. නම් පොදුවේ කිව්වත් දැනීම හරිද? සිතක් කිව්වොත් මොකද හිත කියන්නේ එතකොට? දැනීමට එච්චරයි. වෙන මොකක්වත් උත්තරයක් කරන්නේ සිත කියන්නේ මොකද්ද? ඔය සිත කියන්නේ දැනීම. ඔකට ඉතින් පණ කියනවා විඥාන කියනවා. එනම් මෙරිච්චාන් දැන් නැතිලා තියෙන මොකක්ද? දැනීමයි ක්‍රියාවයි දෙකම නේද? ඒ දැනෙච්ච හින්දා තමයි ක්‍රියා කරන්නේ. දැනෙච්ච හින්දා ක්‍රියා කරනවා. දැනුණ නිසානේ දැන් ගුණා කරත්තේ ගැට ගැහුව හින්දා කරත්තේ හෙල්ලෙනවා. දැන් දැනීම තියෙන හින්දා දැන් මාගෙන කිව්වේ දැන් මලමිනියා ගිහිල්ලා කැපුවට දඟලන්නේ නැහැ. තමන් ළඟට ඇවිල්ලා කපපුවාම දඟලන්නේ ඇයි? දැනෙන හින්දා. හැබැයි එහෙම නැත්නම් තමන්ට දීන්නේ නැතු වෙලා හිටියොත් එම කැපුවට දඟලන්නේ නැහැ. ඒ වෙලාවටත් දැනෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ කියලා දැන් පස්සේ හොයාගමු. මම දැන් ගියා දෙන්න. තේරෙනවද? දැනුනොත් තමයි ඔක්කොම කරන්න පුළුවන්. දැනුනේ නැත්තම් මොකක් කරන්නේ කියන්නේ? එනේ? හිත කියන්නේ ඒතර මොකද්ද? දැනීමට කියන නම. ඔච්චරයි. දැනීම් කියාකාරය තියෙනවා තමයි. හය ආකාරයක් තියෙනවා. හරිද? කොහෙද තියෙන්නේ? ඇහි තියෙනවා. මොන දැනීමද? දැකීම. දැකීම. මොන රූප දැන ගැනීම කියලා කියනවා. ආය? කනේ තියෙනවා. මොකක්ද ඒක? ශබ්ද දැනීම. ආය මොනවද තියෙන්නේ? නහය දෙනවා ගඳ දැනීම. ආය? දිවේ රසය දැනීම. ආය? කය දෙනවා ස්පර්ශ දැනීම. හරිද? දැන් පැහැදිලිද? මලමිනිය නැති එක කියලා පැහැදිලිද ඒක? දැනීම තමයි මරමිනිය නැත්තේ. එතකොට ක්‍රියාකාරණ කතා කරන්න උදව් වෙලා තියෙන මොකද්ද? දැනීම. දැන් අපි කිව්වා ඒක ධාතු වලින් හදිච්ච එකක් නෙවෙයි. පටබියාපෝ තේජවාය තියෙන එකක් නෙවෙයි. ඔන්න දැන් පෙනීම කියලා එකක් Tamanට නැද්ද? තියෙනවා. හා දෙන්න පුළුවන් කාටවත් ඒ පෙනීම? කාගවත් එකක් ගන්න පුළුවන්ද? බෑ. හැබැයි එහෙම ගන්න නැද්ද? තියෙනවා. ආන්න එක තමයි කිව්වේ මේක බුදුහාමර කිව්වේ අසරීනම්. සිත කෙනෙකුට ශරීරයක් නැහැ. හැබැයි දැනීම කියලා තියෙනවා. හැබැයි කවුද දැන් අඳුරන්නේ? තමන්ම විතරයි. ආනික තමයි කිව්වේ ඒක චරම්. තමන් තුළ හැසිරෙන බව, තමා තුළ මේ සිත ක්‍රියාත්මක වෙන බව තමන් දන්නවා. ඒක තමයි. තමන් විතරයි වයන් ඕනේ. ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්නය. දැන් මම ඔබ ඊයේත් කිව්වා. ඊයේ දැන් මේ පට ව්‍යාපෝ තේජෝ අඳුර ගන්නවා, අඳුර ගන්න ඕනේ තමන් විතරයි. මොකද අනු දන්නේ. ඉතින් මේ ඔක්කොම බුද්ධ ආගමේ වැඩ තියෙන තමන් තනි තනි කරන වැඩ විතරයි. එහෙනම් තමන් විතරයි දන්නේ සිතක් තියෙනවා කියලා. හරිද? හරිද? ඒක තමයි. අල්ලන්න බෑ. ගුහා සයක්. ඔය තියෙන මේක. මේ මේ ශරීරේ ගුහාවමයි තියෙන්නේ. දැන් ශරීරේ නැතුව තියෙන්නේ නැහැ. ඔකයි මම මේ කිව්වේ. ඒක තමයි ඔය තමන්ගේ දෘෂ්ටි නිවැරදි කරගන්න. ඒක තමන් හිතාගෙන ඉන්නවා. ඔය එක එක ඔය කියන ආගාතා ඔය කියන ආකාරයෙන් කවි ලියලා අරවම ලිව්වහම කය නැතුව හිත තියෙනවා කියලා. එතකොට එහෙනම් ඔය කොහෙද තියෙන්නේ බුදුහාර ගුහා සයන් කිව්වේ? යමක් ගුහාව කරගෙන ඇසුරු කරගෙනමයි මේක පවතින්නේ. ඒ කියන්නේ ඇඟක් තියෙන්න ඕනේ. ආයතන ඔක්කොම තියෙන්න ඕනේ. ඇහැ නැතුව කෙනෙක් උපදින්න පුළුවන්. හැබැයි ඒ ඇඟක් තියෙනවා. ඇඟ ඇසුරේ සිතට ඇඟක් නැහැ. මේ දැනීම කියන එක හට ගන්නවා. දැනීම කියන එකට ඇඟක් නැහැ. හැබැයි දැනීම හට ගන්න ඇඟ කියන එකක් උපකාර වෙනවා. මම කියේකනේ අර කායන පසනාවට කලින් මම කිව්වේ සිතයි කායයකට බද්ධ වෙලා තියෙනකම් මේක තේරෙන්නේ නැහැ. හිතට ඇඟක් හදන්නේ කවුද? හිතට ඇඟක් හදා හිතේ. හිතෙන්මයි. ඔව්. ඒක තමයි නතර කරගන්න ඕනේ. ඒක තමයි හදා හදා ආවේ මේ සංසාරේ පුරා. ඒක තමයි නවත්තන්න යන්නේ. මේක හදා ගන්න. හිත ගුහාවක් හදා ගන්නවා අමන්න වෙලා. ඒකනේ මම ඊයේ කිව්වේ චිත්තජ රූප කියලා ඒවා තියෙනවා කියලා මම ඊයේ කිව්වේ. කර්මජ රූප ගැනීම තියෙනවා. ආහාර රූප තියෙනවා, ඍතුජ රූප තියෙනවා. හරි. එහෙනම් මේ හිතෙන් හදාගන්න එක සහ කර්මයෙන් හදාගන්න එක නතර කරන්න. එතකොට වැඩි වෙයි. ආහාර දාන්නේ ඉතින් කර්මයට අනුව තමයි. මට කණ්ඩෝඩි කියලා කනවනේ ඉතින් කන හින්දා මේක ඇරෙනවා. සමහරවිට හිරි වැටෙනවා වගේ දැන් එතකොට එතන සිත කොහොමද වෙනසද හිරි වැටීමක් වෙනකොට ඒ කියන්නේ කොහොමද වෙන්නේ කියලා බලාගමු ඉතින් තමයි දැන් ඉන්නව පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව හිතක් තියෙනවද කියලා බලාගෙන ඉන්න බෑ ඉතලා එතකොට හිත කියලා කිව්වේ දැන් මොකටද දැනීමට දැන් පැහැදිලිද එතකොට ඒකට ශරීරයක් නැහැ ඒක අල්ලන්න පුළුවන් හැඩයක් පාටක් මොකක්වත් දෙන එකක් නෙවෙයි ඒක ක්‍රියාකාරීත්වයක් විතරයි දැනගන්නවා කියන ක්‍රියාකාරීත්වය ඒක කාටද තියෙන්නේ Tamanට විතරයි. ඒතර මැරිච්චා මොකද වෙන්නේ? ඒක අයින් වෙනවා. මොකද්ද වෙන්නේ කියලා අපි දැන් හොයාගන්න ඕනේ. කොහොමද ඒක අයින් වෙන්නේ? මොකක්ද ඒ අයින් වෙලා ආයෙ උපදිනවා කියන්නේ මොකද්ද වෙන්නේ? ඒක කියලා හොයාගමු. ඒක දැනීම නතර වෙනවා කියලා අපි දැනගෙන තියෙනවා. මොකද මැරිච්චාම කෙනෙක් දැනීම නතර වෙනවා කියන දේ අපිට හොයන්න පුළුවන්. හරි. ඊට අපි දන්නේ මොකද්ද උනේ කියලා අපි දන්නේ. ඒකත් හොයාගන්න. හරි. එතකොට දැන් දැන් අපි බලන්න ඕනේ නම් මෙන්න මේ සිත කියන එක ගැන විශේෂයෙන් අඳුරගන්න බුදුහාමුදුර දක්වන අපිට මේ සිතේ අවස්ථාවන් තුනක් පරීක්ෂා කරනවා. අපි කයෙත් බැලුවානේ. ඇතිවීම, පැවතීම, නැතිවීම කියලා. දැන් පළවෙනි වැඩේ දැන් හොයා ගන්න ඕනි. සිත ඇති උනේ කවදාද? එනි සිතක් ඇති උනේ කවද්ද කියන එක තමයි දැන් හොයන්නේ. පළවෙනි වැඩේ ඒක. කවද්ද මේ සිත කියන එක දැන් Taman දැන් Tamanගේ මේ ආත්ම භාවය ගැන කතා කරන්නේ. Tamanගේ සිත ඇති උනේ කවද්ද? තනි තනියෙන් දැන් හිතලා තනි තනියෙන් උත්තර දෙන්න මොකද තම තමා විතරයි දන්නේ. හ්ම්? නෝ කකුසට කල්ලේ ආපු. මම කුසට කල්ලේ ආපු වෙලාවේ සිතාට ගත්තා. ආය යාගෙන් අහන්නේ මට උත්තර දෙන්න කිව්වේ. ආය යාගෙන් අහලා දෙන්නේ තමන් හිතාට ගත්ත යාගේ ආවේ. තමන් තමන් ගානේ තියෙන්නේ. එහෙනම් මට උත්තර දෙන්න. තමන් හිත කාන්තයත් කියලා මම. දැන් තමන් හිත කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා. දැන් ඒකට අනුව තමයි කල්පනා කළා තමයි මට උත්තරයක් දෙන එකයි තියෙන්නේ. හැබැයි කතා කරන්නේ දැන් කතාවට උත්තර දුන්නා කතාවට දුන්නා දැන් අනිත් එක මම හරි වෙනවා. මොනවාම උත්තර දුන්නා මට කන්න දෙන්න. ඒ කල්ලේ හිතක් තිබ්බා හම්තුනේ. ඒ කල්ලේ හිතක් තිබ්බා? තියෙන්න ඕනේ. නැත්නම් ඒක කරේ බද්ධ වෙන්න බෑනේ. ඇයි? දැන් ඇඟට පණ තිබ්බද? කරත්තේ ගොනා ගැට ගන්නකම් කරත්තේ නිකන් හෙල්ලෙනවද? හරිද? ඈ? එහෙනම් හිතලා උත්තර දෙන්න ඕන හරිද? දැන් කය තමයි භාවනා භාවනාවකුත් දැන් කරාවි දැන් කායන පසනාව කියලා කායක් භාවනාව කය වෙන භාවනාව කරලා මම කය පණ තිබ්බද? එහෙනම් අනේ හිත කියන එක අවද්ද ඇති උනේ කියලා එකයි බුදුනේ කියලා එකයි. හරි. මංකුද තමයි හම්බුනේ. ඒ වුණාට මට හිතෙනවා ඒක ඒ දෙක එකතු ඒ දෙක කරලයි ශුක්‍ර. නේද? එහෙම. මද? සායන් සමතේ. මම උතලන්නේ මොකද මගේ මන්නේ. දීපයි ශුක්‍ර. කරලයි ශුක්‍ර. දීපයි ශුක්‍ර. බලන්න දැන් මේක පිළිදෙන නිකන් ගත්තා. මොකද කියන්නේ මොකද කියන්නේ අදාළ මට හරියට උත්තරයක් වගේ හිත ඇති උනේ කවදාද? දැන් හිත ඇදුන අපතේ ආය අහන්න ඕන නාමයෙන්. දැන් සුක්‍රදා ඩිම්බ එකතු වෙලා කලලයක් හට ගන්නවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා. ඔයද කල්ලේ හටගත්තට හටගත්තාමද කල්ලේ හටගන්න කලින් එහෙම ඇවිල්ලා තිබ්බද? එහෙම නැත්නම් කල්ලේ හටගෙන පස්ති ටික කාලයකට පස්සේ හටගත්තද? නැත්තම් අවකදී මේ වෙන වෙලාවට හටගත්තද නැත්තම් අතීතේ ඉඳන් ආවද මට ඔකට උත්තරයක් ඕනේ හරියට හිතට හાર્ට් බීට් එක පටන් ගන්න වෙලාවේ. හાર્ට් බීට් එක පටන් ගන්න වෙලාවේ. ඒ කියන්නේ මම කුසේ කලලේ හැදිලා යම්කිසි කාලයක් ගියාට පස්සේ තමයි හිත අටගත්තේ. හ්ම්. මොකද? මම කෑක ගහින්නේ කියනවා පහිත අටගත්තේ නෑ. නෑ නෑ කියන්නේ ඕකේලා. ඒක ගන්න යන තමන්ගේ හිත ගන්න ආන්නේ. මෞකසක කලලයක් ඩිම්බයකුත් ශුක්‍රාණුකුත් එකතු වෙලා හැදෙනවා ඒ ඇතුළු සිත ඒක හටගන්න හැබැයි ඒක පෙර පෙර කියන්නේ ඊට කලින් කොහේ හරි තිබ්බ ඒ සිත් පෙර කියන්නේ තව කෙනෙක් මැරිඩ් දැන් <laughs> තව කෙනෙක්ගේ සිත දැන් අර කන්ද වෙන වෙලා ගිහින් කොහේ හරි තිබ්බ සිතක් ඒ සිත ඇතුළු වෙනවා ඒ කල මට ඕන හිත කියන එක හටගත්ත වෙලාව කියන්නේ උප්පත්තිය කලලයක් එකතු ඒ කලලේ ඉතින් පෙරිදනාව කියන්නේ පෙරිදනාවනේ පෙර ආත්මිනා දෙන්නුන් හිතක් ඒක මට උත්තරේ ඕනේ. සිත ඇති උනේ කවද්ද කියන එකට උත්තරේ ඕනේ. කලෙර යට ගත්ත එලයට ගත්තා නම් පකල්ලයට තමයි පෙරේ ඉඳන් ආව කියලා නම් පෙරේ ඉඳන් හිතක් තිබිලා තියෙන්න ඕනේ. මට ඕනේ හිත ඇති උනේ කොයි වෙලේ දින එකයි උත්තරේ මට ඕනේ එකට. කලේ මේ මුල්ම ඒ අර්ථපය මොලේ හැදෙන අවස්ථාවේ. ආ මොලේ යට කලලේ මොලේ යට ගත්ත එලය තමයි හිත ඇති උනේ. ඒක. මොකද කියන්නේ? හිත කවදාද ඇති? එයාගේ මහන් නැහැ. එයාගේ මහන් නැත්නම් එයා කලින් හිටපු ඉන්න. ආ. එයා උත්තරේ දන්නවා ඉන්න එයාගේ අහන්නේ එතකොට දැන් ඉත කියන්නේ දැනීම කියලා කිව්වා ඈ මං ආන්නේ ආන් එක අතගත්ත කාලේ කියලා මං ආවේ දැන්. දැන් අපි මම ගන්නකොට ස්පර්ම් <laughs> uh, එකට තියෙනවා එනර්ජි. හ්ම්. ඒක uh, පීනකට යන්න. එතකොට එග් uh, එකට හ්ම්. ඒක එක් තත්ත්වයක් තියෙනවා. ආ. ශක්තියක් තියෙනවා. එතකොට ඒ දෙක එකතු වෙලා ඊට පස්සේ එතන growth එකක් ඇති වෙනවා ස්පර්ම් මේ මේ සෙල් සෙල් division. හරියදී. මට ඕනේ ඒකට සිත කියන එක ඇති වෙන එක අවදි කියලා. ඒක <laughs> අර බුදුආරතේම කියන ශුක්‍රාණයක දලා කන් දෙල්ලෙත් එකක දලා කල රූපයක් අට ගන්නවා. හරිද? මට ඕනේ කල රූපය අට ගැනීම ගැන කතාවක් නෙවෙයි. මට ඇඟත් එක්ක සම්බන්ධය නෑ. මට ඕනේ හිතත් එක්ක සම්බන්ධය. නෑ ඉතින් කාර්කයක් ඉන්න බෑ. ගොනෙක් ඉන්න බෑ. ගොනා තමයි අතින් ගන්නේ. ගොනා ඉතින් ගැට ගන්න කරත් තියෙන්නේ. මොකද ගැට ගැහුනේ ගොනා කියලා නේද? ආ මාන කොයි වෙලේද? කොයි වෙලේද ගොනා ගැට ගැහුනේ. එතකොට මං හිතන්නේ ගොනා ගැට ගැහුනේ පපුතේදී කල රූපේ එහෙම හරි. ඊට කලින්? ඊට කලින් කොහොම මොකේ කරගන්නේ? ගොඩා ඉපදෙන්නත් එක. ගොනේ කින්ඩෝරේ නේ ගැට ගහන්න මම. ඉන්න ඉතින් කොහෙද හිටියේද? කෙනෙක් කියන්නේ පෙර ආත්මෙන් ආවා. ගොඩේ හිටියා. එන්නේ සංසාරේ ඉඳන් ඒක ආවා පෙර ආත්මේ ඉඳලා මේ මොකක් හරි මේ තිබිච්ච කරත්තෙද ඒක ගැට ගහන්න ආවා. ඔව් කරත්තෙකුත් තිබුණා ගොනේකුත් හිටියා. කරත්තේ මේ හැදුනා ඒකට ගොන ආවා. එහෙමනේ. පුඩාව ගෙනල්ලා ගැට ගැහුවා හරි. ගෙනල්ලා ගැට ගැහුවා. ගෙන ගේන්න එක කිටියාවගේ. ඈ. ගේන්න කවුරුත් හිටියේ නෑ. තමන්ගේ ඕන කමට නේ ආවේ. මවකසර රින් ගත්තේ කවුරුත් කියන්නේ නැහැ තමන්ගේ ඕන කමට. තමන්ගේ ඕන කමට. ඒ කියන්නේ කොහේරි කියන්නේ පෙර සංසාරේ ඉඳන් තිබ්බා කියලා කියන්නේ. ගොඩාවිලා ගැට ගන්න. ඒ කියන්නේ කොහොම හරි තමන්ට කාලේ හොයන්න බෑ කියන එකයි උත්තරේ. එතන අපිට කාලේ තීරණය කරන්න බෑ පෙර තාත්ම බාහිර. පෙර ආත්ම බාහිර කොහෙන්ද ආගලව දායත් පටන් යන්නේ. හරිද? ඒකට ඉස්සලා අත්බාග. ඒ ඉතින් ගුණා කැමති වෙන්න ඕනේ නේ මේ. හරිද කැමති වෙන්න හරි ගුණා ඉතින් ඉන්න බෑතොට ඒකේ ගුණා ඒතර කලින් හිටියන්. බලෙන් හිටියා. කලින් කලින් ආත්ම භාවය. ඒක හිටියතර ඒ ආත්ම භාවයට කලින් ආත්ම භාවයත් හිටියා. ඒතර හොයන්න බෑ. උත්තර වෙන්නේ ඒකයි ඒකට අන්තිම. හොයන්න බෑ නේද? පටන් ගත්ත තැනක හොයන්න ඕනේ. මට ඕනේ පටන් ගත්ත තැන. මම මගේ ගැන බලනවා නම් මට හොයාගන්න බෑ. ඒක තමයි මගේ පටන් මට ඕනේ ඇති වෙච්ච අවස්ථාව. පටන් ගත්ත කොහෙන්ද කියලා හොයාගන්න. ආය හොයාගන්න බෑ. සංසාරින් ඉඳන් පෙර සංසාරේ ඉඳන් කවදා හරි ඇවිල්ලා දෙන එකක් හොයාගන්න බෑ. ඒකට මේ ආයත මේ ආත්ම විතරයි හැදිලා දෙන්නේ හිතනේ. නෑ මං කුතේ විතරයි. මං ආවේ මං මං මොන ආත්මයක් මට ගමන්නේ මං ඕනේ මේ ආත්මෙම නැත්නම් කොයි ආත්මෙක හොයන්නද? මං ආවේ මේ ආත්මෙ තමයි හිත හටගත්තේ කවද්ද කියන එක මගේ ප්‍රශ්නය. පස්සේ ආන්න බය මොනාරි එකක් නේද? මොකද කම්බලියට දැන් කල්පනා කරන්නේ කියනවා බලන්න. ඔය වයලකෙන් දාගෙන අතහල බලමු මොන මේ මේ ආත්මෙ මේ ආත්මෙ ඈ කාලේ පොතක් කාලේ ඇටීමක් එකම කාලේ ඇටීච්ච වෙලාවේ තමයි හටගත්තේ. මොකද කලලය ඒ සුදුසු අවස්ථාවකට වර්ධනය වුණාට පස්සේ තමයි හිතන්නේ. ආයතන හටගන්න තත්ත්වයට ආවට පස්සේ. හ්ම්. මොකද කියන්නේ? පෙරේන ගාම. පෙරේන ගාම අපේ තමයි හිතන්නේ නේද? හ්ම්. අපිට සෑම මොහොතකම සෑම මොහොතක උපදින්නේ. හා? ඉතින් මේ දැන් මේ දැන් හැම මොහොතකම උපදිනවා. හැම මොහොතකම උපදිනවා. දැන් කලින් තිබුණේ නැහැ. දැන් හැදුණා. දැන් මේ දැන් සිත දැන් නැහැ ඔය දින එකක් විතරයි. මොකක්ද දැන් දැන් ඔය කියපු උත්තර මා තමයි හරි එකතු කරන් තියෙනවා. දැන් මේ සංසාරේ මේ යනකම් එහෙනම් ඒ සිත එක එක රූපවල එක එක ඔය සතර මා ගොංකම නවත්තලා අනේ හන්නේ අමාකෝ දැන් හිතකේ මොකටද මොකක්ද දැන් හිතකේ ලඳරගත්තේ දැනීම දැන් මම මොකක්ද ඇහුවේ මම ඇහුවේ දැනීම අට ගන්න කවද්ද කියලා ඔක ඇහුණාද? ඔක ඇහුණේ කවද්ද? එදේනාක මවකතිය දැන් ඇහුණාද? ඒක පේදාතා දැන් ඇහුණාද? ඒ ගොන් වාහෙලා. දැනීම අටගන්නේ දැන්. හිතක් තියෙනවලු පෙරසන්තේ නෑ. ඔක තමයි කිව්වේ මම කිව්වේ මිත්‍යා දෘෂ්ටිලෝ කියලා ඔක්කොම. එයාලා අනිත්‍යයි කියලා කතා කරන තමන්ට කියා දුන්න මේ අග කියන එක දැන් ඇතිලා දැන් නැතිලා කියලා සතර මහා භූතයන්ගේ. ඒ ඇති ශරීරය ඇතුළ කොහෙද හිතක් තියෙන්නේ? ඒතකොට නිත්‍ය එකක්. කය ගානම ආලෝකවල ඔක්කොම බුද්ධාගම කියලා. කවරයි බුද්ධාගම? ඒක තමයි කියන්නේ. ආමර මාත්‍යද උත්තරේ දුන්නේ හරියට. දැන් ආයතන ටිකක් දැන් ඇතිලා නැති වෙනවා තිතත් දැන් ඇතිලා නැති වෙනවා ඔකත් එක්ක. කොහෙද එකක්වත් තියෙන්නේ? තියනවා මොකද හැදිත් ඒවා කොහොමද? තේරෙනවද? ඒක ඒ සිත ඒ සිත ඉස්සෙල්ල සිතේට සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධ දෙන්නේ වෙනම කතාවක් සම්බන්ධ වුණාට ඒ හිත මෙහෙ තියෙන්නේ. ඒ හිත මෙහෙ සම්බන්ධයක් තියෙන කතාව වෙනම එකක්. ඒ හිත මෙහෙ ආවට වෙන එක ආත්ම දෘෂ්ටියටයි තියෙනවා. නිත්‍ය සංකල්පයටයි තියෙනවා. එහෙම බුදුහාරු කොයිවක් කියලා නැහැ. ඒක තමයි බුද්ධාගම එහෙම තේරෙන්නේ නැහැ කියලා කිව්වේ මම ඔයාලට. එතනතරෙන් දැන් ආවනම් එහෙනම් එතනත් එක සම්බන්ධයක් තියෙනවා. ඒක වෙනම කාරණයක්. ඒක තේරෙන්නේ නැති හින්දා තමයි ඔයාලට ඔය වෙලා තියෙන්නේ. ඔයා හිතාගෙන සිතක් ආවා කියලා. සිතක් ආවේ නැහැ හින්දා මේ. දැන් දැනනද? දැන් දැනෙන්නේ කොයි වෙලේද? දැනෙන්නේ දැන්. ඒ කියන්නේ ඒක අකාලිකයි. කාලයක් දක්වන්නේ නැහැ. හැම වෙලේම අලුත් කෙනෙක්. හරියට හැම වෙලාවෙම අලුත් ගොනෙක්. ඒක ආයේ ගොනා වෙන්නේ නැති එක තමයි නවත්ත ගන්න එක තමයි කරන්නේ. හැම වෙලාවෙම අලුත් ගොනෙක්. හැම වෙලාවෙම අලුත් ගොනෙක්. ඒ ගොනා හින්දා තමයි වෙලා තියෙන්නේ. දැන් ගොනාට තේරෙනවනේ. චුතිස්ත කියන්නේ මොකද? චුතිස්ත කියන්නේ අවදානේ මේ මරණ පෙර ආත්ම භාවයේ මරණකට ඇතිවෙච්ච අන්තිම දැනීම. ආංගික ගුණා නතර කරගත්ත නිසා ඒ ගුණා පයින්නවා තවත් ඒ කියන්නේ ඒ ගුණා නෙවෙයි පයින්නේ වෙන කෙනෙක් පිටිට පයින්නේ. ඇයි කියලා මම පස්සේ කියා දෙන්න. ඔය කොහොම තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැති ඔක්කොමලා ඉක්මනින් මිනිමත් දැක්කේ. ඒකට නෝදන තමයි හිතුවේ එකෙන් ආව ගොඩක් ගියා කියලා. ඒත් එහෙම නේ එහෙම කියලා කියන්නේ. ඒත් එහෙම ගියාද නැදින් ඒක හරියට. ඒක තමයි. එහෙම වෙලාදී ඉතින් බණ කෙනෙකුට කියන්නේ ආ මෙහෙ තිබුණා දෙතක් ඒ දිත එහෙ ගියා. ඒ දිත හින්දා ඉපදුනා කියලා. ඉතින් ඔය ඇත්තේ මිතානේ ඉතින් මිත්‍යා දෘෂ්ටික සියල්ල අනිත්‍යයි බුදුහාර අනිත්‍ය ගැන ධර්මයන් කියලා දීලා තියෙන කියලා ඒකත් ඉතින් එහෙම අහනකොට කියනවා අනිත්‍ය කතාවක් ආයි කියන. මම කොහේ ඉඳන් අප එකක් තියනවලු පෙර ආත්මෙ ඉඳන් අප එකක් තියනවලු. ඒනා දැන් එහෙම එකක්. මේ ඇහැ අරිනකොට මේ මොහොතේ වෙනීම හටගත්තේ ඒගොල්ලෙම ඉවරයි යෝග. ඇහුණා එතනම ඉවරයි. ඇයි කනත් ඉවරයි රද්දෙත් ඉවරයි. එහෙනම් එතන ඉවරයි දැනීම. නමුත් ඒක දැනීමක් තිබුණා කියලා දැනීම ඇත්තක් කියලා ඕම් ඔය ඇති කරගන්න තවත් මුලාවක් හින්දා ඕම් ඔය සිතට නැවත යන්න ශක්තිය ඉතුරු කරගන්න. ඔක තමයි නවත්තන්න බිගුරුලාම. ශනේකට කොච්චර ගුණ ඇතිනවා? අපි ලක්ෂයක් ඇති. මං කිව්වේ කෝටි ලක්ෂයක් ඇති වෙනවා. ඒකට ඒ තරම් වේගෙන් ඇති වෙන්න පුළුවන්. මේ කරනකොට කෝටි ලක්ෂයක් විතර දැනීමට ගන්න පුළුවන්. ගොනු නවත්තන්නේ තමයි කරන්න තියෙන්නේ. ඒක තමයි සමාධිය වෙන්නේ. දැන් හිතා ගන්න ඕන සමාධිය කොච්චර බලවත් වෙන්න ඕනද කියලා. සමාධිය කියන්නේ එක දැනීමක් තුල පමණක්ම එක දැනෙන එක දෙයක් තුල විතරක්ම මේක පවත්වන එක. මේක අසුර ගහන දැනක කෝටි ලක්ෂයක් දැනීම හට ගන්න පුළුවන් නම් එක දැනීමක් තුළ මේ දිට පවත්වනවා කියන එක සෙල්ලම් වැඩද? ඔය සමාධිය කියන්නේ කොයි වගේ එකක්ද කියලා හිතා ගන්න බෑ. ඔය නම් ක්‍රමයේ කියලා දුන්නාට පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, හත්වෙනි ධ්‍යාන, හතර ධ්‍යාන කිව්වට ඒක ඇතිවෙච්ච දාලා තමයි තේරෙන්නේ. මොකද්ද සමාධිය ඇති කියලා. හරිද? ආ මේක තමයි ස්වභාවය. නැගොන් තේරුණා තමයි ප්‍රසිත කියන්නේ මොකද්ද? දැනීම දැනීම කියන්නේ වර්තමානයේ පවන කියන්නේ. ඒක තමයි අකාලිකෝ කියලා වචනයක්. මම ඊයේත් කිව්වා ඔක රූපය තියෙන ගැන අපි කතා කරනකොට රූපයත් ඇතිලා නැතිනවා කියලා විතරයි කියන්නේ. ඒකත් සිතට සාපේක්ෂව මෙච්චර කාලයක් තියෙනවා කියලා කිව්වේ. ඒතර රූපේ තරම්වත් කාලයක් සිත නැහැ. එහෙනම් බුදුහාමර එක තැනකදී කියනවා රූපයක් තියෙනවා කියලා යමෙක් උපාදාන කරගත්තාත් එහෙම නැත්නම් රූපයක් තියෙනවා කියලා නිත්‍යයි කියලා සැලකුවත් වරදක් නැහැ. හැබැයි කෙනෙක් සිතක් තියෙනවා කියලා හිතනවා නම් ඒක පට්ටබල් මෝඩින් කියලා. ඒක රූපේ තරම් අත ආවිදයකට නෑ රූපේ චිත්තක්ෂණ 17 කඩු ගන්න තියෙනවා. සාධාරණ වශයෙන්. හිත එච්චර කාලයක් වදා නමුත් හිතන් ඉන්නේ හිත තියෙනවා කියලා. එහෙමනේ කියන්නේ. ඔවනේ කිව්වේද? මගේ හොඳ හිත මගේ හිත අරන් ගියා. අපි නම් කියලා. අපි නම් කියලා. අපි නම් කියලා. අපි නම්. ඒ එහෙනම් ඔය කියන්නේ? ඔය කියපුවා තමයි ඉන්නේ කොහොමද කරන්නේ? ආදරේ. ඒක මෙලෙක් වෙනවා කියන්නේ. තමලේ කියනවා යා. සද්දේ වෙලා තින්නේ ඔය කී දේ වගේ තමන් ගන්නෙ මොකද්ද? හිත කියලා එකක් නිත්‍යව තියෙනවා කියලා. ඔතන තමයි. හිත යනවා, හිත එනවා, හිතක් තිබුණා, හිත ගියා. කොහොමද කියන්නේ? දැන් තියනද නේද? දැන් තේරෙනවද? ඔය ඉතින් ඔය අභිධර්මයක් කොල කර හිටිය ඒකට ඒක දන්නේ නැහැ. මම දන්නවා ඔය පොට් නෝට් එකක් කොල කර ඉන්නවා කියලා. ආලුකේ. ඔය නැතිව කොල කර ඉන්නවා. මුල දන්නේ නැහැ. ඉතින් අග පාට ගන්නවා. ඉතින් තාම තේරෙන්නේ නැහැ. ඉතින් ඇඹරෙනවා ඔක්කොම. ඊට පස්සේ වරද්ද ගන්න ඔක්කොම. ඊළඟට අර වැරදි දෘෂ්ටි ගත වුණාම බාදේ. ඉතින් හරි කියලා හිතාගෙන ඉතින් දැන් ඔක්කොම දන්නවනේ මේ ගැඹුරුම ධර්මය අපි අපි ධර්මයක් දන්නවා කියලා ඉන්නවා. ඉතින් දන්නේ මොනවාද? වැරදි කියලා. ඒ තමයි ඔය සූත්‍රයක් ඕන එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරන මොන සූත්‍රයෙන් හරි තමන්නේ තමන්ට මේ මේ මාර්ගඵල නිර්වාණය ලැබෙනවා නම් ඒක කරන්න. නැත්තම් අයින් කරලා දාලා නිකන් ඉන්න. ඒක මොන ධර්මේ වුණත් වැඩක් නැහැ. ඔබ තමයි වෙලා තියෙන්නේ අපේ අයට. ඔක්කොම පාවිච්චි කරනවා. වැඩක් නැහැ. එන්න ඕනේ වැඩි එකක්වත් දෙන්නේ නැහැ. ඒකනේ හැමතෙන්ද අපි අපි ඉගෙන ගන්න එක YouTube එකේ බලලා එම නැත්තම් පොත කියනවා. ඒක තමයි බුදුහාරෝ බුදුහාරෝ කාලේ YouTube තිබුණා බුදුහාරෝ කාලේ තව තිබුණා බුදුහාරට ඔය ශක්තිය ඔක්කොම තිබුණා හැබැයි බුදුහාරෝ ඒ තැන් තැන් වලට ගිහිල්ලා බණ කිවි ඕම් ඔය හින්දා ඒ මොහොතේ එයාගේ තියෙන දෘෂ්ටිය කඩලා එතනින් බණ කියලා නිමා කරනවා මිසක් ඔය සූත්‍රය ගහලවත් පොත බලලවත් YouTube එක බලලවත් ඉන්ටර්නෙට් එක බලලවත් ඔය බණ හරියන්නේ නැහැ. ඒකෙන් තමයි අපිත් ඔවා දන්නවා ඒව එකක්වත් මොකද නිකන් ඉන්න එකයි දානවා නම් බණ සම්පූර්ණයෙන් අහන්න කියලා මම කියන්නේ ඕකට. හරි. මගේ බණ වුණා දැන් බාගට අහගත්තේ මුන් අඳුන් කුඳුන් එනවා මම දන්නවා. මම කියවනේ පළවෙනි දවසේ හතරෙන් දවස් දක්වා එන්න කියලා ඔයාලට. කියන්න විදියක් නැහැ ඒක. අපිට වුණා සාධාරණ මම මුල් දාගෙත් කිව්වා පණ කියලා එකක් තියෙනවා පණ කියලා එකක් මෙහෙම සම්බන්ධ වෙනවා කියලා හිතාගන්න කියලා. නමුත් එහෙම හිතුවම කෙනෙක් හිතුවත් එහෙනම් පණ කියලා එකක් තියෙනවා ඒක යනවා කියලා හිතයි. නමුත් දැන් බණ ඉවර වෙනකන් තමන් අහලා නැහැ නේ. ඒක තමයි දෘෂ්ටිය වැරදි. දැන් ඇත්තටම සම්මත දැන් මේ බණ වුණත් අපි මෙහෙම අහනවට වඩා ගොඩක් වෙනස් සියලු ඉන්ටර්නෙට් එකේ නේද? මොනවා වෙනස් කියන්නේ? කියන්නේ අපිට දැන් අහන්න පුළුවන් ප්‍රශ්න ඒක තමයි මේ අහන්නේ. එන YouTube එකේ අහුවට වැඩක් නැහැ බණේ. මොකද තමන්ට ඕනි ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තමන්ට ඕනි ප්‍රශ්න විසඳගන්න තමන් ඉන්නවනේ. මම කියන්නේ ඒකයි. වෙන එකකට දෙන බෙහෙත් Tamanට හරියනවද? තමන්ගේ ලෙඩේ හොද කරගන්න තමන් ගිහිල්ලා බෙහෙත් ආ ගන්න වෙන දොස්තර කෙනෙක්. ඒකට තමයි මෙහෙම වෙන්න ඕනේ. ඒ හින්දා සම්මුඛව බණාලා නිවන් දැක කෙනෙක් ඉන්නවා මිස ඔය කියන ආකාරයෙන් පොත කියවලා හරි ඔය කියන විදිහට අද කාලේ නම් ඉන්ටර්නෙට් එකයි YouTube එකේ බණාලා මාර්ගඵල ලබපු එකෙක්වත් නැහැ. එහෙනම් ඔයක එහෙම මල් එකක්වත් වැඩන්නේ නැහැ. ඔය කරාට මම දන්නේ ඉතින් උඹලා ඕන එකක් කරගන්න එක නිකන් ඉනවා මටම. වැඩන්නේ මම දන්නවා වෙන්නේ නැහැ කියලා. බුදුහාරු දන්න තබුදුහාරු දන්නේ නැත්නම් මේවා තියෙනවා මේ කාලේ. බුදුහාමුදුරු තිබුණේ නැහැ සීඩි එකක් ගන්න මේ මේ බණ අහපළ කියලා. ওই බණක් අහලා නිකන්. ඉතින් නේද? <laughs> ඔව් නේද? අම්තරෝ. ඉතින් එහෙම වුණා. ස්වාමීනන්සේ මෙහෙම සහභාගීලා කියලා ගිහින් බලුවම අපිට නැවත මතක් කරගන්න. ඒක මතක් කරගන්න ප්‍රමාණ රෙකෝඩ් කරලා තමන් තියාගත්තට පස්සේ නේ ඒකට මේක වෙන එකෙක් ඇහුවාම එයාට වැඩක් නැහැ ඒක. අපිට අවදගත්ත මෙතන හින්දා. ඒක තමන්ට වැඩගත්ත. ඒක මම දන්නවා. තමන් මේ අහපු එක තමන් නැවත අහනවා. තමන්ට ඔය කියන කාර්ය නැවත අලුත් වෙලා මම මතක් වෙන එක වෙනම දෙයක්. ඒක වෙනයි. හැබැයි මේක වෙන කෙනෙක් ඇහුවට එයාට අදාළ වෙන්නේ නැහැ. මොකද මම බණ කියන්නේ මෙතන ඉන්න එකේකට මිස මම මේ දන්නේ නැති උට මම බණ කියන්නේ නැහැ. සම්මුඛව ඉන්නගෙන අහන ප්‍රශ්නට උත්තර දෙනවා මිස මට අදාළ නැහැ නේ වෙන කෙනෙක් මන් දන්නේ නැහැ කම් මන් දන්නේ නැහැ. එහෙනම් එයාට අදාළදී උත්තරේ හම්බ වෙන එක. මම කියන්නේ පළවෙනි දවසේ පටන් ගන්නකොට මේ බණ මම දේශනා කරනවා නෙවෙයි තමන්ක බණ කතා කරනවා කියලා සාකච්ඡා කරනවා කියලා. ඒක වෙන්න ඕන. එහෙම නැත්නම් මේ බණ මට වණ එකක් මම කියන්නේ කියන තමන් මොකක් හිතාගත්තද කියලා මම දන්නවා. ඔක තමයි වෙලා දෙන වින්නයි හැමදාම. බණ කියන ඔය ආගෙන ඉන්නවා සාදු කියන්නේ කියන සාදු කියන්නේ. එච්චරනේ උනේ. හරි. එහෙනම් ඉතින් ඕක මොකයි වැඩි. එහෙනම් ඕක මම තේරුම් කරගන්න. එතකොට දැන් ඔය අපි අඳුරගත්තේ මොකද්ද එතකොට? සිතක් කියන එක ඇති වෙන ආකාරය. සිතක් කියන එක ඇති වෙන්නේ කොයි වෙලෙද කියන එක. සිතක් ඇති වෙන්නේ එතකොට වෙලාවක් කියන්න බෑ. දැනෙන මොහොතේ හට ගන්නවා. හරිද? කොතනද ඇති වෙන්නේ දැන්? කොහෙද අරේ මේ කියලා හරියට කියනවා දැන් හරියට කියන්න ඕනේ. ඔය ඔක්කොම තමයි ග්‍රහණය කරගන්න ඕනේ හරියට. කොතනද? ඇහි කනේ ආයේ දිව ශරීරය මොළය. හරිද? මම කියවන්නේ තමයි හරියට තේරුම් ගන්න කියලා මතක් වෙනවා කියලා එකක් වෙන්න තැන තමයි තීරණය. වැඩේ වෙනවනේ දැනීමක් වෙන්නේ. මතක් වීම කියන දැනීම වෙනවා. එහෙනම් වෙන්න තැනක් තියෙනවා. නිසිත නැහැ කියලා ගුහාසයන් කියව එක ගුහාවක් තියෙනවා. නැතුව නෙවෙයි. මේ අරක අතන මෙහෙම මෙහෙම අරේ මේ කියලා උත්තර දීලා හරියන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පැහැදිලිවම. ඔය හදවතේ මොකක්වත් පහළ වෙන්නේ නැහැ. ඔය බහූත කතා කරාට. හදවතේ ආය මොකක්වත් දැනෙන්නේ නැහැ. හදවත රිදෙනවා කියලා දැනෙන්නේ රිදෙනවා නම් දැනෙන්නේ ඒ කායේ ස්පර්ශයක් විතරයි. ආයෙ. හරිද? ඔය කතන්දර කියනවා. ඉතින් මේ මොකක්ද Tamanට අරයා මෙයා මෙහෙම කිව්වා මට පපෝරි දෙනවා කියලා. පපෝරි දෙන්නේ Tamanගේ ආයේ එතන ස්පර්ශ දැනෙන්නේ හින්දා. ඒක ස්පර්ශ දැනීමක් වෙන එතන හිතාට ගන්නේ නැහැ කොහෙවත්. වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? මේ ක්‍රියාකාරීත්වයන් සියල්ල කරන්නේ ලේපොම්බ කරන්න ඕනේ. කෙනෙක් බය වෙච්චාම, කෙනෙක් නැත්නම් දැඩිසේ ශෝකයටපත් වෙච්චාම, එයාට තම්තාවයක් ඇති වෙච්ච වෙලාවට මොකද වෙන්නේ? මේ කයේ ඉන්ද්‍රයන් වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක කරන්න පපුව වැඩියෙන් මොකද කරන්න ඕනේ? ලේ පොම්ප කරන්න ඕනේ. එතකොට ඔක රිදෙනවා තමයි. ඉතින් මිනිස්සු හිතාගෙන ඉන්නවා බය වෙච්චාම එහෙම නැත්නම් සංතාපයටපත් වෙනවා. ඒක ඔක්කොම දුක ඇති වෙච්චාම හිතටයි දුක ඇති වුණේ කියලා. ඉතින් පපුවල් එකෙන් දඟලනවා. පපුවල් එකෙන් දඟලන්නේ ඉතින් අර හින්දා. ඉතින් මුන් හිතාගෙන ඉන්නවා පපුවේ දෙනවා අපල හිත. ඒ පපුව ඇති ගන්නවා. ඔය ඒකයි ඔය සංකල්ප වැඩිද තේරුම් ගත්තාම ඕක මොකයි වෙන්නේ? ඒ තමන් අර භාවිත ඥානයක් නෙවෙයි තියන්නේ. භාවිත ඥානයක් නැති හින්දා ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. තේරුණා? එහෙනම් දැන් තමන් භාවිතා කළා. දුරගන්නේ දැන් ඇහැ ඇරියොත් විතරයි පෙනීම හටගන්නේ ඒකේ වෙලෙටයි හටගන්නේ. අය සත්‍යයක් ආවොත් විතරයි ඇහිම හටගන්නේ. නැතුව හටගන්න බෑ ඒක. එහෙනම් ඒ මොහොතේ Tamanට මොළයට සිතුවිල්ලක් ආවොත් විතරයි එතනයි මතක් වීම වෙන්නේ වෙන කොහෙවත් මතක් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ඔන්න දැන් ආයතනය තුල දැනෙන වෙලාවේ හටගන්න එක තමයි මේ සිත වෙලා කිව්වේ. හරිද? පැහැදිලිද? ඒක අල්ලන්න බෑ. ඒක ශරීරයක් නෑ. ඒක මේ ආයතනයකින් තන ගුහාව කරගෙන පවතිනවා. ඒතර ඒ දැනීම ඇති වුණොත් විතරයි මේ කතා කිරීම ක්‍රියා කිරීම ආදී ස්වභාවයට එන්න පුළුවන්. හරි. එහෙනම් ඕන්න සිත කියන්නේ මොකක්ද කියලා මුලින්ම හොයාගත්තා. දැන් ඊළඟට ඕක ඇති වෙන්නේ කොහමද? ඕක නැති වෙන්නේ කොහමද? ඇයි ඇති වෙන්නේ? ඒක ඇති වෙන්න හේතු මොනවාද? ඒ ඔක්කොම දැන් පරීක්ෂා කරන්න ඊළඟට. හරිද? හ්ම්. හදේනා. දැන් ඕකෙන් තව ටිකක් ඊළාට යන්න කලින් මේ මූලිකව සිත කියන එක ගැන තව ටිකක් කාරණාවක් පන පැහැදිලි කරගන්න ඕනේ. සිත හරිද හරියට අහගන්න සිතට දැනෙන ඒවා මොනවාද හ්ම් තව ටිකක් ඔන්න උදව් කරන්නේ ඇහැට රූප දැනෙනවා කනට සද්ද දැනෙනවා කන නැත්තම් සද්ද දැනගන්න බෑ නාය නැත්තම් ගඳ දැනගන්න බෑ දැන් අහන ප්‍රශ්නය සිතට දැනෙන ඒවා මොනවාද අරුම අරුම කියන්නේ මොනද අරුම විස්තරයිද මට ඕනේ රූප දැනෙන්නේ ඇහැට. ඇහැ නැත්තම් ආයෙ සිත දැනගන්න බෑ. සිතුවිලි. සිතුවිලි දැනෙන්නේ මොළයට. එන එන සං මේ හයින් එන සංඥාවලින් මතකය ආදේශ කරගෙන සිතෙන් මතකය කියන්නේ මොළයේ තියෙන සිතට. අංගන්නේ සිතට දැනෙන්නේ මොනවද කියලා. වේදනාව. වේදනාව. හ්ම්. ඒ වගේ තියෙනවා කියන්නේ මොනවද තියෙනවා කියන බලන්න. 52ක්. 52ක්. දෙද දෙනවා. මම දන්නේ නැහැ. කියන්නේ මොනවද කියන්නේ? හරිද ඔක්කොම ඕනේ නැහැ දෙකක් දෙකක් වගේ නේද? රාගය රාගය හා දේශය හ්ම් වේදනාව සංඥාව සිතට දැනෙනවා හරිද? හොඳ නේද? ඈ? මොකද කියන්නේ? ඇගිනේ හොඳයි. ඒක වල හරියන්නේ නැහැ. ගොන්නුත් එක ගන්න හරියන්නේ නැහැ. තමන් උපදිනවා. අනිත් එක එක්ක දාලා හරියන්නේ නැහැ. උන් එක හිටියොත් එහෙම ඉරක් වෙනවා. තමන් තනියෙන් තනියෙන් තෝරගන්න. මම නිවන් දකින එක තනියෙන් වන්දේ. මා දැනෙන්නේ ඉතර. ඉතර මොකද දැනෙන්නේ නැද්ද? දැන් සිත වෙලේ හතකට වෙන තියෙනවා. ඒක හැමතිස්සෙම මොකක් හරි ආයතනයක් ඕනේ සිතාට ගන්න. හරිද මං අහන ප්‍රශ්නේ හිතට දැනෙන ඒවා මොනවද කියලා? ඒ මොහොතකට. හරි මොකද හරි හිතට දැනෙන ඒවා මොනවද කියලා? ඒ මොහොතේ දැනෙන්නේ. ඒ මොකද දැනෙන එක තමයි හිත කිව්වේ. මං අහන හිතට දැනෙන ඒවා මොනවද කියලා? සංඥා. සංඥා. මොන සංඥා? රූප සංඥා. රූප සංඥා. හ්ම්. ශබ්දය. හ්ම්. රස. රස ඒ වගේ ඒවා දැනෙනවා. හිතට. මොකද? ඔයා අම්මා කියන්නේ. හිතේ මොකක් අදයින්නේ නැද්ද? හිතන්නේ. <laughs> ඈ? හිතන්නේ? එහෙනම් මැල්ලා හරි. හිතක් නැහැ කිව්වේ. එහෙනම් හිතට දැනෙන්නේ මොනවද කියලා හරි. ඔව් හිත කියන්නේ දැනීම. ඒ තමයි මතන්නේ. හිතට දැනෙන්නේ මොනවද කියලා මතන්නේ. ඒ අරමුණු අරගෙන ආයෙත්. මොකද? ස්වාමීන් වහන්සේ කියන්නේ. උද්දාස්පර ස්වභාවය එතන දැනෙනවා නෑ අරමුණේ ස්වභාවය අරමුණේ ස්වභාවය හිතද දැනෙනවා අද මම ප්‍රශ්න වෙනස් කළා නෑ හරි මම අපි දැන් සිතට දැනෙන්නේ මොනවද කියලා දැන් මම අහනවා සිතට දැනෙනවාද කියලා ප්‍රශ්නයක් නෑ සිතට දැනෙන්නේ නෑ එහෙනම් දැන් කිව්වේ එනේ ගොම් හරක් හිතවම ඉන්නවා දැන් මම කව හිත කියන්නේ දැනීම කියලා එතකොට ආය සිතට දැනෙන්න පුළුවන්ද තාම මම තමයි කියලා දෙලා දෙන්නේ මම කිව්වේ මම දන්නවා ඔය ඔක්කොම අභිධර්මයේ අධර්මයේ කොරම කොල්ලා තියෙනවා සිතට දැනෙනවා තියෙනවා සිතට දැනෙනවා නම් සිත කියලා එකක් නිට්ටයව තියෙන්න ඕනේ සිතට යමක් දැනෙන්නේ නම් සිත කියලා යමක් මොකක් හරි තිබුණොත් ඒකට දැනේ. මම ඇහුවේ ඕම් ඔය හිතම තමයි මම දන්න ඔය විදිහට දෘෂ්ටිගත වෙලා මෝඩකම් කරනවා කියලා. කොයි විදිහට දැනෙන්නේ? සිතට කිසිවක් දැනෙන්න බෑ. දැනීමටයි සිත කියන්නේ. සංඥා දැනෙන්නවත්, වේදනා දැනෙන්නවත්, සංකාර දැනෙන්නවත්, මොකවත් දැනෙන්නේ නැහැ. තරහවත් රාගයවත් මොකවත් දැනෙන්නේ නැහැ. හිතට දැනෙන දෙයට අනුව නැවත සිතුවිලි ගොඩ නැගීම කියලා එකක් තියෙනවා. මම ඒක පළවෙනි දවසෙත් කිව්වා. ආන් ඒවා Taman හිතට දැනෙනවා කියලා වරද්දගෙන ඉන්නවා. ඒ කියන්නේ හිතන දේවල්. දැනුණාට පස්සේ හරිද? දැනුණාට පස්සේ නැවත ඔය සිතුවිලි ගොඩනැගීමට වචනයක් පාවිච්චි කරනවා අපි හිතනවා කියලා. එහෙම නැත්නම් ආන් වල කිව්වා මනෝ සංචේතනා එහෙම නැත්නම් අපි කිව්වා හිතනවා කියන එක සාමාන්‍ය ලෝකෙ. හරිද? දේන. පාසලි හරි කියලා හරියන්නේ හරියට හරියන්නේ. බාගට හරි කියලා හරියන්නේ. නිවන් දකින්න පාසලි බෑ. දහකට නිවන් දකින්න බෑ. දකින්නවනේ හරියට දකින්නවනේ. අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙන වෙලාව තමයි Tamanට ඒක හම්බෙන්නේ. සෝන්දන්ස් ආයේ පැහැදිලි. ආයේ පැහැදිලි කරන්න දැනෙන්න හිතක් තියෙනවද? හිතන්න ඒක තමයි. දැනීමටයි හිත කියන්නේ. ඒතර සිතට දැනෙන්න පුළුවන් දෙයක්. හිත කියන්නේ නැති වුණා නැති වුණා. ඒක එහෙනම් සිතට දැනගන්න පුළුවන්. එහෙනම් තමන් කියන්නේ හිතට දැනෙනවා කියන එක හරිද එතකොට? නමුත් කියන්නේ ඔක්කොම හිතට දැනුණා කියලා. අනිත් ඔය භාවිතා තමයි කියන්නේ හැමතැනම. හිතට දැවුණා හිත හදාගන්න ඕනි හිත තකත් කරන්න ඕනි භාවනා කළා කොහෙ තකත් කරන්නද ඕක මේ ඇතේ නැතේ නැතේ නැතේ කෝටි ලක්ෂ වාරයක් මේ එක ශනියකදී ඇති වෙන සිතක් කොහොමද හදන්නේ හදන්න බෑ ඒක එක ශනිය ඇතිලා නැතිනම් මිසක් අපිට කරන්න දෙයක් නැහැ ওই හිතත් එක්ක වැරද්ද නම් හරි ගැත ගන්න එක විතරයි කරන්නේ ඩෝම මේ විදිහට වැරදි විදිහට ඇති කරගත්ත දෘෂ්ටිය නිවැරදි කරගන්න ඒකත් හිතේම තියෙන එකක් තමයි ඒ ඇති වෙන දැනීම තුළම ඇතිවෙච්ච තත්ත්වයක් තමයි ඒක හරිද දැන් තේරුණාද? හ්ම් දැන් තම් කියා දෙන්න. ඒක තව තේරෙයි. ඔය වෙලා තියෙන වැඩේ මොකද්ද කියලා. අක්කෝ බහුබුද කරවලි දාගෙන හැඹරි හැඹරි කියන හරියයි. හරිද? හිතට සංඥාවක්වත් හිතට මොනාවත් අරමුණ ගැනම මොකක්වත් දෙන්නේ දැනුණාට පස්සේ ඕනනම් තව දේවල් ඒ වෙනුවෙන් සිතුවිලි ගොඩනගා ගන්න පුළුවන්. ආන් ඒකට කියනවා හිතන වාක්‍ය. දැන් ඔය රාගය, දේශය, මෝහය ඔය ඔක්කොම මොනවාද? පරම්පරාව පරම්පරාව කියන්නේ ඒක. ඒ අර දැනිච්ච දෙයට අනුව නැවත නැවත ඍතුවිලි වඩනගෙන ඒක. දැන් දැන් මම උදාහරණයක් කියන්නකෝ ඒක තමයි ඔබ හරියට තේරෙයි. දැන් ඔයාට කියනවා දැන් දුක දැනෙනවා. සැප දැනුණා. හරිද? වේදනාව දැනුණා. කොහොමද කියන්නේ? හරිද? හ්ම්. දැන් එතකොට ඔන්න මම කියන උදාහරණය අහගන්න. පුංචි ළමයෙක් ඉන්නවා මාස දෙක තුනක හරිද? ඉපදිලා මාස දෙක තුනකගේ පොඩි ළමයෙක් ඉන්නවා. හරි? එතකොට ඔන්න අම්මත් ඉන්නවා. දැන් ඔන්න හදිසියෙම අම්මට පණිවිඩයක් හම්බෙනවා. ඕන් තාත්තා ඇක්සිඩන්ට් වෙලා ස්පිරිතාලේ දා ඇඩ්මිට් වෙලා ඕන් මැරිලා කියලා. හරිද? දැන් ඕක පණිවිඩය වුණේ. අම්මට වුණා. දැන් ඕක ළමයටත් වුණාගෙම කවුරු හරි ඇවිල්ලා පණිවිඩය කිව්වගෙම බෙදට ඕන් මෙහෙම වෙලා ඔන්න ඔය මහත්තයා මැරිලා අම්මේ කියලා කිව්වා. දැන් පොඩි කාටත් ඇහුණා. හ්ම් අර මාස දෙකේ ළමයටත් ඇහුණා ඉතින් ඔක ඈ. අම්මටත් ඇහුණා. දැන් දුක කාටද? ඇයි ඇයි ළමයාට ඇහුණා ඇහුණාට ඇහිච්ච දේ පිළිබඳව එයා සංකල්ප හදනවා. ඕන ඔබ තමයි වෙලා තියෙන වැරද්ද මේ ලෝකේ ඔක්කොට. සංකල්ප මොකද හදන්න එපා. ඇහුණා ඇහුණ තැනම එතනින් එහාට යන්නේ නැතිව ඉන්න දක්ෂ වෙන්න ඔක්කොම ප්‍රශ්න ඉවරයි. පොඩි කාගේ ඉන්න කියලා නේ කියන්නේ. රාතන්නාද කියන්නේ පොඩි කාගේ ඉන්නවා. දුන්නෝ කනවා. නැත්තම් නිකන් ඉන්නවා. හැබැයි රාතන්නාද ඊට වඩා අහවම් එයාට බඩගින්න වුණත් මොනවද වුණත් ඒකත් දැනීමක් කියලා නිකන් ඉන්න පුළුවන්. පොඩි එකා කෑ ගන්නවා. බඩගින්න වෙච්චාම. ඒකෑ ගන්න ආසාව තියෙනවා. ඒක වේදනාවක් නෙවෙයි ඒකත් දැනීමක්. ඒකත් දැනීමක් කියලා අතාරින්න පුළුවන් වෙච්ච දා තමයි rahat වෙන්නේ. දැන් තේරෙනවද? කියලා දෙන්නේ නැහැ. අනර පොඩි යමක නිකන් ඉන්නවා. දැන් දුක දැනෙනවද එතකොට? නෑ. දුක කියන්නේ හිතන දෙයක්. හරිද? දුක නිරෝධ කරන්න බෑ දැනෙන දෙයක්. එහෙමනම් ඒක නිරෝධ කරන්න පුළුවන් ඉන්නේ ඒක හිතපු දෙයක් නිසා. හිත නිවැරදි කරගත්තාට පස්සේ සිත ලකස් වෙන ආකාරයෙන් නිවැරදි කරගත්තාට පස්සේ දුක බුදුහාමටත් ලැබ හැදුනා. බුදුහාමට ආයෙත් ගියා. බුදුහාමටත් ගල් පෙරලා ඔය කියන ආකාරයෙන් කපල දුවාලුණා. බුදුහාමර දුක්ුන්නේ නෑ. ඇයි ඒ? බුදුආරෝ ඒ දැනීම දැනීමක් විදිහට එතනදි නිරෝධ කරා පැහැරලා. එච්චරයි. මේ ප්‍රශ්නේ තියෙන මොකක් වෙනවද? දැනෙන්නේ මට කියලා හිතාගෙන. දැනීම කියන්නේ ක්‍රියාවලිය. ඒක දැන් තව ටිකක් මම පැහැදිලි කරලා දෙනවා. එතකොට තේරෙනවා. දැන් දැනනද? හිතට දැනෙන්න තියෙනවද? එන කියන්නේ හිතට දුක දැනෙනවා. දුක හිතෙන ඒවා කියන්න එපා. මගේ හිත දිදුනා. ඈ? ඉතින් හිතක් එන්නේ නැද්ද? ඈ? වෙනවා හිතක් දෙන්නේ. තව කල්පනා කරන මොකද හිතක් වෙනවා මම අද කල්පනා කරන කතා ඒකයි මම කිව්වේ. ඒ කියන්නේ හිතට දැනෙනවාද කියන එක තමයි මම මේ පැහැදිලි කරේ. හිතට දැනෙන්නේ නැහැ. දැනුණාට පස්සේ හිතනවා කියන එකක් තමයි තියෙන්නේ. දැනුණාට පස්සේ ඇත්තටම හිතනවා කියලා අපි වචනේ පාවිච්චි කරන ප්‍රශ්නේ. දැනුණාට පස්සේ අපි නැවත දැනීම වෙනුවෙන් සිතුවිලි සකස් කරනවා. ඒක තමයි කරන්නේ. ඒ සිතුවිලි නැවත නැවත මේ මන ආයතනෙන් පාවිච්චි කරනවා. ඒක තමයි චිත්ත පරම්පරාවක් විත් වීතියක් ආදී වෙන හම්බලින් කියන්නේ. මොක වුණත් කරන්නේ ඔය ආයතනයන් එක ගන්න දෙන්නවක් විතරයි. අවුරුනේ සිතුවිලි හදන්නේ කවුද එතන? කවුරුත් හදන්නේ මොඩකම ඉඳ අවිද්‍යාව තුළ ඒක තුළම හැදෙනවා. උන්ට ටිකින් කියලා දෙන්න කවුරුත් හදන්නේ. ඔක තුළම තියෙන ක්‍රියාවලියක්. ඒකනේ මේ බුදුහාමුදුරුවෝ කිව්ව අනාත්ම දර්ශනයේ අති විශිෂ්ට අමුතුම જાතියක් අපේක හිතා ගන්න බෑ ආශ්චර්යයි කියලා කියන්නේ ඕම අපිට. ඒක තේරෙන්න තමයි බැරේ. ඔයා අනාත්ම අනාත්ම කියන මෙලෝ එකක් ඔයාට අනාත්මයි කියලා තේරෙලා නෙමෙයි ඔය කියන්නේ. ඒක නෙලලාදී. ඒ මෙහෙම වුණා නම් අනාත්මයි කියලා කිව්වනම් මේ අනිත්‍යයි කියලා තමයි දැනගෙන කිව්වනම් තමයි කියන්න බෑනේ මේ සිත. අර හින්දා මෙහෙ එනවා කියලා. කියන්න බෑ. තමන් බුද්ධාම හරිය දැනගෙන නම් ඒකට උත්තර දෙන්නකොට හරියට කියන්න ඕනේ හිතක් එන්නේ. එන්න. හරිද? ඒකයි මම කිව්වේ එහෙනම් දවස් හතර ඉවර වෙනකන් ඉන්න කිව්ව ඔකට. ඒ දගම් එක කියා දෙන්න බෑ. තමන්ට මේ කය ගැන කියා දෙන්න නැතු මෙතෙන්ට ආව තවත් පටල ගන්න ඇයි එහෙම වෙන්න බෑනේ කාටවත් පණ තියෙනවා අර වගේ මේ වගේ කියලා උත්තර දාගන්නයි ඇයි එහෙන් තමයි මේ කය ගැන පරීක්ෂණයක් නිමා කරලා මෙතනට ආවේ දැන් තමන් දන්නවා කය ගාන හොයන්න දෙයක් නැහැ කියලා කය වෙනම ගත්තාම මේකට ওই ක්‍රියාකාරකම් බෑ එකක්වත් හිත නැතුවක් බෑ හරිද නේද දැන් පැහැදිලිද හ්ම් එතකොට ඔන්න දැනීමටයි මේ සිත කියන නම පාවිච්චි කරේ අපි පණ කියලා විඥානය කියලා එන කෙනෙක් මරණ කියලා වෙලා තියෙන මොකද්ද මෙන්න මේ දැනීම නැති වෙන එක. දැනෙනවා කියන හින්දා තමයි අපි ජීවත් වෙනවා කෙනෙක්ට පණ තියෙනවා කියලා අපි කතා කරන්නේ. දැනෙන හින්දා තමයි මේ කතා කරන්න ක්‍රියා කරන්න පුළුවන්. හරිද? මේ කෙනෙක්ට කතා කරන්න ක්‍රියා කරන්න බැරි වෙලාත් ඒ දැනීම ඇතුළේ ඉන්න පුළුවන්. අපි ඔය කියන්නේ යාට ඔයා දැරිසත්කාරයෙක් එහෙම යාට දැනෙනවා. ඉතින් දැනනවා. යාට කතා කරගන්න මොකක් බෑ. ඉන්ද්‍රිය දුර්වලතාව වෙන්න පුළුවන්. හැම වෙලේම මන්ද බුද්ධිකා ඉන්නවා. එයාට යම් මට්ටමකට දැනෙනවා. එයාට මොලේ යම් දුර්වලතාවයක් නිසා අනිත් අය කරන වගේ සම්මුතියේ සාර්ථක සාර්ථක විදිහට ඒක කරන්න විදියක් නැහැ. හරිද? ඒකයි ඊවෙනන්සිත කියන්නේ ඒක තමන් ඕක විශේෂයෙන් අඳුර ගන්න ඕනි. මේ මොහොතේ ඇතිලා මේ මොහොතේම නැති වෙන එකක්. ඒක වෙනුවෙන් කරන්න දෙයක් අපිට නැහැ. දැන් තමන් කැමති වුණා දකමනොත් ඔය සද්දෙත් එක්ක සිතක් ඇහුණා කියන සිත හටගත්තා ඒක නැති වෙලා ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ ඕක වෙනුවෙන් තමන් නැවත සිතිවිලි හදන්නේ. ආ දැන් ඒක ලස්සන සද්දයක්, ආ ශෝක සද්දයක්, ආ යහන් තිබ්බනම් හොඳයි. එහෙම නැත්නම් ඕම් මට බැන්න. එයා මට මෙහෙම කිව්වා, අර කිව්වා කියලා ඉතින්. ඔබ ඇත්තට වෙලාම නැති වුණා කියලා ඉවරයි. හිතුවනම් ඔතන ඉවරයි. බාහිර ආලෝචිත ඉඳ කරන්න කිව්වම ඔච්චරයි බුදුආයි. ඉක්මනින්ම රහතුනි බාහිර ආලෝචිතය තමයි මේ බුද්ධ සාධනය. දැක්කා? දැක්ක දැන් අතර වෙන. දිත්තේ දිත්ත මත්තා. ඉවරයි. එතෙන් එයා ඉදන්නේ. සුතේ සුත මත්තා. ඇහුණා ඉවරයි. ඔය මොකක් කරන්නේ කිව්වේ? කියපු ගමන් තේරුනේ කියලා මතර කරලා හිටියා. කියපු ගමන් තේරුච්චා. දැන් ඔයාලට කීපාරක් ඔක කියලා දෙන්නවා. කීපාරක් ඔක කියලා දෙන්න නම් තමයි දැන් තේරුණාද අඩු ගන්න හිත කියන්නේ මොකද්ද කියලා. ඉතින් කොහෙද තේරෙන්නේ? සමහරවිට ඊට පස්සේ ඇති මේ සිතුවිලි ඇති කර කර යන එකත් එවෙලේ ඇති වෙලේ එවෙලේ නැත්නම් ඇති මොකද? ඒකත් එවෙලේ ඇති නැද නෑ තමයි මේ ලෝකේ එකක්වත් නෑ තියෙන. ඒවා ඔක්කොම අනිත්‍යතාවයටයි ඇති වෙන්නේ නැති නැති නැති නැති නැති ක්‍රියාවලිය විතරයි. එකක්වත් නෑ. මොකද රූපය ඇති වෙලා නැති වුණාත් රූපේ කාලයක් තියෙනවා කියලා අපි කතා කරා චිත්තක්ෂණ 17ක්. ඒත් රූපය ග්‍රහණය කරන්න පුළුවන් වෙන එක චිත්තක්ෂණයක් විතරයි. ඒ හින්දා අපිට වැඩක් නැහැ ඒක. ඒ කියන්නේ අපි හිතන්නේ සිතුවිලි කියන එක තමයි සිත කියලා. හරිද? කියන්නේ කල්කරෝ කරන්න පුළුවන්. කාල්. හිත හැදෙන්නේ. ඔව්. ඒක තමයි අපි කරන්නේ. සමාධි වල ඉස්සලා පාලනය කරගන්න. ඊට පස්සේ කන්ට්‍රෝල් කරලා නතර කරන්න පුළුවන්. ඒක තමයි චිත්ත නිරෝධ කරගන්නේ. නැවත සිත් දැනීම අට ගන්න එක නතර කරලා දානවා. රහත් වෙලා පින්නවා පානවා කියන්නේ නැවත මේ ලාංකාරයට දැනින්නේ. ඒ කියන්නේ හිත හිතම නවත්තනවා. ඈ හිත හිත නවත්තනවා නෙවෙයි. ඔය හිත හිතලාම ඉතින් කියන ආකාරයේ ක්‍රියාකාරීත්වය නතර කරන තත්ත්වයට හදනවා. ඒ කියන්නේ අත වශයෙන්ම දැන් තේරෙනවා නේ වැඩි. යන් දකින්නවා කියන්නේ සුයිසයිඩ් කරගන්නවා. හිතම හිත සුයිසයිඩ් කරගන්නවා. ඒක මං කිව්වේ මං ඊයේ පෙරදත් මං කිව්වනේ මැරෙන්න බය නම් නිවන් දකින්න ඉන්න එපා. නිවන් දකින්න බෑ. ආතන් වහන්සේ කියන්නේ මැරෙන්න කලින් මැරිලා දන්න කෙනෙක්. මැරෙන්න කලින් අපි සාමාන්‍ය සම්මුති ලෝකේ මැරෙනවා කියලා එකක් කියනවා. මැරෙන්න කලින් රාතන් වහන්සේ ඒ தත්ත්වය ඇති කරගෙන දන්නවා. ස්වාමීන් වහන්සේ එතකොට හිත රහතන් වහන්සේ කෙනෙක්ගේ හිත පාලනය වෙලා හෝ නතර වෙලා නම් කොහොමද ගුණා කරත් හොරන්නේ ඊට පස්සේ පෙර කරපු කර්මය තියෙනවනේ දැන් වාහනේ යතුර නැවැත්තුවාම කන්දක් උඩ කියලා ගෙනහිලා හරිද ඒ වුණාට එන්ජින් එක නතර වෙලා හැබැයි පල්ලමේ තල්ලු වෙනවා තාම පල්ලමට යන බලය දෙනවා හරිද එහෙනම් එජ්ජිම නතර වෙලා තමයි. හැබැයි ඒත් අර ආපු වේගෙට ආතාවම යනවා පල්ලේ. ඒක තමයි කර්ම රැස් වෙන්නේ නැත්තේ. එහෙනම් අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති එක ඉඳලා වෙන්නේ පෙර කරපු කර්ම වලට විපාක විඳින්න වෙනවා විපාක විඳලා ඉවර වෙනකම් මේ පිරිනවම් පාන්න බෑ. බුදුහාමුදුරන්ට බෑ. මුගලන් ආමුරන්ට බෑ. මුගලන් ආවට උත්සාහ කරා අර හොරු 500 දෙනා මරන්න එනකොට අයින් වෙලා. ඉර්ධිපාල අයින් වුණ අවස්ථා දෙකකදී. නමුත් බැලුවා මේකෙන් ගැලවෙන්න බෑ. විපාක දෙලා ඉවර නම් පස්සේ තමයි පිරිනවම් පාන්න ඕන. ඒක තමයි මේ කර්මයේ දෙන භයානකකම. තමන් මේ කරන හැම කර්මයක් තුළම තමන්ට ආය ආය සකස් වීමක් වෙනවා. එතකොට තමන්ට ඒ කියන ආකාරයෙන් කර්ම විභාග බෙල ඉවර වෙනකන් තමන්ට පිරිනොම් පාන්න බෑ. බුදුණා රහතුණා බෑ. හරි විපාක දෙන්න ඕනේ. ඒක තමයි දෙන්න ප්‍රශ්නේ. අද මම මේ කර කර ඉන්නවා කියන්නේ තව දිග්ගැස්තෙන එක තමයි සංසාරේ. හරිද? ඒ කියන්නේ උදාහරණයක් සරලව කියනවා නම් තමන් අර වාහනේ එන්ජිම නතර කරන්නේත් නැහැ. එහෙම අදිවට ඒක තියෙන පෙට්‍රල් ඉවර වෙනකන් යනවා කියන එක නතර වෙන්නේ නැහැ. තව පෙට්‍රල් උත් ගහ ගන්න. තව පෙට්‍රල් උත් ගහනවා එන්ජිම නතර කරලත් නැහැ. ඒතර පෙට්‍රල් උත් ගහගෙන එන්ජිම නතර වෙලත් නැත්නම් තමන් යන්නේ ඒක නතර වෙන්නේ නැහැ. ඒතර එන්ජිමත් නතර කරගත්තා නම් පෙට්‍රල් ගහන එකත් නතර වුණා නම් එතකොට අර කියන පල්ලමේ ගිහිල්ලා ඉවරෙච්ච දාන ඉවරයි. ඒක මේක පල්ලමේම යන්නේ දිගටම. ගඟේ ගඟට වැටිච්ච එක පහළට යනවා වගේ. උදාහරණ කියන්නේ මේක නිකන් තිබ්බත් සංසාරය එකතු වෙච්ච එක නිකම්ම සංසාරය යනවා. ඒක හැටි. හරිද? නේද? ඒ හින්දා අලුතෙන් පෙට්‍රල් ගහන්නත් එපා. ආය තමන් එන්ජිම ස්ටාර්ට් කරන්නත් එපා. මේ ස්ටාර්ට් කරන්නේ පෙට්‍රල් ගහලා වැඩක් වෙන්නේ. ආමේම වෙන ආකාරයෙන් අලුතෙන් කර්ම කරන්නත් එපා. තමන් ඒකේන ආකාරයෙන් කර්ම වෙච්ච ඒවාට විපාක දෙන්නේ ඒවා විපාක දෙන්නේ ඇල්ලා තමන් අලුතෙන් නොකර වාසය කරන්නේ. කර්මරස් නොකර ඉන්නකොට දැන් හවස් වලට මම කියලා දෙන්න හැම චිත්තක්ෂණයක් පාදාම තමන්ට කර්ම රැස් වෙලා ඉවරයි අවිද්‍යාවෙන් යුක්තව නැවත උපදින්න. ඒකට තේරෙයි ඉන්නේ කොහෙද කියලා. නේද? බැලි දැන් මේ පැහැදිලි කරේ සිත ගැන. ඒක හොඳට තේරුම් කරගන්න සිතට දැනෙනවා කියන එක සම්පූර්ණ වැරදි අදහසක්. සිතක් යනවා එනවා කියන එක සම්පූර්ණ වැරදි දෙයක්. සිත හට ගන්නවා කියන එක හරි ඒකත් මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැති වෙනවා විතරයි. අකාලිකයි. හරිද? අනිත්‍යතාවට යටත් රූපයටත් එහෙමයි. ඒ කියන කාය සිතටත් එහෙමයි. රූපත් එහෙමයි, කායත් එහෙමයි. කායයි සිතයි දෙකම එකයි. කාය යම් කිසි මට්ටමක චිත්තක් සඳහා හද කාලයක කායේ රූප කලාපයන් තිබෙනවා. නමුත් සිතේ තානම් කාලයක්වත් නැහැ. නැතුණා නැතුණා. දැන් තමයි දැන් භාවිතය මොකද්ද? ඔය චිත්තානුපස්සනාව. කොහොමද කරන්නේ? Tamanට දැනෙන මොහොතේම අද ඉඳන් තමන් විද්‍යාව පාවිච්චි කරනවා දැනීම යනු සිතක් පහළ වීම. එහෙනම් ඇස්සල්ලා පේනකොටම අද ඉඳන් සිතක් කියලා හිතලා එතනින් අතර වෙන්න. එතනින් එහාට හිතන්න ගියොත් ඕම් කර්ම සිද්ධ වෙන්නේ ඈ. වුණා සිතක්. ඇති වුණා නැති වුණා. එතනින් අතර වෙන්න. එතකොට ඔක්කොම බෑ. ප්‍රශ්නයක් තමයි ඉතින් ගෙදර වැඩ කරන්න ගියාම අරයා බැන්නත් ඉතින් ගැහුවත් ඉතින් සිතක් කියලා නිකන් හිටු ඉතින්. ආන්ගෙන් පුළුවන් එච්චාම් හරියට. මේක කරන්න බැරි වෙනවා තමන්ට මේ සම්මුති ලෝකෙ තුල ආන්ගෙන් තමයි වෙන් වෙලා ඉවරලා කරන්න කිව්වේ. කැලේ ගිහිල්ලා ඉවරලා ඔක් කරලා කරලා රහත් උනාට පස්සේ ආයෙ ඊට පස්සේ අර සැරියුත් ආවරන්ට එම යකෙක් ඇවිල්ලා ටෝකක් ගන්න කියන්නේ ගණන් ගත්තෙත් නැහැ කියලා. වෙන කාලාරින් ටෝක් ගන්න නම් මැරනවලු. ඒ තරම් බලයේ සහිත එකක් කියලා කියන්නේ. ඉතින් සැරියුත් ආවර ගණන් ගත්තෙත් නැහැ. ඒක කරගත්ත අකුසල කර්මෙන් ආයෙ යකාමෙල්ලා අපාය ගියා කියනවා. ඈ? අපාය නෙමෙයි. ඒකට ඉදි සම්පන්න වූ එනවනේ භූතයෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, අසුරයෝ ඉන්නවනේ. ඒ හින්දා එයා අපාය ගියා. ඊට පස්සේ ආයි. හරිද? ඒ හින්දා තමයි තියෙන දැනෙනකොටම සිතක් කියලා කරනවා. ඒක කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ විලාසින් දැන් පරිත්‍යාග කරන නිරෝධ සම්පත්තිය නීතිය කියන්නේ නෑ. නිරෝධාපතීතිය නෑ. නිරෝධාපතීතිය නම් මොකක්ක කරන්න බෑ කාටවත්. නිරෝධාපතීතියට බුදුහාමුදුරන් මොකක්ක කරන්න බෑ. චරිතාවර එකපාරක් නිරෝධාපතීතිය නම් බුදුහාමුදුරන් ඕන වෙන පණිඩක් යන්නේ. බුදුහාර බලමු නිරෝධාපතීතිය කරන්න යන්නේ. බුදුහාර ළඟට ගිහිල්ලා ඉස්සරහා තමන්ගේ පාතට අහන තියලා බුදුහාර පාක් පිය පාතට අහන චරිතාවර භාවනා කරපතන් තියලා ආපහු එන්න. ඉතින් මේ මාඩිය තියලා එනවා මේ බුදුහාර වැඩි කියලා තේරුම් ගන්න. ඉදිරියතාව නිරෝධ සමාපත්තියෙන් සම්බැඳිලා ආපහු පහළට එල්ල බලනකොට බුදුහාරක පිය සටහන දැකලා මොකද හේතුව කියන තමයි බුදුහාර ඇවිල්ලා ගිල්ල තියෙන කියලා දැනගන්න. ඒක බුදුහාරට කරන්න බෑ. නිරෝධයේ දෙකටම ඕක කරන්න බෑ. හරි. ඒ නිරෝධයට නැති නිකන් හිටපු වෙලාවට. ඒ දින නෑ මොගලන් ආවෘත්ති බණ අහුරු 500ක් ගන්න නිරෝධයට යන්න. බෑ. ඒ කර්ම විපාක දෙන්න තියෙන වෙලාවට ඒක නවත්තන්න බෑ. ඒක තමයි කර්මයේ හැටි. නේද අලුතෙන් කර්ම කරගන්න නැති ඉන්නේ. මොකක්ද දැන් කරන්නේ? තමන් දැන් භාවනා කරලා දෙන ඕන්න චිත්තානුපස්සනාව. මොකද කරන්නේ කොහොමද? දැනෙනකොටම සිතක් කියලා හඳුනා ගන්නවා. හරිද? දැන් වාඩියෙන්නකො ආසියෙන් හොඳ කෙලින් තියාගෙන දැන් මේ විදිහට කරන්න. තමන්ට මම විනාඩි කිහිපයක් පුහුණු වෙන විතරයි දෙන්නේ. ඔක මුළු ජීවිත කාලයම කරන් තියෙන භාවනාව. හරිද? දැන් පාසියෙන් කොන්ද වලින් තියාගෙන තමන්ට දැන් මම ඇස් පියාගන්න. යවන තමන් ඇස් පියාගෙන ඉන්නකොට පෙනීම කෙනෙක් නැහැ. හරිද? තමන් දන්නවා සිත කියන්නේ මොකද්ද? දැනීම. දැන් අපි මේ දැනීම හට ගන්නකොට ඒක සිත බව නුවණින් විමසා බලමින් විදර්ශනා කරන්න යන්නේ. දැන් එතකොට ඇස් අරින්ට දැන් ඇස් ඇරියා මොකද වෙන්නේ? පේනවා. දැන් කොයි වෙලේද වුනේ? දැන් මේ දැන් ඔන්න පෙනීමක් හටගත්තා. මේක පේනකොටම තමන් දැන් ඔන්න විමසා බලනවා. ඒක විදර්ශනා කරනවා. ඒ කියන්නේ මානසිකාර කරනවා. මුලින් තමයි කරන්නේ ඒක. සිතක් ඇති වුණා. කලින් එකවත් නෙවෙයි පස්සෙත් නෑ දැන් ඇති වුණේ. දැන් ඇති වුණා සිතක්. ඕක ඇස් වහගන්න. මතන ඉවරයි. දැන් ඊළඟ ආයතනට යනවා. කනට යොමු වෙනවා. කනට යොමු වෙලා දැන් ඇහෙනකන් ඉන්නවා. බලහත්කාරයෙන් හොයන්න යන්නේ ඇහෙනකොට සිතක්. එතන. වෙන මොකුත් කරන්න යන්නේ සිතක්. මේක සද්ද මොකද්ද අරවම ඒ ගැන විශ්ලේෂණ මොකුත් කරන්න යන්න එපා. සිතක් ඇති වුණා එතරම්. හරි ඒකත් ඉවරයි. දැන් දැන් දිගට ඇහෙනවා නම් ආයෙ හිතන්න ඕනේ සිතක්. සිතක්. සිතක්. සිතක්. හරිද? දැන් යමු එන්නේ 10ට. හුස්ම ටිකක් අරගන්න. මොකක් හරි වැඳක් සෝදක් තේරෙනවද කියලා හඳුරගන්න. දැනෙන්න ඕනි, ගඳ දැනෙන්න ඕනි. දැනෙනකොටම සිත කියලා හිතන්න. එච්චරයි. හරි. දැන් යමු එන්නේ දිවට. කෙල ටිකක් හරි ගන්න වෙනවා රසක් දැනෙන්න ඕන. රස දැනෙන්නේ නැත්නම් සිත නැහැ එතන. රස දැනෙනකොටම සිතක් ඇති වුණා කියලා ඒක හඳුරගන්න. හරි. ඒකත් ඉවරයි. දැන් යමු වෙනවා කයට. දැන් කයට යොමු වෙලා ඉන්නවා. මොනවා හරි ස්පර්ශයක් සීතලක් අහනවා, රිදෙනවා, දනවා මොනවා හරි දැනෙනවා. තමන්න කුටි වාඩි වෙලා ඉන්නවා කකුල බිම ගෑගෙන හරි මොනවා හරි දැනෙනවනේ. ඒ දැනෙනකොට මොන සිත. ආයෙත් කොහේ හරි දැනෙනවා සිත. සිත. හරි. දැන් මේ ස්පර්ශයක් විතර යනවා. ස්පර්ශය දැනෙනකොටම සිතක් ඇති වෙනවා. ස්පර්ශ දැනීම කියන සිතයි ඇති වෙන්නේ. ඒකත් තේරුම් ගන්න ඕනේ. හරි. දැන් යමු වෙන්න මොලේට. මොනවා හරි මතක් වෙනවාද කියලා බලන්න. මොනවා හරි මතක් වෙනවන්න ඕනි කියලා හරි තමන්ට අර වැඩේ තියෙනවා, මේ වැඩේ තියෙනවා, මේවා කෑව කියලා හරි මොනවා හරි මතක් වෙයි. සිතක් එළිදනවා. ආයෙත් මතක් කරනවනේ සිතක්. සිතක්. සිතක්. හරි. ඒකටි උනා නේද? තමම මෙතනම තේරෙන එක. හරි. දැන් ආයෙත් ඇස් අරින්ට පෙර මොකද වෙන්නේ? ආයෙත් පේනවා. පේනකොට මොකද වෙන්නේ? දැන් කලින් තිබ්බ සිතද මේ? නෑ අලුතෙන් ඇති වෙච්ච අලුත් සිතක්. එහෙනම් ආයෙත් ඉඳන් දෙනවා. සිතක් නැති වුණා. දැන් ඇස් වා ගන්නවා. ආයෙත් යනවා. ආයෙත් කාට යනවා. නම සද්ද කියනවා. එනකොට සිතක්. ගඳ එනවා ගල්ම. සිතක් කියලා. රසක් දැනනවාද බලනවා සිතක් කෙලෙද ස්පර්ශය දැනවත් බලනවා සිතක් මොලේට උඹලා මතක් වෙනවා බලනවා සිතක් කියලා හිතනවා ආයත් ඇසාරිනු සිතක් කියලා හිතනවා ආයත් ඇසා ගන්නවා දැන් කනට යනවා දැන් තමයි තනියෙන් කරන්නේ ඒ ආයතන වල දැනෙන දැනෙන විදිහට සිතක් සිතක් සිතක් සිතක් එක ආයතනයක නතර වෙන්න එපා දැන් ඇහෙන ඒවා දෙකට වෙනවනම් සිතක් සිතක් සිතක් සිතක් කියලා ඉඳලා ඊළඟ ආයතනයට යන්න අපිට ආයතන හයේම පරීක්ෂණي අවශ්‍යයි ඉදිරියට යන්න. මේ මොනම යනවත් දැන් කමං අතපය හොල්ලන්නේ නැහැ මොනවද ඒ වෙන විශ්ලේෂණ කරන්නේ සිතක් සිතක් කියලා ඒක එතනින් එහාට යන්න ඕනේ. ඒක හැම වෙලේම එහෙ විදිහට යන්න ඕනේ. පිළිවෙලට දැන් යන්න දැන් ඕක පස්සේ ඒක එහෙම නැතුව Tamanට දැනෙන තැන අනුව විතරක් හිටියට වැරදි නෑ. නමුත් දැන් මම ආයතන හයේම ඉදිරියට අපිට පරීක්ෂාවක් තියෙන නිසා තමයි හයෙම පිළිවෙලට යන්න දැන්. ඇත්තට වෙන්න ඕනි අර දැනෙන තත්ත්වයන්ව සිතක් කියලා නිකන් ඉන්න එක තමයි. හොඳ ඒක එහෙම වුණොත් තමයි එක ආයතනයකට කොටු වෙනවා. එහෙම නැතුව තමයි මේ ආයතන හයම පරීක්ෂණයට භාජනය කරන්න වෙනවා. මොකද ඒක අපිට අවශ්‍යයි දැන් ඉස්සරහට සිත ගැන අපි පරිශන ගොඩක් කරන නිසා. හරි. දැස් ඇරලා පේනකොට සිත දෙලේ ඉතලා ඇස් වහගෙන කන, නහය, දිව, ශරීරය මුලයට යන්නේ. එක ආයතන ගැන ඉතින් ආයතන දැනීම නැත්නම් ඊළඟ ආයතනට යන්නේ එහෙම වටේට. සිතක් සිතක් කියලා අඳුරගන්න. ඒක දැනෙනකොටමයි සිත කියලා. දැනෙන්නේ නැතුව නිකන් මේක සිතක් මේ පෙනීම සිතක් ඇහිම සිතක් කියලා හිතේ දාන්න එපා. ඒක වැරදි. මේක පාඩම් කරන එක නෙවෙයි. ප්‍රායෝගිකව දැනෙන වෙලාවේ දැනෙනකොට සිතක් ඇති වුණා කියලා තමන් ඒ පිළිබඳ විශේෂයෙන් අවබෝධය ඇති කරගන්න එක. දැනෙන්නේ නැත්නම් ඒ වැඩේ වර්ධිනවා. මම හිතන ආවදෝෂයක් කියලා කියලා වෙන්නේ. එහෙම බෑ. කොල්ලොත් කියලා හිතුවත් වැරදිද? මම දැනනකොටම සිත කියලා නිකන් ඉන්නවා. සිතක් සිතක් කියලා අතාරින්නවා. සමාධිය බසීවා සමාධිය බසීවා කියලා සීකරන දැන් මේ රැස්වලින්ට පැහැදිලිද එතකොට? සිත කියන්නේ මොකක්ද කියලා? ඔය ප්‍රශ්නේ. <laughs> වෙන මොකක්වත් හිතන්න බෑ. වෙන මොනවා තමයි ඒ ගැන හිතන්න ගියොත් ඒ කියන්නේ ඒ වෙනුවෙන් නැවත තවත් සංකාර පාත් කරනවා. හරිද? ඉන්දා කිවිකාරය ඔර්ලෝසු කියලා හිතුවත් එහෙම තමයි ඔර්ලෝසු කියලා හිතලා කියන්නේ Tamanට ඇහිලා ඇහිච්ච ගැන තමයි වෙනම සංකාර හදලා ඉවරයි. ඒක තමයි හිතේ වේගය කියන්නේ. මම සිතක් කියලා හිතන්න කලින් අර හම්බුරන්නේ මවුස් ක්ලික් එක බව මම මවුස් ක්ලික් සිතක්. මවුස් ක්ලික් සිතක්. මම හරියන්නේ. ඇහෙනකොටම සිතක් කියලා. ඒක තමයි අර සිත වැරදි විදියට පාවිච්චි කරලා කරලා කරලා තමයි වැරදි සංඥා තමයි සිත පීඩන්නේ. මම ඔගේ ප්‍රශ්නේ දැන් තව ඉස්සරහදී කියා දෙනවා තමයි. හරිද? ඒක ඒ කියන ආකාරයෙන් සිත කියන එක හට ගන්න වෙලේම, ඒ කියන්නේ දැනෙන වෙලේම සිත කියලා අඳුර ගන්න ඕනේ. ඒක තමයි දක්ෂතා. ආන්න එක තමයි සමාධිය වන්නේ. ඔය වෙන්නේ ඇයි? තමන්ගේ මේ ඔය කියන ආකාරයෙන් මේ සිත වේගයෙන් ගමන් කරලා ගමන් කරලා ඒකට වේගයෙන් සිත හදීමේ හැකියාව තියෙනවා. සිත කියන ගැතිවීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා මේ දැනීම ස්වභාවය තමන් වේගයෙන් පාවිච්චි කළා කළා දැනෙනකොට මේක තමන් වෙනත් දෙයක් ක්‍රියාත්මක වෙන ආකාරය වෙලිලා. දැන් මමන්ට ඇහෙනකොටම තමන් ඕම් සිත ඕක පොඩියක් කළා හිතලත් ඉවරයි. ඒකෙන් තමන් ඇහිලා ඇහිච් එක වෙනුවෙන් තවත් නැවත සිතුවිලි හදලත් ඉවරයි. එකටම වෙන්නේ එහෙම තමයි. එකට වෙනව නෙවෙයි නමුත් වෙන වෙනම වෙන්නේ. නමුත් ඒක වේගෙන් වෙන හින්දා තමයි දැන් මගේ මේ ලයිට් එකත් එළියට දිගටමපත් වෙනව නෙවෙයි වේගෙන් පත් වෙනවා නෙවෙනවපත් වෙනව නෙවෙනව. මොකද ඒකට මෙන්න වගේ වෙන්නේ ඇයි වේගෙන් හින්දා. මේක නතර කරගන්න තමයි සමාධිය ඕනේ. දැන් මම කිව්වේ හැම භාවනාවේදීම සමාධිය නැතිකම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමාධිය තිබුණම වඩා ගල දෙනවා. කායන පස්සනාවේ පිළිතර සමාධිය තිබුණා තමන්ට අමුතුවෙන් කියා දෙන්න ඕනේ තමන්ට මේ සම්පූර්ණයෙන් කාය පිළිබඳ අභ්‍යන්තරේ දකින්න පුළුවන් තත් වෙනවා සමාධිය බලවත් වෙනවා. හරිද? දැන් ওই භාවනාව අර කිව්වා වගේ කරන්න ඕනි ඔහොම නෙවෙයි. ඕනම දැනක තමන්ට ওই භාවනාව කළ හැකි දැනෙන්නේ මොකක්ද සිතක් කියලා එතනින් ඉන්න වෙනවා. දැන් පිළිවෙලට දැනෙන්නේ අර කිව්වා වගේ ඇහැ කන නහය දිව ශරීරය ඔක්කොම මෙහෙම පිළිවෙලට දැනෙන්නේ නැහැ නේ. තමන් අපි හිතමු මොන වාහනයක නිකන් හරි කවුරු හරි නිකන් හරි පාරට වෙලා ඉන්නවා. බස් එකක නිකන් කියලා ඉදමු. ඉතින් තමන්ට පේනවා කට්ටිය යනවා සිතක්. සිතක්. ඕම ආය එනවා සිතක්. මොකක් හරි මතක් කරනවා සිතක්. හරිද? දැන් තමන් හරි නම් මේක ක්‍රියා- කමට මේක ක්ලික් කරනකොට ඇහෙන සද්ද යනවා ඒක සිතක්. ආ ඒක මතක් වෙච්ච එක ඒකත් සිතක්. දැන් තමයි මතක් වුණේ මවුත් එකල ඒක සිතක්. මොලෙන් ඇති කරගත් තාවත් සිතක්. හරිද? එහෙනම් සිතක්. එන්න මට කහනවා කියලා දෙනවා ආයෙත් සිතක්. ආයෙ මතක් වෙයි සිතක්. ආයෙ ඇයි සිතක්. දැන් තමයි නානවා කියලා දෙනවා නාන සිත දැනෙනවා සිතක්. තවන් ගන්නවා සුවන් දැනෙනවා සිතක්. මතක් වෙනවා සිතක්. ඈ කොහේ හරි රිදෙනවා සිතක්. පිළිලක් ඕනේ ඔබ. හැබැයි සිහියෙන් කරන්න ඕනි වීරියෙන්. තේරුණාද? සිහිය නැත්නම් ඔක්කොම වෙලයි. දැනෙන දැනෙන වෙලාවට සිත. ඒතර ඒ වෙලාව තමයි හරි භාවනාව. ඒක තමයි චිත්තේ චිත්තානුපස්සී විහෙරති. දැන් අපි කරන්නේ බලෙන් සිතක් ඇති කරගෙන සිතක් අත ගන්නවානේ. ඒක නෙවෙයි ඕනකම. එන්න ඕනි දැනෙනකොටම සිත කියලා අඳුරගෙන ඉකයි. එතකොට දිගටම භාවනා කර කර හිටියා. ඒතර භාවනා කරන්න නැති වෙලාවක් නැහැ. එහෙනම් ජීවත් වෙන්න භාවනා කර කර. ඒක තමයි බුදුහාමර කියන්නේ. ගතේටිතේ නින්නේ නිතින්නේ තුත්තේ ජාගරතේ ආලෝකිතේ විලෝකිතේ කියලා ඔය බුදුහාමර කිව්වේ. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට කනකොට බොනකොට යනකොට එනකොට හැම වෙලෙම කරන්න. රූපයක් ශබ්දයක් කියන එක මේ මොහොතක එහෙම කියලා කනකොට වගේ ඒක දැනී සිතක් කියන එක කොච්චර වෙලාවක් ඒ රසයත් එක්ක ඉන්නවද? ආදයත් එක්ක කරන්නේ දිතාරිට පැතුණා රස දැනෙන්නේ නැහැ ඔය කාලා ගිහලා දානවා. ඒකනේ වෙලාවේ. රස දැනෙන්නේ නැහැ තමන්ට ඔය කියන ආකාරයෙන් තමන් එක ඒවා කයිවරුව ගහ කනකොට මම දන්නේ නැහැ කෑ මොනවද කියලා. රීහෙ නෙවෙයි කාලාදී. එන සිහියෙන් ගාවනම් දැනෙනවා රස දැනෙනකොට තිතක්. හරි තමන් බත් එක ගන්නකොට ආය ගන්න වෙලාවේ තිතක්. යනවා කියන ස්පර්ශයක් දැනෙනවා. ආයක් ගන්නවා කියන ආයෙත් තිතක්. මතක් කරනවා. ඒක රොයි දින තිතක්. එහෙනම් ඔය ටික ඔක්කොම කර කර හිටියොත් තමන්ට වැඩේ සිද්ධ වෙයි. එතකොට ඉතින් ඔය සද්ද තියෙන්න බෑ. එතකොට අර කම කා කියලා ඉතින් තමන් තිතක් කියලා නිකන් ඉන්නවා. කරන්න හම්බෙන්නේ. ඒක තමයි. ඒක තමයි gederin දෙපා කියන්නේ. බැන්නත් පිටක් ගැහුවත් පිටක්. දැනකට වෙලයි. තමන් තිත කියලා හිතනවා නැති ලෙවලයි. දැන් තමන්ට ඇහුණා ඇහිත් එක සිත කියලා හිතනකොට ඒක ඇහිලා ඉවරයි. නමුත් දැන් අපිට මේ විදර්ශනා කරේ නැත්නම් ආයෙ අව තමන්ට අකුසලයක් සිද්ධ වෙනවා. ඇයි ඇහිත් එක මෙහෙම එකක් කියලා හිතන්න ගියොත් ඒ හිත තමයි මේක අකුසල නොවන ආකාරයෙන් සිත පවත්තන් තමයි මේ කියලා දුන්නේ. දැනෙනකොටම සිත කියලා හිතන්න. එයා මේ හිතුවේ නැත්තම් Tamanට දැනුණා කියන්නේ සිත ඇදි වෙලා. දැනීම පිළිබඳ වෙනත් දේවල් තමන් සංකල්ප හදනවා. එතකොට අවිද්‍යාවට යනවා. සිත සංකාරයෙන්. බෑ. එහෙම වෙනත් නැද්ද කියලා බලමු. දැන් ඒක හොයන්න ඕනේ. දැන් මේ සිත ගැන පරීක්ෂණ ගොඩක් කරන්න ඕනේ. දැන් එහෙම කොහොමද වෙන්නේ? කොහොමද අපි නතර කරන්නේ? ඇයි එහෙම වුණාම බෑ නමන්න මේ ආකාරයෙන් හිත ඔය කියන ආකාරයෙන් ඇතිවෙච්ච ලේම සිත කියලා අඳුරගෙන නැතර උනේ නැත්තම් මොකද වෙන්නේ කියලා දැන් හොයන්න ඕනේ. ඒතකොට තේරෙයි තමයි. ඔබ සිත සිතක් කියලා අඳුරා ගැනීම කාර්යය වෙන්නේ මොකක්ද? හ්ම්? සිතක් කියලා දැන් අපි දැන් භාවනා කරන අඳුරා ගැනීම කාර්යයක් වෙන්නේ සිතෙන්ම තමයි. සිතෙන්ම නේද? සිතෙන්ම. සිතිවිලි හදනවා. ඔව්. ඒ තමයි ඒක. ඒ කියන්නේ බුද්ධාගමේ සිතෙන්ම සිත නිරෝධ කරන්න ඕනේ. සිතෙන් විසීම දැන් අර සිත නැත්තම් ඔක් කරන්න බෑ. සිත විසීම සිත නිරුද්ධ කර ගන්න වැඩේ කරන්න ඕනේ. අර ලිඳේ වැටිච්ච එක ලින් කටෙම කොට එන්න ඕනේ කියන්නේ. සිත සුයිසයිඩ් කරන්න සිත හොයාගන්න බෑ. ඒක තමයි කිව්වේ. සිත සුයිසයිඩ් කරන්න සිතෙන්ම තමයි. සිත බිල්ලක් හදන එක තමයි කරන්නේ. හරි? හරි. දැන් ඉතින් සිත කොහොමද ඇති වෙන්නේ කියලා දැන් හොයාගන්න වෙනවා. දැන් කොහොමද එහෙම සිත් ඇති වෙන්නේ? කොහොමද දැනීමට ගන්න? හරි? ඒක හොයාගමු. හරි තමන්ට විවේකයක් දෙන්නම්. දැන් විවේකේ කාලෙත් තමන් ওই භාවනා කර කර ඉන්න ඕනේ. කවුරු කතා කරත් තමන් ලෙඩ නැහැ. තමන් ගඩේ කරගෙන ගිලම්පල බොන්න ඕනේ. ගිලම්පල අරගෙන ඇති කියලියන්න ඕනේ. ඇති කියලිය ගිහිල්ලා ඕන එකක් කරගෙන එන එකයි තියෙන්නේ. දැන් එක තිතක් තිතක් වෙලා නිකයි නිකයි. හ්ම්. හරිද? හ්ම්. ඊට විසක් දෙන්න ඕනේ ඊළඟ ගිහින් ගිලම්පල අරන් ගිහින්.